මෙන්න මෙතනින් පස්සේ මේ පොඩි ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිනවා ඒකටත් උත්තර දීලා යන්නට අග්ගා ලේසි ධර්මානුකූලව හැසිරීමෙන් යන ගමනේ සසර කෙටි කර ගැනීමට තාක් දර උසාධරණ අප ඉපදීම දුකක් යයි සිතමින් දාලම තිනොන්නේ කැලල සත සතිපට්ඨානේ දුකක් යයි සිතමින් ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ වියාපි දුක්ඛ මරණය යමෙන් තේරුම් ගන්න අතර අපගේ දරුවන්ව විවාහ වීමට බල කරමින් ඒ අයට જાතියක් තව ඇති කරමින් තව තවත් දුක් ඇති කිරීමට කොයිතරම් දුරට සාවද්‍ය සත්‍ය දැයි වටහා දෙනමෙන් කාරණක ඉල්ලා සිටිමින් ලොකු ප්‍රශ්නයක්. ඔව් කෙනෙකුගේ විවාහ ජීවිත තීරණය කරන්න නෙමෙයි බුද්ධ ශාසනය තියෙන්නේ. මොකද මේ නිවන් මඟ තෝරගත්ත විශාකාසිත දේවියත් කසාද බැන්දා. කසාද බැනනකොට බුදුහාමුදුර ඇහුවේ නෑ ගිහිල්ලා මොකද්ද ඔය කරන්නේ කියලා. එහෙම ඇහුවේ නෑ. පළවෙනි ළමයා හදනකොට ඇහුවෙත් නෑ. දෙවෙනි ළමයා හදනකොට ඇහුවෙත් නෑ. විස්සම හදනකොට ඇහුවෙත් නෑ. ඒවට කියන්නේ සසරේ ගනුදෙනු. කොච්චර මේක ධර්මයේ තෝරගත්තත් නිවන් දකින්න ඇවිල්ලා තිනවා නිවන් දකි හැබැයි ගනුදෙනුකාරයෙක් කියනවා ඉන්නවා නම් ඉතින් හොයාගෙන එනවා මම තමයි. එහෙම නතර කරන්න බෑ. ඉතින් කිව්වා ගහ ඇග්‍රීමන්ට් ගහපුවා තියෙනවනේ කොහොමද කැන්සල් කරන්නේ? උපදින අත්භවයක් අත්භවයක් පාසා මගේම වෙලා යන්න කියලා. ඉතින් ගහපු ඇග්‍රීමන්ට් තියෙනවා. ඇග්‍රීමන්ට් එකපාරට එහෙම කැන්සල් කරන්න බෑ. මේ ලෝකේ දැක්ක මේක දැක්කයි කියලා. ඔය ඇග්‍රීමන්ට් කාර්ය වෙලාවට එනවා කොහොම කරත් ඉතින්. එහෙම නැත්තම් නෑ. මේ එකක්වත් මේ බුද්ධ ශාසනය හොඳට මතක තියාගන්න බලෙන් මොකක්වත් කරන්න බෑ. මේ ඇග්‍රීමන්ට් එක ගහලා නැත්තම් බලෙන් එන්නෙත් නෑ. බෑ ඇග්‍රීමන්ට් එක ගහලා නම් ඉතින් එයි. කරන්න දෙයක්වත් නෑ. හැබැයි ඒ හම්බෙන්නේ ಜಾති ධර්මයක්ම බව දැනගෙන ඔය යන්න තියෙනවා. අපි ඉස්සරහට ඒක බලමු කොහොමද දෙන්නේ කියලා. මේකට තව උත්තරය තව දෙන්නම්. මම තාම මේකට උත්තර දෙන්න පොඩ්ඩක් මේ කල් වැඩි. මේ අමතක කරන්න එපා කුක්කුට වැද්දාගේ කියන කෙනාගේ බිරිඳ සිටුවරියා ධන කුවේරෙක් වෙච්ච සිටුවරයාගේ බිරිඳ මේ දියණියක් මේ මෙයා හරිම ලස්සනයි මෙයාව කාට හරි සරණ පාවා දෙන්න කියලා මේ සිටුවර හැම රැළේම හොයනකොට හොය හොය ඉන්න අතරේ මෙයා ඉන්නේ උඩ ඉන්නෙත් ඇත්තටම පල්ලෙහාටවත් බහින්න දෙන්නේ නැහැ ඉතින් මෙයා දකිනවා මේ සඳළු කලේ ඉඳගෙන මේ සිටුවරිය දකිනවා මේ අර මස් වැද්දෙක් යනවා හරි හැඩි දැඩි සිරුරක් තියෙන කෙනෙක්. ඉතින් මෙයාට හිත යන්නේ මේ මස් වැද්දට ඇත්තටම. මෙයා හොය තාත්තා හොයන්නේ ධන කුවේරේ ඔක්කොම. තමන්ගේ தත්තෙට ගැලපෙන විදියට. ඉතින් අන්න ඒ හින්දා හැබැයි <coughs> ගනුදෙනුව තියෙන්නේ කොහෙන් හරි කරකිලා දැන් මෙයත් එක්ක. අපිට ඕන ඕන විදිහට ගනුදෙනු වෙනස් කරන්න බෑ. ඊට පස්සේ මේ හොයන වෙලාවේදී අර gedara මේ සෝතාපන්න වෙච්ච කෙනෙක් හොඳේ. ඔන්න ඔයක මේකේ තියෙන විශේෂත්වය. මේ සිටුවරේ සෝතාපන්න වෙලා ඉන්නේ. ඉද්දැද්දි අරයට හිත යනවා. දැන් කිව්වොත් එහෙම සෝතාපන්නායට ආදරේ හිතෙන්නේ නැහැ කියලා. මම මේකට තියෙන හොඳම උදාහරණය. නැත්නම් හිතන්නේ සෝතාපන්න කිව්වම ගල් ගෙඩි වගේ කියලා හිතන්නේ. ඔය එහෙම ඒ සෝතාපන්න නැහැ ලෝකේ. එක එකනා හිතවල ඉන්න පුළුවන් එහෙම අය. ඊට පස්සේ මෙයාට මෙයා ගැන හිත ගිහිල්ලා අර gedara වැඩකාරයන්ට මේ වැඩ කරන කට්ටියට බොරුවකුත් කියලා මල් නෙලන්න යන විදිහට තමන්ගේ මේ ඉන්ද්‍රිය මේ මොකද මේ වෙස්වලාගෙන වගේ gederin පිට වෙලා අර මස් වැද්දත් එක පැනලා යනවා. හරි අමුතුයිනේ සෝතාපන්න කෙනෙක් පැනලා ගියුවාම gederin බොරුත් කියලා. අපි හිතන් ඉන්නේ මොන වගේ? නිකන් අරිහත් වගේ ඔන්න මෙන්න වගේ සෝතාපන්න කෙනා. අපි හිතන් ඉන්නේ. ඇයි මමත් නැහනේ. එහෙමනේ හිතන් ඉන්නේ. මම නෑ, මගේ නෑ, මොනවත් නෑ. එන්නේ අරිහත් වෙන්න නිකන් මේ මේ දශමෙන් ඉන්නේ වගේ. අපි හිතන් ඉන්නේ. බැරි නම් සංයෝජන තුනයි කැඩලා තියෙන්නේ. කාමරාගපටි ගෙහෙම් පිටිම තියෙනවා. ඒ හින්දා තමයි පැන. ඇයි? ඒවා තියෙනවා. ඒවා ඒවා තාම ඉවර නෑ. අපි හිතන් ඉන්නේ මේ අරිහත් වගේ කෙනෙක් කියලා, උත්තමෙක් වගේ කියලා මේ සෝතාපන්න කෙනා. සෝතාපන්න කෙනා ලෝකේ ඇත්ත දැක්ක විතරයි තාම. තාම වැඩේ පටන් ගත්තෙත් නෑ. මං කිව්වේ නල්ල තන්නියට ගියා විතරයි. දැනුයි නගින්න යන්නේ වැඩේ. නල්ල තන්නියට ගියාම ඔක්කොම ඉවරයි කිව්වොත් එහෙම මම සීපතුල් දැකලා ඉවරයි මොකක්වත් නෑ. ඔක්කොම ඉවරයි. හරිද? එහෙනම් වැඩේ වැරදීනේ. අන්න ඒ වගේ. ඉතින් ඒ හින්දා පැනලා යනවා. ඉතින් අනේ බුදුහාමුදුරන්ට කම්ප්ලේන් එක එනවා. අන්න ඔබ වහන්සේගේ මහා උපාසිකාවක් වෙච්ච කිව්ව. අන්න හොරෙන් පැනලා ගිහිල්ලා කියලා. අද වගේම තමයි ඉතින්. අදත් මොකක් හරි කියන්න බලාගෙන ඉන්නේ කට ඇරලා ඩොග් ගාලා. එදා එදත් ඒ වගේම තමයි ඉතින්. කාගේ හරි කුණු ගොඩක් නේ හොයන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරලා ඔකට කියනකොට කියනවා මොකද්ද? වස ඇල්ලුව තමයි අතේ තුවාල නැහැ කියන්නේ. කොච්චරයි දෙන්නේ උත්තරේ. කිව්වර තේරෙන්නේ නැහැ අර කට්ටියට. වාස ඇල්ලුව තමයි අතේ උතුාල නෑ කිය. ඔච්චරයි කියන්නේ. ඇයි කාමරාග පටික තාම ඉවර නෑ. ඊටසේ ගිහිල්ලා මේ දැන් මේ මස්සද්දත් එක්ක ජීවත් වෙනවා. ජීවත් වෙලා දරුවෝ 10ක් හම්බ වෙනවා. දරුවෝ 10ක් හම්බ වෙන හම්බ වෙලා අර මස්සද්දවත් ධර්මයට යොමු කරගෙන අර දරුවෝ ටිකක් ධර්මයට යොමු කරගෙන තමයි බුදුහාම ළඟට එන්නේ ආයි. අන්න කෙනාගේ විශේෂත්වය. දැන් ඕක සාමාන්‍ය කෙනෙක් ගියා නම් මස්සද්දත් එක්ක ඉවරනේ ඔක්කොම මාස් ටිකක් කාලා අරවත් කාලා මේව කාලා ඔක්කොම කාලා ඒකෙම තැග් ගහි ගහි ඉඳී ඉති කරන්න දින දස අකුසලේ ඔක්කොම කරයි හැබැයි එයාත් එහෙම කෙනෙක් තමයි කියන්නේ මොකද මේ යථාර්ථය දැක්ක කෙනෙක් හැබැයි යයි එතකොට දැන් ගනුදෙනු තිබිලා තියෙන කාත් එක මට එතනයි කියන්න ඕන කම දැන් අපි හිතන් හිටියොත් නෑ මගේ දුව බඳින්න ඕනේ අර සිටුවරයා හිතන් ඉන්න අහවල් සිටුවරයාගේ අහවල් පුතාමයි බඳින්නේ දැන් ගනුදෙනු තියෙන මස් ඇද්දක් එක්ක ඒද කොහොමද මේක වෙනස් කරන්නේ? වෙනස් කරන්නත් බෑ. එතකොට මේ ඒ සිටුවරියගේ දීනිය දන්නේ නැද්ද මම මේ කර ගහන්නෙම ජරා මරණ කඳකට කියලා? දන්නවා. නේ වැඩේ තින්නේ අපි කර ගැහුවේ සුපිරි කඳවල් වලට. ඕකයි අපිට තියෙන ප්‍රශ්නේ. අපි කර ගැහුවා හොඳ සුපිරි කඳවල්, රත්තරන් කඳවල් වලට. වැඩේ මෙයා දන්න ජරා මරණ කඳකට අත ගහන්නේ. එතකොට ඒකට තියෙන ගැම්ම පොඩ ගැම්ම අඩුයි. නැත්නම් රත්තරන් කඳවල වලට අත ගැහුවාම ගැම්ම වැඩි මොකක් හරි වුණොත් මරා ගන්නවා. ආයිනම් කතා කරන්න එපා වචනයක්වත් කියන්න. දැක්කද? මේ දෙකේ වෙනසක් තියෙනවා. ඔය දෙකේ වෙනසක් තියෙනවා. මේ සෝතාපන්න කෙනෙක් කියන්නේ මේ දැන් ඒ කියන්නේ අර මේ උපාලි ගෘහපති කිව්වේ අපිට වැඩ තියෙනවා. අපි යන්නම් බොහෝ වැඩ තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කල් ගන්න ගොයන්න කිව්වා. නෑ නෑ ඉන්න මේ සිවුරක් ගන්න අන්න තියෙනවා ඕන්න දාගන්න කිව්වා. සෝතාපන්න වෙලා. බුදුහාඳුරුම කියන්නේ සෝතාපන්නයි කියලා. මාර්ග ඥාන ඔක්කොම පහළ වෙලා. හැබැයි එහෙම කිව්වේ නැහැ. ඔයගේ ගොඩක් කියපු අවස්ථා තියෙනවා ඉස්සරහට පෙන්නනම් සූත්‍රවල. හරි. එතකොට මේ මේ ප්‍රශ්නෙට උත්තරේ කිව්වේ මේකේ කියනවා මෙන්න මේ සතිපට්ඨාන. මහා සතිපට්ඨාන තමයි මේක ගන්න දීගනිකායේ. මේකට මෙන්න මේ ටික ගන්න එක හේතුවක් තියෙනවා. මේ හැම තැනකම අපිට අත් වෙන ඵලය විස්තර කරන බුදුහාමුදුරුවෝ. ඔය ඵලය විස්තර කරගෙන යන අතරේ ඔය ඵලය උරුම වෙන හේතුවක් විස්තර කරනවා. දැන් මේ දෙක අපිට තේරෙන්නේ නැති වෙනකොට අපි මොකෝ කරන්නේ? ඔක්කොම gedi පිටින් එකට කලවමේ ගන්න. ඉතින් තෝරගන්න බෑ මොකද්ද කියන්නේ කියන්නේ. මුලින් කියාගෙන යන එක හොඳට බලන්න. මේ ඉපදීම කවරේද යත් කියලා තියෙනවා. දැන් මෙන්න මේක කියනකොට මොකද හිතන්නේ? ඒ ඒ සත්ත්වනිකායන්ගේ යම් ඉපදීමක් ඇද්ද? යම් ඉපැද්මක් ඇද්ද? උප්පත්ති ස්ථානයේ බැස ගැනීමක් ඇද්ද? ප්‍රකටව පැතමක් වේද? ස්කන්ධයන්ගේ පාදුභාවයක් වේද? ෂඩායතනයන්ගේ ලැබීමක් වේද මේ જાතියයි කියනු ලැබේ. මේකේ පාලියකට යන්න. තත්තකතමා භික්කවේ જાති. යම් තේසං තේසං කියලා මෙන්න මේ කියන මොකද්ද? ඔක්කාන්ති සංජා ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කියලා ආයතනම් පටිලාභෝ අයං උච්චති භික්කවේ ಜಾති කියලා තියෙනවා. මෙන්න මේකෙදී මේ ಜಾති කියන තැන විස්තර කරන්න ගියාම ಜಾතිපච්චා භව. මේක ගැඹුරු වැඩි දැනට දැන්ට චුට්ටක් මම විස්තර කරගෙන යන්නම්. මෙන්න මේ භව කියන තැනදී භව දෙයාකාරයක් තියෙනවා. ඒ කොටස මේකේ නෑ හොඳේ මම මේ කියන කොටස. ඒකද මම කියන එක විතරක් අහගන්න. භව කියන එක දෙයාකාරයක් තියෙනවා. මෙන්න මේ භව දෙයාකාරයක් වෙන්නේ කොහොමද? අත්ති කම්ම භවෝ අත්ති උප්පත්ති භවෝ ඒතර කර්ම භවයක් හදන තැනක ಜಾති ක්‍රියාත්මක වෙන විදිය එකක් උප්පත්ති භවයට යනකොට ඔක්කාන්තියක් වෙලා මවක කුස කෙනෙකුගේ කුසකට යන එක තව එකක් දෙක දෙකක් හැබැයි අපි මේ මේක මම සරලව ඔයගොල්ලන්ට තේරුම් කරන්න මෙන්න මේ වගේ උදාහරණයක් කියන්නේ ඒතොර තේරෙයි අපිට මාලයක් හදා ගන්න ඕන මාලයක් හදා ගන්න නම් අපි කරන්නේ මොකද්ද පබුලුවෙන් පබුලුව අමුණනවා නේද? අන්නේ පබුලුවෙන් පබුලුව අමුණන එක තමයි කර්ම භවය. මාළේ තමයි උප්පත්ති භවය. මොන සරලවම තේරුම් ගන්න මේ කිව්වේ. දැන් අපිට මාළ එපා නම් අපි මොකෝ කරන්න ඕන? පබුලු අමුණන එක නතර කරන්න ඕන. පබුලු අමුණන එක කර කර ಜಾති ಜಾතිත් මහා මා අහලකට ලඟ වේවා කිව්වොත් මොකෝ? වෙයිද වැඩි? වෙන්නේ නැහැ. නේද? හැබැයි වැඩි තින්නේ පබුලුව මුණන වැඩේ නතර කරන්න අපි කැමති නැහැ. ඇයි ඒක හරි ආස්වාදයි. මේ වැඩේ හරි ආස්වාදයි. පබුලුව මුණන වැඩේ හරි ආස්වාදයි. නේද? හැබැයි ඒ පබුලුව මුණලා අර මාළට හම්බෙන්නේ මොනවද? ජාති ජරා මරණ. මේ තියෙන්නේ ඒතකොට පබුලුවත් පබුලු අමුණන වැඩේද හම්බෙච්ච මාළේද මේ මාළේ රූපස්කන්ධ කියන්නේ මේ මාළේ ඒතකොට ඒක මූල් කරගෙන දැම්මකෝ කරන්නේ පබුල මොකටද ඊළඟ මාළේ හදාගන්න ඒතර ඒ හම්බෙන්නේත් මොකද්ද ජාති ජරා මරණ එහෙනම් බුදුහාමුදුරේ කෝ නේද ජාති ජරා මරණ ඒ කියන්නේ එන්නේ ඒ ස්වභාවයේ තියෙන හින්දාම තමයි ඒක නිරෝධ කරලා දෙන්න බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ. එහෙනම් ඒ ජාති ජරා මරණ වලට ගොදුරු උනේ රාග දේශ මොහාන්දා. එහෙනම් රාග දේශ මොහ කියන්නේ අපි අර පබුළු අමුණන වැඩි. එහෙනම් ඒ රාග දේශ මොහෙන් නම් පබුළු අමුණන්න ගන්නේ අපි ඒ පබුළු අමුණන වැඩේ සාර එකක් වෙන්නවද අසාර එකක් වෙන්නවද? සාර එකක්. නේද? එතකොට ඒක හරි සත් අපිට. ඒක සත් වටින. නේද? වටිනවනේ වැඩි. මොකද්ද වටින්නේ? පබුලුවන් උනන්න පටන් ගන්න මොකෙන්ද? ඇහැනුයි රූපෙන්. ඇහැයි රූපය මුල් කරගෙන. නෑ ඇහැයි රූපය මුල් කරගෙන ඔය ටික සත් කියලා හිතන තාක්කල් ඕකෙන් යම් කිසි දෙයක් කරගන්න ආස්වාදයක් භුක්ති විඳින්න පුළුවන් කියලා හිතන තාක්කල් අන්නේ දික්තියට කියන සක්කාය දික්තිය කියන. දැන් මේක ගොඩ නැගෙන විදිය දැන් බලන්න ඕනේ. ඊට පස්සේ. එහෙනම් මෙන්න මේ වගේ ಜಾති කියලා දෙයක් හැදෙනවා. ඒක පටිච්චසමුප්පාදය. මේක මෙතනින් ඔයගලන්ට ගොඩාක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. කොහොමම තියන්න. තේරෙන තැනට ගන්නවා මම. නැත්තම් තේරෙන්නේ නැත්නම් ගොඩක් විග්‍රහ කරාට ඕ ඒක තමයි මම කිව්වේ. දැන් මේක මේක තව ගොඩක් දැන් මම කියන්නේ මේ මේ මොහොතේ අපි එක එක જાති හට ගන්න. මොනවා හට ගන්න જાති අපිට? තර තේරෙන සිංහලෙන් කියන්නේ කොහොමද? තරහ જાති. ආලවන්ත ಜಾති. එහෙමත් ಜಾති තියෙනව නේද? දැන් ඒව හටගන්නේ බාහිර ලෝකෙද හිතේද? අන්න හිතේ. රාග ಜಾති, දේශ ಜಾති, මෝහ ಜಾති, පෙරේත ಜಾති, බලු ಜಾති, හරක් ಜಾති, මනුස්ස ಜಾති, දේව ಜಾති, බ්‍රහ්ම ಜಾති, තිරිසන් ಜಾති, පෙරේ අමනුස්ස ಜಾති. ඔය තියෙන ಜಾති. දැන් ඒව තියෙන්නේ ඒව තියෙන්නේ බාහිර ලෝකයේ ಜಾති ධර්මවල තියෙන එකක් දෙක හිතේ ගොඩනගෙන. හිතේ ගොඩනගෙන එක තුල පෙරේතයා කියන ಜಾති ධර්මයන් ලෝකේ බිහි වෙනවද නැද්ද? අන්න ඒක අතන ಜಾති ධර්ම කියලා ටිකක්. මතකද? ඒ ಜಾති ධර්මයටත් ඇහැ කන නාසයක් අරගෙන එනවා නේද? හරි. ඒකින්ද මෙතනින් පොඩ්ඩක් මේක තේරෙනවා ටිකක් අඩු වෙන්න පුළුවන් පොඩ්ඩක් ගැඹුරුයි. අපි පොඩ්ඩක් පස්සට යන්. එතකොට මම ඔය තේරෙන තැනකට ඔයගොල්ලෝ ගේනවා. ජරා ධර්ම. මේ අපිට හම්බෙන මේ දැන් කියාගෙන යන්නේ මොනවද දන්නවද? ඉපදුනාට පස්සේ හම්බෙන බෝනස් ටික. ඔන්න සිංහලෙම කිව්වොත්. ඉපදුනාට පස්සේ හම්බෙන ඔව් බෝනස් ටික තමයි මම මේ කියාගෙන යන්නේ. ඊළඟට තමයි විස්තර කරන්නේ ඒ බෝනස් ටික ලබා ගන්න මොකද්ද කරපු ගොන් වැඩේ කියලා. තේරෙනවද? සිංහලෙන් කොහොම තේරෙනවන්නේ ඊට වඩා පාලියෙන් කියනකට වඩා. ඔය අපිට තේරෙන සිංහලෙම කිව්වම තේරෙනවා ඒක. දැන් මේ හම්බෙන බෝනස් ටික. මොනවද අපිට හම්බෙන බෝනස්? ජරා. අපිට හොඳ බෝනස් එකක් හම්බෙනවා. ඉපදිච්ච හන්දා. මොකද හම්බුනේ? ජරාවක් හම්බෙනවා. කැමතිද? කැමතිද? මේ බෝනස් එකට කැමතිද? කැමති නැතුණාට ආවා. ඇයි ආවේ? මාලයා මාලේ මුතු ටික අමුණපු හැමදා. දැන් අකමැති කොට වැඩක් නැහැ. එයි හම්බෙච්ච එකට ජාතියයි ජරාවයි උරුමම ජාති ජරා මරණය උරුමමයි. මේක උරුමයි. මේකෙන් නිදහස් වෙන්න පුළුවන් කාටවත්? බෑ. නිදහස් වෙන්න නම් මොකෝ කරන්න ඕන? දැන් ಜಾති හදන එක නිරෝධ කරන්න එනවා. දැන් හිත ජරාවටපත් කරගන්න එක නිරෝධ කරගන්න වෙනවා. අන්න මාල මුතු අමුණන වැඩේ නතර කරන්න වෙනවා. මුතු අමුණන වැඩේ නතර කරන්නේ නැතුව අහලකටවත් මට මාල නම් එපා කිව්වට හරියන්නේ නැහැ. ඔය සමහර මිනිස්සු කියන්නේ නේද? ಜಾති ಜಾතිත් නම් මට ආයි ඉපදෙන්න ඕනේ නැහැ. කියනව නේද? හැබැයි මොකෝ කරන්නේ උදේ ඉඳන් රැ වෙනකම්. මුතු ටික අමුණනවා. මුතු ටික අමුණ අමුණ කියනවා. ಜಾති ಜಾතිවත් නම් ආපහු ඉපදීමක් ඕනෙම නැහැ. නේද? මුතුවා මුණන්නේ නිල් පාටින් නම් මාලේ. මුතුවා මුණන්නේ රතු පාටින් නම් මාලේ. මුතුවා මුණන්නේ කහ පාටින් නම් මාලේ. මුතුවා මුණන්නේ බලු විදියට නම් මාලේ. බල්ලා. මුතුවා මුණන්නේ පෙරේත විදියට නම් පෙරේත. මුතුවා මුණන්නේ හරකෙක් විදියට නම් හරකා. මුතුවා මුණන්නේ ඌරක් විදියට නම් ඌරා. මුතුවා මුණන්නේ මිනිස්සෙක් විදියට නම් මනුස්ස මුතු වමුණන්නේ දෙවි කෙනෙක් විදියට නම් දේව, මුතු වමුණන්නේ බ්‍රහ්මයෙක් විදියට නම් බ්‍රහ්ම, මුතු වමුණන්නේ නැතුවයි. ජාති නිරෝධයි, ජරා නිරෝධයි, මරණ නිරෝධයි, දුක්ඛ ස්කන්ධේ නිරෝධයි. තේරුණා කතාව. වැඩි ඔච්චරයි තියෙන්නේ. හැබැයි අපි හොයාගන්න ඇයි අපි මුතු අමුණන්නේ කියලා. මේ නිකන් ඉන්න බැරුවට මුතු වමුණන්නේ නැහැ. හේතුවක් ඇතුවම යමුණන්නේ. බලාපොරොත්තුවක් ඇතුවම යමුණන්නේ. අපි හොයාගමු මේ බලාපොරොත්තු ඇත්තටම ඉෂ්ට සිද්ධ වෙනවද කියලා. වෙන්නේ නැත්තම් අමුණල වැඩක් නැහැ වෙනවනම් අමුණමු. ඔච්චරයි නේද? වෙනවනම් කට්ටියත් එක්ක අමුණමු. අපි බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැත්තම් අමුණන එක නතර කරලා හැරෙන්න වෙන විකල්පයක් නෑ අපිට. අඛරි අපි කරන්නේ අපේ ටාගට් එකක් තියෙනවනේ. ඒකටනේ අපි කරගෙන යන්නේ මේ වැඩේ. ඒක වෙනවද කියලා බලමු. හරි. එහෙනම් ඔන්න ජරා ඒකත් හොඳ බෝනස් එකක් අපිට හම්බ වෙනවා. නේද? හම්බ වෙනවා. මේ ඔක්කොම අපිට හම්බ වෙන බෝනස්. ඊළඟට හම්බ වෙනවා තව බෝනස් එකක්. මොනවාද? හරි. හැමෝම ප්‍රිය කරන නේද? හරිම කැමති. හරිම සොඳුරු නේද? හරීම සතුටින් වැළඳ ගන්න. එහෙමද? ආ. ඒ සත්ත්‍විකායන්ගේ මොකද වෙන්නේ? මෙන්න මේක අපිට ලැබෙන. මරණයත් ලැබෙන. මේවා අපිට ලැබෙන්නේ ඉපදිච්ච හන්දද නැති හන්දද? જાතියක් හැටියට පහළ වෙච්ච හන්ද නේද? එහෙනම් જાතියක් විද්‍යාමාන වෙන ජරා මරණ උරුමමයි කිව්වා නේද බුදුහාමුදුරුවෝ? එහෙනම් මේ දෙක අපිට මේ දෙක මේ ජාතිය බිහි වෙච්ච හින්දා ජරාවෙන් මරණයෙන් අපිට ගැලවිලා යන්න පුළුවන්ද? ඈ? නෑ. අරහත් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියනවා ආනන්ද හාමුදුරන්ට පිරිනුවන් පාන්න කලින් ආනන්ද මගේ කය දැන් දිරච්ච බර කරත්තයක් වගේ. කරත්තයක්ද කිව්වේ දිරච්ච බර කරත්තයක්. දිරච්ච බර කරත්තයක් වගේ. අපිට හම්බෙලා තියෙන කරත්තේ රත්තරන්. රිදී ඩයමන්ඩ් මොනවද? අපිට හම්බෙලා තියෙන්නේ මොකක්ද? මෙයා අරහත් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ හොඳේ. මගේ කය දැන් දිරච්ච බර කරත්තයක් අපිට හම්බුනේ එහෙම කරත්ත නෙමෙයි අපිට හම්බුනේ ඔක්කොම රත්තරන් කරත්ත නිකන් රිදී නේද අමුතුම જાතියව අපිට හම්බුනේ හැබැයි සියලු කෙලෙස් ප්‍රහීන කරපු තථාගතයන් වහන්සේත් කියනවා මගේ කය දැන් දිලච්ච බර කරත්තයක් වගේ කියලා. එහෙනම් ඒ අර ජරාව උරුම වෙලාද නැද්ද? ඒකයි මේ පෙන්න කියන්නේ. ව්‍යාධිය උරුම වෙලාද නැද්ද? උරුමයි. ඇයි ඒ? අය හටගත්තා. නැත්තම් ඒක උරුම වෙන්නේ නැහැ. ඔන්න ජාති ජරා මරණ උරුම වෙනවා අපිට. උරුම වෙනවද නැද්ද? <coughs> උරුම වෙනවා. මේක මොකද හිතෙන්නේ? ශෝකේ. හොඳට කල්පනා කරන්න කියන ටික. කොහොමද ශෝකේ එන්නේ කියලා බලන්න. ඒ ශෝක කවරේදයක් මහණෙනි ඥාති ව්‍යසනාදීන්ගේ එක්තරා වේසනේ යුක්ත වූවන්ගේ එක්තරා දුක්ඛ කාරණයකින් ස්පර්ශ කරන්නා ලැබුවොත් හෝ ශෝක කෙරෙයි ශෝක කෙරෙන බවක් කරයි ඇතුලෙන් ශෝක කෙරෙයි ආත්පසීම ශෝකරේ මානෙමේ ශෝකය කියන කොහොමද මෙන්න මේ යම්කිසි ව්‍යසනයක් වෙනවා දැන් මේක පෙන්වන්නේ ඥාති ව්‍යසනයක් කියලා විතරයි මට කියන්න රත්තරන් බඩුවක් නැති වුණොත් මොකෝ වෙන්නේ? ඒ ඥාති විශේෂණේ විතරක් දාගත්තොත් මොකෝ වෙන්නේ? විශේෂණ තියෙන ඥාති විතරද? තමන්ගේ නැති වෙනවා රත්තරන් බඩුව. ෆෝන් එක නැති වෙනවා. ශෝක කරන්නේ නැද්ද? මෙන්න මේ ශෝක කරන එක මට හොඳට හිතලා කියන්න ඕගලන්ට දැනට හිතෙන විදියට අර જાතියට උරුම වෙච්ච ජරා මරණ වගේ උරුම දෙයක්ද එහෙම නැත්තම් උරුම කරගන්න දෙයක්ද? ඔන්න මෙතනින් තමයි අපි තෝරගන්නේ. මේක උරුම නැහැ කිසි කෙනෙකුට. හැබැයි ජාතිය ජරාවයි මරණය. ජරාවයි මරණය උරුම උරුමමයි. ඒකෙන් ගැලවෙන්න බෑ. හැබැයි ශෝකේ කොයි වෙලාවකවත් උරුම නැහැ. ශෝකේ අපි උරුම කරගන්නවා. මම ඊළඟට පෙන්වනවා කොහොමද උරුම කරගන්නේ කියලා. මේක උරුම කරගන්න එක. එහෙමනම් මේක අපිට නිරෝධ කරන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? පුළුවන් එන. හැබැයි අපිට අර ජරාවයි මරණය නිරෝධ කරන්න පුළුවන්ද? මං කිව්වේ ඒකයි මේක එක ගොඩේ කිව්වට හරියන්නේ නැහැ. අපි දැනගන්න ඕන නිරෝධ කරන්න පුළුවන් කෝකද නිරෝධ කරන්න බැරි කෝකද මේක නිරෝධ කරන්න පුළුවන් එකක්. කොහොමද ඒක නිරෝධ කරන්න කියලාත් මං ඊළඟට කියනවා. මේක නිරෝධ කරන්න පුළුවන්. එහෙනම් මේක අපිට උරුමද? මේක උරුම නෑ. හැබැයි අපු උරුම කරගන්නවා. උරුම කරගන්නවා. ඒ කියන්නේ ශෝකේ අපි විහිං උරුම කරගන්න. හොඳට මතක තියාගන්න. විහිං උරුම කරගන්න. ඉල්ලලා දුක ගන්න ඔඩොක්කුවට. කවුරුත් දෙන්නේ නැහැ බලේ. ඉල්ලලා ගන්න. ඉල්ලන විදිය හොයාගමු. නසෝකේ මේක මේක උරුම කරගන්නවා. දැන් එතකොට අපිට තේරෙන්නේ නැහැ මේක ඇතුලේ අපිට උරුම වෙන එක මොකද්ද? උරුම කරගන්න ඒවා මොකද්ද කියලා තෝරා බේරා ගන්න බැරි වුණාම මොකෝ වෙන්නේ අපි හැම වෙලාවෙම? මේ ටිකම කියෝ කියෝ ඉන්නවා. කොහොමද කියවන්නේ? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස කී කී ওই ටිකම කී කී මේක වෙන් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඊළඟ එක බලමු අපි. පරිදේව. බලන්න කොහොමද කරන්න කියලා පරිදේව. මහණෙනි එක්තරා දුක්ඛ කාරණේ ස්පර්ශන කරන්න ලැබුවාගේ වස්තුවේ නම කියා කියා හැඬීමෙන් මෙන්න මේ කියන දේ හොඳට බලන්න. අරක කොහොමද උනේ? ව්‍යසනයක් වුණා. දැන් ව්‍යසනය පරිදේවේ බවටපත් වෙලා. කොහොමද පරිදේව වෙනකොට එන්නේ? වස්තුවේ නම කියෝ කියෝ අඬන. අනේ මගේ අහවල් එක නැති වුණා. අලුත්ම iPhone එක. මෙතින් නම් කියන්නේ. මගේම මාමා, මගේ නැන්දා, මාව බලාගත් ආච්චි. මේ සුදු ආච්චි තරම් මට ආදරේ කවුරුවත් නැහැ. එහෙමයි කියන්නේ. මේ කියන විදිහටම වැඩේ. ඒ ඒ ඒ එහෙම නම කී කී කියන තැන මොකද්ද තියෙන්නේ අපේ? පරිදේව තියෙන්නේ. එහෙනම් හොඳට බලන්න දුක්ඛ කාරණය ආව අරකට එක්ක ආපු දුක්ඛ කාරණයත් එක්ක මොකද තියෙන්නේ? ඒ ව්‍යසනෙත් එක්ක ආපු දුක්ඛ කාරණේ දැන් පරිදේව බවට පත් වෙනවා. ඒතර පරිදේව බවට පත් වෙනකොට දුක්ඛ කාරණයට වඩා හිත තව යටට ගිහිල්ලා නේද? කෙලසිලා. නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය පරිදේප. දැන් බලන්න ඔන්න ඕක තියෙනවා. ඊට තව එකක් එනවා. දුක්ඛ නම් කවරේද? හොඳට අහගන්න. මොකද්ද? දුක්ඛ නම් කවරේද කියලා කියන්නේ. මහණෙනි යම් කායික දුක්ඛයක් රළු ලෙස, කියන්නේ කායික දුක්ඛයක් නොමිරීමෙන් කාය ස්පර්ශයෙන් උපදනා දුක්ඛයක් ඇද්ද මේ දුක්ඛයයි කියනු ලැබේ. මෙන්න මේ කාරණය ලෞතුරා බුදුවරුන්ටත් උරුමද නැද්ද? මොකද හිතෙන්නේ? කායික දුක්ඛය ගැන අහන්නේ. උරුමද නැද්ද? මම ඉස්සරහට පෙන්නනම් ඒකත් සූත්‍රේ සකලික සූත්‍රය කියන සූත්‍රය තථාගතයන් වහන්සේ කියනවා අර දේවදත්ත ගල පෙරලපු වෙලාවේ ඒ ගල්පතුර මාගේ පාදේ පහවි දුක් වූ අමහිරු දුක් වේදනාවක් මට දැනෙන. එහෙමනම් කියන්න ඒ කායික දුක බුදු වුණත් ප්‍රහිණ කරන්න පුළුවන්ද? බෑ. කායික දුක ප්‍රහීන කරන්න. එහෙනම් මෙතන ප්‍රහීන කරන්න බැරි ඒවා මොනවද? ජරාවටපත් වෙනවා, ව්‍යාධියටපත් වෙනවා, මරණයටපත්. කායික දුක්ඛයක් කියන්නේ. හැබැයි අර ශෝකය කියන එක ඥාති වියසනේ. පරිදේව නම් කී කී හඬනේ. ඒව ඒව කායික දුක්ඛයටයි තියව නෙමෙයි. ඒව අපි විහිං හදාගන්නම ටිකක් තියෙන්නේ. ඒ ටික තමයි අපි බලන්න ඕනේ. දුක්ඛ කාරණා ඔන්න තියෙනවා. ඊළඟට කියනවා තව එකක් මොකද්ද? දෝමනස්ස. මේක මොකද්ද? සිතේ උපන් දුකකින් සිත උපන් නොමිලි බවකින් ගැටීමෙන් දෝමනස්සයයි කියනු ලැබේ. මේක අපිට උරුම දෙයක්ද උරුම කරගන්න දෙයක්ද? අර ජාති ජරා මරණ දුක්ඛ අර කායික දුක්ඛ වගේ අපිට හිමි දෙයක්ද නැත්නම් උරුම කරගන්න දෙයක්ද? එහෙනම් මේක දන්නේ කියලා මොකද්ද? මානසික දුක. මෙන්න මේ හින්දා තමයි තථාගතයන් වහන්සේ කියන්නේ ආර්ය වූ කායික දුක්ඛය විඳි මානසික දුක් නොවිඳි. මෙන්න මේක විඳින්නේ නැහැ ආර්ය. තැග් ගැහි ගැහි හිත හිත ඔය කතන්දරේ නැහැ. හැබැයි අර කයට එන දුක කකුල හැපුණා කොහේ හැරි. එනවද නැද්ද? එනවා ඒක ප්‍රහීන කරන්න බෑ. නැත්තම් අපි වැඩේ දින්නේ ප්‍රහීන කරන්න බැරි වුණා මොකද දන්න වෙන්නේ? ඊට සකලික සූත්‍රය කියනවා තථාගතයන් වහන්සේ ගල්පතුර මාගේ පාදේ පාවි දුක් වූ අමිහිරු දුක් වේදනාවක් මට දැනිනි. මේ කාටද මේ දැනලා තියෙන්නේ? තථාගතයන් වහන්සේට. බුදු වෙනාට පස්සේද බුදු වුණාට බුදු වෙන කලින්ද? එහෙනම් දුක් වේදනාව දැනිලාද නැද්ද? දැනිලා. මහා දුක් වේදනාවක් දැනිනි, අමනාපෝ දුක් වේදනාවක් දැනිනි කියලාම කියනවා. විස්තර කරනවා. සූත්‍රය සකලික සූත්‍රය. අර <clears throat> මේ උදාර මාත් එක්ක කී භාවනා කරන්න ගියයි කියලා. මගෙන් අර ප්‍රශ්නයක් ඇහුවේ. අන්න මේ හරියම. නැද්ද මේ මාත්‍ය පේන්නේ? ගියාද? මොකද කරන්නේ? ඕනම ටික. මේ පෙන්වන්නේ. ඇයි? භාවනා කරන්න ගියා මෙන්න මේක නොදැන කියනවා මොකද්ද කායික දුක්ඛයක් ඇතිවෙනකොට කියනවා ඒ දුක මම නෙමෙයි මගේ නෙමෙයි කියලා හිතන්නේ කියලා. කියනවද නැද්ද? කියනවා. සියලු කෙලෙස් ප්‍රහීන කරපුවෝ තථාගතයන් වහන්සේට මේ දුක දැනিলাද නැද්ද? සියලු කෙලෙස් ප්‍රහීන කරපු තථාගතයන් වහන්සේට කායික දුක්ඛය දැනිලා අපිට කායික දුක්ඛයක් එනකොට කියනවා ඒක මගේ නෙමෙයි කියලා හිතන්නලු. දැන් මොකක් වෙයිද? ඈ ඔය මොකද්ද කරන්න දැන්? සංඥා අයින් කරන්න හදනවා. චන්දරාගේ නිරෝධ කරපන් කිව්වහම චන්ද සංඥා අයින් කරන්න හදනවා. සංඥා අයින් කරන්න බැහැ. පේනවද වැරදින තැන්? ඒක කියන්නේ දහමක් නැතුව මේක කරන්න ගියොත් තථාගතයන් වහන්සේ කියන්නේ නේ ධම්ම සමාධියක් නැතුව චිත්ත සමාධියක් වඩන්න බැහැමයි කිව්වේ. චිත්ත සමාධියක් නැතුව උපදි සමාධියක් වඩන්න බැහැ කියන්නේ ඒකයි. නම් කායික දුක්ඛයක් දැන් මේ සියලු කෙලෙස් ප්‍රහීන කරපු තථාගතයන් වහන්සේට. අන්න ඒක හේතුඵල වලට දාලා ගලපන්න කියලා දෙනවා ඊළඟට. ඇයි එහෙම එකක් එන්නේ කියන එක. හරි. එහෙනම් මට මේ මෙතන මම ඒවට ඉස්සරහට ඒක ගොඩාක් විස්තර කරනවා. නමුත් මෙතනදි වෙන්නේ එහෙනම් මේ දෝමනස්සේ කියන එක මේක ඕනනම් තේරුම් ගන්න මම චූටි උදාහරණයක් කියන්නේ දුක්ඛ දෝමනස්ස කියන දෙකේ. අපි පාරේ යනවා බස් එකේ යනවා. බස් එකේ යනකොට කකුල පාගනවා කවුරු හරි. හොඳ අඟල් තුනක විතර හයි හීල්ස් එකක් දාලා. ඕක දැනුණාම මොකක්ද එන වේදනාව? ද දැනෙන්නේ නැද්ද? දැනෙනවා. දැනෙන්නේ නැද්ද දන්නෙත් නැහැ නේ. ඒක යහන්නේ. ඔව් දැනෙනවා. ඒක සැප වේදනාවද දුක් වේදනාවද? දුක් වේදනාව. හරිනේ. දැන් අන්න ඒ දුක් වේදනාව ප්‍රහීන කරන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. හරි. ඊළඟට මොකද කරන්නේ? මොකෝ ඉඳ ගන්න හිට ගන්න තැන නැත මේක අස්සෙම ඇවිල්ලා ඉඳගත්තා හිටගත්තා මගේ කකුලත් ඉන්න බෑ කි. දැන් මොකක්ද ඒ කරන්නේ? අන්න දෝමනස්ස. ඒ දෝමනස්සේ තියෙන්නේ. ඒක ඒක පුළුවන්. ප්‍රශ්නේ තියන්නේ ඇයි? කායික දුක්ඛය 125ක් වෙනකොට මානසික දුක්ඛය 175යි. 75 නිරෝධ කරන්න පුළුවන්කම තියෙද්දී 25යි 75යි දෙක එකට අරගෙන 100ම අරගෙන කරේ තියාගෙන දුවනවා. අන්න ඒක තමයි මේකේ තියෙන පොයින්ට් එක ඕන තැන. අර 25 ඉන් කරන්න බෑ. 25 ඉන් කරන්න සංඥායින් කරන්න ඕන. ස්නායු ටික කපලා දාන්න ඕන. අර 25යි කරන්නේ. 25 දැනෙනවම තමයි. හැබැයි 25 25ේ මාත්‍රයක් නැතුව ඕන්නම් හෙට උදේ බස් එකට ඒ ළමයා ආයි නගින කොටත් මානසික දුක්ඛය හදාගන්න පුළුවන්. අපෝ ඒ ගෑණි ඊයේත් පෑගුවමයි කකුල. අහලක නැහැ කායික දුක්. ඒකයි මේ පෙන්නේ. වැඩේ මේක ඇතුළට බහැලා ගන්න මේක නිකන් කෑල් ටිකක් කියෝ කියෝ ගියාට හරියන්නේ නැහැ. පහුවදා ওই මනුස්සයා දකින්නවා අය බස් එකේ. දකින්න මොකද වෙන්නේ? ඔය ඊයේත් පෑවුවා. ඒක මොකද? ඒක මානසික දුකක් නේද? ඇයි ඒ වෙලාවේ නිකන් හිත දෝමනස්යක් හදාගන්න? ඒ වෙලාවේ කායික දුක් තියනවාද? කායික දුක් නැහැ නේ අහලකව. කායික දුක් අහලකව නැහැ ඒ වෙලාවේ. එහෙනම් කායික දුක් පොඩි වෙලාවල් තියෙනව නැතුව නෙමෙයි. හැබැයි කායික දුක් මත මානසික දුක් ගොඩනගන. ওই දෙකෙන් සසර ගමන යනවා ඇත්තේ කෝකෙන්ද? ප්‍රේණ කරන්න පුළුවන් කෝකද? ප්‍රේණ කරන්න බැරි කෝකද? ප්‍රේණ කරන්න පුළුවන්? ප්‍රේණ කරන්න උත්සාහ කරන්නේ නැත්තේ කෝකද? ප්‍රේණ කරන්න දඟලන්නේ කෝකද? මොකෝ වෙන්නේ? කොහේ යයිද? නිවන් දකිද? උදේ ඉඳන් රැ වෙනකන් try කරන්නේ මොකක් ප්‍රේණ කරන්නද? මානසික දුක් ගොන්නයි කායික දුක් මාත්‍රයි කායික දුක ප්‍රහීන කරන්න මානසික දුක් ගොඩක් විඳ විඳ නැහෙනව නැහිලා. මේ ඒ හින්දා තමයි කියන්නේ මානසික දුක් වලට බෙහෙත තින්නේ. තථාගතයන් වහන්සේ ළඟ කායික දුක් ළඟට බෙහෙත් තියෙන්නේ දොස්තරලා ළඟ. මාරු කරගන්න එපා. මේ මානසික ලෙඩ වලට බෙහෙත් තියෙන්නේ තථාගතයන් වහන්සේ ළඟ. කායික දුක් වලට බෙහෙත් තියෙන්නේ. දුස්තරලා. ඒකට යන්න ඕන කාලඟටද? දුස්තරලා. මානසික ලෙඩ වලට යන්න ඕන. හරි ඒකට ඒකට යන්නේත් කාලඟටද? දැන් මානසික ලෙඩට බෙහෙත් ගන්න යන්නේත් කාලඟටද? ආයි ප්‍රශ්නයක් නෙවෙයි. ආයි ප්‍රශ්නයක්. ආයි මාරු කරගෙන. දැන් මොකක් හරි අපි යන ඉසව්වක්වත් තේරෙනවද? කොහෙද යන්නේ කියලාවත් අඩු ගන්න. අපිම දන්නේ අපි මොනවද කරන්නේ කියලා. ඔහේ යන. මොනව හරි කර කර යනවා. ඇයි? අපිට ඉස්සරහ තව එකෙක් දුවනනේ. ඉතින් අපි දුවනවා. අපි හිතන ඌ දුවන්නේ හරි එක කියලා. ඌ දුවන හින්දා අපි දුවනවා. වෙන ඌ දුවලා තියෙන හරි පාරේ නෙමෙයි. අපි දුවලා තියෙන හරි පාරේ නෙමෙයි. එහෙනම් මේව මාරු කරගන්න බෑ. මතකනේ ගිය සතියේ පෙන්නුවා ඔයාලට රෝග දෙකයි තියෙන්නේ. රෝග දෙකට බෙහෙත් දෙක මම දෙනවා. බුදුහාමුදුරු කිව්වනේ අවිද්‍යාව තෘෂ්ණාව තමයි බෙහෙත. ගිය සතියේ පෙන්නුවනේ මේ හොඳට මතක තියාගන්න මේවා අර මම ඉස්සෙල්ලා පෙන්නලා ගන්න මේවා ඕන වෙන හන්ද. ආයි. ඒතකොට ආයි එක පෙන්න පෙන්නේ නැහැ. මම කියපුවා මන් දන්නවනේ. එහෙනම් රෝග දෙකක් කිව්වා. ඒ රෝග දෙකට බෙහෙත් ටික ඕනේ. ඒ රෝග ටිකට බෙහෙත් ගන්න ගිහිල්ලා හරියන්නේ නැහැ ස්පිරිතාලට. අවිද්‍යාව තෘෂ්ණාව බින්ද ගන්න. ಗುಣ කැස්ස හෙම්බිරිස්සාට බෙහෙත් ගන්න පන්සලට ඇවිල්ලා හරියන්නේත් නැහැ. ඒකට බෙහෙත් ගන්න බෝධින් වහන්සේ ළඟට ඇවිල්ලා හරියන්නේ නැහැ. දැන් ආදි බෝධින් වහන්සේ ළඟට එන්නේ මොකටද? කායික දුක් පීඩා තියෙනව පොඩක් හොඳ කරගෙන යන්නද මානසික දුක්ද වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ. ඕ කායික ආර්ගය කකුල කැඩලා මුගේ අතපය කැඩලා මොකක් හරි කැඩලා බෝධි පූජාවක් අත්තියමු. ඇයි බෝධියෙන් අතපය වලට බෙහෙත් දෙනවද? වැඩිච්ච ඒවට නෑනේ. බෝධි පූජාව තියන්නේ. ඒකේ කිසි වරදක් නැහැ. ඒකේ ආනිසංස තියෙනවා. ඒක ප්‍රතිඵලක් තියෙනවා. හැබැයි මෙතන කරන්නේ මොකද්ද? අර දවසක් මම දැක්ක මොකක් හරි පෝස්ට් එකක් දාලා තිනවා. ජයශ්‍රී මා බෝධීන් වහන්සේ අභියසිදී ඒ සිද්ධාත් කුමාරයා සියලු දේ අතහැර බුද්ධත්වයේ පැතුසේක බෝධීන් වහන්සේ ඉදිරියේ අපි සියලු දේ පැතුසේක කියලා. ඉවක තේරුණාද? වැඩේ හරිනේ කියන්නේ. කවුරු හරි මන් දන්න දාපු එක කවුරු හරි වැඩේ හරි. කියන්න ඕන එක තමයි කියලා තින්නේ වක්‍ර මාර්ගය. ඈ? ආ එල්ලලා නෑ නෑ මම දැක්කේ ඕක මේ මේ මොකක් හරි මේ පෝස්ට් එකක් දැක්කේ මේ මේකේ. ආ සමහරකට බෝධියෙත් එල්ලලා ඇති. හොඳයි එහෙම එල්ලලා තියෙන එක. ඒ රඩු ගානේ පොඩ්ඩක් හරි ඒක හරි බලනවනේ අකෝ මොකද්ද අපි කරන්නේ කියලා. ඒකත් හොඳ එල්ලලා තියෙනවා නං. එතනට තත්ත්වය ඇවිල්ලා තියෙනවා ලොකු දෙයක් එහෙම. හරි. කොහොම හරි ඔන්න දෝමනස්සය ওই විදියට එනවා ඉතින්. හරි. ඊට පස්සේ එනවා මොකද? උපායාස. ඊට පස්සේ මොකද එන්නේ? මේ කියන විදියට තමයි උපායාස එන්නේ. මේක හොඳට බලන්නේ නැද්ද කියලා. ඥාති ව්‍යසනාංගයේ ව්‍යසනා තුනේ එක්තරා ව්‍යසනයකින් සාමිතය අර මොකද දුක්ඛකාරය ස්පර්ශ කරන්නේ ආයාසකින් දැඩි ආයාසකින් ක්ලාන්ත ස්වභාවයෙන් දැන් අර උපායා මොකද්ද පරිදේවයට වඩා වැඩි මුලින්ම ආව මොකද්ද අර මේ මුලින්ම ආව ශෝකේ අහවලා මලා. ඊළඟට පරිදේව. මොකද්ද? කවුද මලේ? ආ සුදු පුංචි මලා. ඔන්න නම කිව්වා. ඒක කියලා අඬල අඬල දැම්ම කො වෙන්නේ? කාලාන්ත හැදිලා වැටෙනවා. මේ තියෙන උපායාස කියන්නේ එතනටම එනවා. කලාන්ත වෙනවා. නේද? කොහොමද මේ කාරණේ වෙන්නේ මේ විදිහට වෙනවද කියලා නැද්ද කියලා බලන්න. අපේ ඥාතයෙක් ඉන්න ඉස්පිතාලේ. කෝල් එකක් එනවා. ආ ඉවරයි. මරුණා. කියපු ගම මොකෝ එන්නේ? මේ පිළිවෙලට එන්නේ. සෝකේ එන්නේ. ආ ඇත්තද? ඊට පස්සේ මොකද වෙන්නේ? අයියෝ අපේ අහවලා මලා මෙන්න මේමයි කියලා ඔන්න දැන් පටන් ගන්නවා විලාපේ. ඒ කියන්නේ අර නම ටික කියන්න ගන්න අහවලාගේ. පාව බලාගන්නේ කවුද ඕම ඕම බා බා බා ගොඩක් එනවා. ඊට පස්සේ ඕම කෑ ගාලා කෑ ගාලා අර ඥාතියගේ නම කියලා අඬලා අඬලා අඬලා අඬලා ඊළඟට මොකෝ වෙන්නේ? කලන්තේ හැදිලා වැටෙනවා. උපායාස. මේක වෙනවා ඊට පස්සේ. නේ? බලන්න මේක වෙන්නේ නැද්ද කියලා. මේක තමයි වෙන්නේ. නේ? ඊට පස්සේ ඕක මොකද වෙන්නේ? ආයෙ පොඩ්ඩක් සෙටල් වෙනවා. ආයෙ ටික සෙටල් වෙනවා. ඊට පස්සේ ආය ආරංචි වෙනවා ඔන්න මිනිහ ගෙනිච්ච මේ මල් ශාලාවට. එතන ඉන්න එක කෝල් කරලා කියන ඔන්න දැන් මල් ශාලාවෙන් පිටත් වෙන්න යන්නේ. ආ රයිට් හරි. දැන් ලෑස්තිලා ඉන්නවා. ගෙනලා හර්ස් එක ගේ ඉස්සර නතර කරගුවා. අනේ අම්මේ ගාගෙන ආයි පටන් ගන්නවා බුදු අම්මේ අරකයි මේකයි මොකක් හරි කියාගෙන ආයෙර නම් ටික කියන සුදු පුංචි හරි මොකක් හරි නම් ටික කියාගෙන ආයි කෑ ගන්නවා. කෑ ගාලා ඉතින් ඔන්න ඕක අරගෙන කොහොම හරි කරලා අමාරුවෙන් ගෙට ගේනවා. ගෙට ගෙනාට පස්සේ මේක ඇරපු ගම ආයි අර ආයි අර මොකද ආයි අර කාරණේ ශෝක පරිදේ අර කතන්දර ආයෙ එන්නේ. ওই ටිකෙන්. දැන් මේ මෙතන තේරෙනවද අර කායික දුක්ඛයත් එනවා. ඇයි එහෙ වදිනවා ඇඟවල් මෙහෙ වදිනවා හැප්පෙනවා. ඒවත් එනවා ඔය ඇස්සේ. කලන්තේ දාලා ආයි වැටෙනවා. ආයි සෙටල් වෙනවා. ආයි ඔහොම යනවා. අපි හිතමු අපේ කියන්නේ මේ මැරිච්ච අපේ කවුරු හරි කෙනෙක් මැරිලා තිනවා. එයාගේ තව ඥාතියෙක් ඉන්නවා පිටරට. ලා ওই මිනිස්සයා එනවා. ඒ මිනිස්සයා ඊළගේ ඒ මනුස්සයා දොරකොඩ ළඟට ආපු ගමන් අනේ බුදු අක්කේ මේව බලන්නකෝ අනේ කියන ආයි ඔන්න ආයි අර ටික පටන් ගන්නවා. ආයි සෙටල් වෙනවා. ආයි වැඩේ පටන් ගන්නවා මිනිහ වහන්න ඔන්න මෙන්න තියෙද්ද. ඊට පස්සේ වහනලා වාන්න නම් දෙන්නේ නැහැ ආයි එක එක්කවත් කියලා කෑ ගාලා මර ලතෝනි දීලා කරන් තියෙන ඔක්කොම බින්න 18 සංනියම නටන ඔය වෙලාවේ. අර නටලා ඔක්කොම කළා මොකද වෙන්නේ? වහන්න දෙන්නෙම නැහැ පෙට්ටිය. හොඳ වෙලාවට සිහි බුද්ධිය තියෙන එකෙක් කියන්නේ නැහැ ආ එහෙනම් මෙන්න තියාගන්න කියලා. කියන්නේ නැහැ කවුරු. කිව්වොත් මොකෝ කියන්නේ? වහපම් බම් පිස්සුද වහපම් වහපම් කියනවා. කියන්නේ නැහැ හොඳ වෙලාවට. අනිවාර්යෙන් කියනවා. අයි තියා හරි. ඔක්කොම අයින් යලා මේ ගෙනියන් දෙන්න හැලු මෙන්න මෙයා තියාගනි මේක කොහොම හිටපු. අපි යයි යන්නේ. කිව්වොත් මොකක් වෙයි? ඒ මිනිස්යාගේ සිහිය එන්නේ ඒ මිනිස්යාට කියන්න පෙන්නනවා ආ එහෙනම් ඔන්න තිබ්බා කියලා. එතකොට තමයි මේ මිනිස්සුන්ට තේරෙන්නේ යකෝ මොන මොට්ට කතාවද මම මේ කිව්වේ කියලා. දැන් අරක බලෙන් කරනකොට ඒ මිනිස්සයා ඒක තේරෙන්නේ නැහැ. හරි. ඕම හරි කියලා කොහොම හරි ලොග් දාලා මොකක් හරි කියලා වහනවනේ දැන්. මේ දැන් මේක වහලා ඔක්කොම කරලා ගෙනියනවා මල්සාල. දැන් අර බලන්න මේ මේ ටික නෙමෙයි දෙන්නේ කියලා. කලන්තය හැදෙනවා, නම කියනවා, අර ශෝකය කරනවා. මේ මේ කතාව තමයි තියෙන්නේ මේ. දැන් මේක ඉන්නේ මිනිස්සෙක් මලාම විතරද? ඔය දේ ඔහොම මෙන්නේ නැද්ද බඩුවක් නැති වුණාම? මොකක් හරි ගෙල ගෙල තිබ්බ රත්තරන් බඩු ටික ඔක්කොම අරන් ගිහිල්ලා. අනේ මට අරයා දුන්න එක මෙයා දුන්න එක මේම කියලා අන්න කලන්ත දාලා බැහැ. වෙන්නේ නැද්ද ඔය වගේ? වෙනවා. ඕන ඕන දෙයක වෙනවා. තමාර මිනිසුන්ට ඔය භෝග ව්‍යසනය වුණාම වෙන්නේ. තමන්ගේ බගා කරන අරම ඒත් ඔය වගේ වෙනවනේ මිනිස්සුන්. මේ ව්‍යසනේ කොහොමද? මේ පෙන්නන ඥාති ව්‍යසනේ දානවා. හැබැයි ඔක්කොම අයිති. හැම එකක්ම මේකට අයිති වෙනවා. ඊට පස්සේ මොකද ඉන්නේ අර අර කාටේට ගෙනහිල්ලා අර පෙට්ටිය ගෙනියනවා අපි වට තුනක්. නේද? ගෙනියනවනේ වට තුනක්. ඒ යන්නේ ඇයි? ඒ වට තුනක් යන්නේ ඇයි අපි? දැක්කනේ අපි දන්නේ අපි යගියේ ඇයි කියලා. අර ඉස්සරහ එක යන හන්ද අපිත් යන්නේ. ඈ මොකද? ඔව්. අර කණා මුට්ටි ගහනකොට ඇස් දෙක බැඳලා වට තුනක් කරකවන්නේ. ඔව් ඉන්න තැන හොයාගන්න බැරි වෙන්නේ. පාර හොයාගන්න බැරි වෙන්නේ. අපිත් නෑල ගිහලා ගිහලා වටේ කැරකිලා කැරකිලා දැම්මා පස් ටික දැම්මා ඇහුවා ගෙදර ආවා. රයිට් ඉවරයි. ඔය පාර වරද්ද නේද? ආයි ගෙදරයි කියලා බය වෙන්නේ. හරි ඒකයි. වෙන මොකකටක් කරන්නේ නෙමෙයි. ආයි ගෙදර ආවොත් එහෙන් බැරි වෙලා අක්කා. ඇයි? එනවා අනිවාර්යයෙන්. ඇයි එන්නේ? පෙට්ටිය වහනකම් කෑ ගැහුවේ යන්න එපා යන්න එපා කියලා. යන මනුස්සයර යන්න දෙන්නේ නැහැ. යන්න එපා කියලා කෑ ගහලා කෑ ගහලා අතන්ට ගිහිල්ලා කරකෝල කරකෝලව ඇතුළට දාලා දුවගෙන එනවා. ආවට පස්සේ ඇවිල්ලායි කිව්වෝ. ඇයි ඒ? එනවා ඇයි එන්නේ ඇයි? යන්න එපා කිව්වා. යන්න එපා කිව්වනම් එනවා. සෙල්ලම් දෙයක් නෙමෙයි හොඳ හිතන්නේ විහිළුවකට කියන එකක් නෙමෙයි මේ. විහිළුවකට ගන්න කාරණයක් නෙමෙයි මේ කියන්නේ. අපි නොදැන කරන මොට්ටමෝල් වැඩක් ගැන මේ කියන්නේ ඒ ඥාතිය වෙනුවෙන් කරන්න තියෙන පරම යුතුයකම කරන්න ඕනේ. පින් අනුමෝදන් කළේ ඒව අනිවාර්යෙන් කළ යුතුයි. හැබැයි මේ මේ කරන වැඩේ පැණිවලේ තියෙන ලොකු වැරද්දක්. කළා කළා ඔක්කොම කළා. අර මොකද්ද වට්ටාකයි මොකක් හරි අපි අර බතක් හදනවනේ අපි. ඒ කාලේ වුණාට පස්සේ ඔක්කොම ඉවරයි. back to normal. ඉන්නේ. ආයේ පස්සේ ඒකේ දෙවෙනි වල තියෙන මාත කට්ටඩිය කියනවා ඒක ඒක ඒක පස්සේ තියෙන එකක් ඒක. නමුත් මම අහන්නේ මේ වෙලාවේ. දැන් අර ශෝක ඒ ටික කොහෙද? ඉවරයි ඉතින්. නිකන් අපි මොකද්ද කරලා තින්නේ මේ මේ මේ කාලපරාසෙ? හොඳට කල්පනා කරොත් ඒක තරහ වෙන්න එපා මේ වචනේ කර කිව්වට අපි අමු අමු රංගපෑමක් කරනවා. අපි රංගපෑමක් කරනවා. මට හොඳට හිතලා කියන්න ඔය එක්කෙනෙක්වත් අර මැරිච්ච මිනිස්සය වෙනුවෙන් අඬන්නේ අඬන්නේම Tamanට වෙච්ච හානියට. ඒක සිහි ඒක දැනගන්න නම් මලගෙදර ගිහලා සිහි බුද්ධියෙන් අහගෙන ඉන්න අඬන්නේ නැතුව. හේතුව ඇයි? මොකද්ද කියන්නේ? මගේ පුතා බලාගන්නේ කවුද? කෝච්චිය එනකොට ටෝච් එක අරගෙන පාරට එන්නේ කවුද? මොන්ටිසෝරි ආව ළමයට කවන්නේ කවුද? රෙදි ටික හොදලා දෙන්නේ කවුද? දැන් අඬලා තියෙන්නේ මැරිච්ච මිනිස්සය වෙනුවෙන්ද Tamanට වෙන හානියටද? ඕකනේ ප්‍රශ්නේ. කොහෙද අඬන්නේ? අනේ අම්මට මට බණක් කියලා දෙන්න බැරි වුණානේ. නිවන් දකින දහමකට යොමු කරගන්න බැරි වුණානේ පොඩ්ඩක් මේ අම්මව. ඈ කියලා එහෙම අඬනවද? එහෙම කරා නම් අඬන්න වෙන්නේ නැහැ. ඇයි කරන්න තියෙන යුතුයකම කරලා. ආය අඬා වැළපෙන්න දෙයක් නැහැ. කරන්න ඕන දේ කරලා ඉවරයි එතකොට. නේද? ඇයි අම්ම තමම දන්නා සොඳුරු ගමනක් යන්නේ කියලා. සොඳුරු මගක් ඇසුරු කරේ. යථාර්ථය දැකලා. බලන්නේ නැද්ද කියලා මේ අපි කොච්චර මුලාවක ඉරේ. දැන් ඔය ටික ඔය ටික උරුම කරගෙන ඔහොම අඬලා අඬලා මායි මොකෝ කියන්නේ සමහරලාට. ಜಾති ಜಾතිත් මගේම අම්මා වෙලා එන්නේ. ජරා මරණය මුක ජරා මරණයම පතනවා කිව්වා. ඊට පස්සේ ඔන්න අම්ම එනවා දැන්. එන්න කිව්වනේ. අර දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ. ಜಾති ಜಾතිත් මගේ ළඟට මේවා. දැන් ඇවිල්ලා. දැන් මොකෝ කරන්නේ? අන්න ඕන වෙනවා කට්ටඩියෝ පට්ටකු මංජල් ටික ඔන්න ඕන වෙනවා ඊට පස්සේ. ඈ හොඳයි නිවන් සැප ලැබේවා තමයි හැමෝම කියන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ නිවන් සැප ලැබේවාම කොහොමද නිවන් තියෙන්නේ තාප්පවලනේ. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඉන්නකම් ගිනි අරන් නිවන් සැප ලැබේවා තාප්පේ කොහොමද තියෙන්නේ? මගේ ප්‍රශ්නේ ඉතරයි. නිවන් සැප ලැබේවා ප්‍රාර්ථනාවත් උත්තරීතරයි යහපත් ප්‍රාර්ථනයක් කිසි වරදක් නැහැ. ඇත්ත. හොඳ ප්‍රාර්ථනයක්. යහපත් ප්‍රාර්ථනයක්. කෙනෙක්ට දෙන්න තියෙන උත්තරීතරම ප්‍රාර්ථනයක්. ඇත්ත. ඉතින් වැඩේ නිවුනේ නැත්තම් කොහොමද මේ සැප ලැබෙන්නේ? ඉන්නකම් ගිනි අරන් කොහොමද මලාට පස්සේ සැප ලැබෙන්නේ? බුදුහාමුදුරුවෝ මලාට පස්සේ සැප ලබන්න නම් ඉන්නක ඉන්නකොට නිවෙන්නේ. ඒව හරි මහත්. ඒව චිත්ත ප්‍රසාදයෙන් කරන්න ඕන. මම ඒක කරන විදිය පස්සේ කියලා දෙනවා. බය වෙන්න එපා. ඒව හරියටම කරන්න ඕනේ. ඒව කිසි වැරද්දක් නැහැ. මේ තියෙන්නේ මේ කරන වෙන මොට්ට මෝල් වැඩ ටිකේ මේ තියෙන්නේ. චිත්ත ප්‍රසාදයෙන් කොයිද පැන් වඩන්නේ නොහැන් ආඩ ආඩ. කොටු පෙර පෙර. කොහොමද චිත්ත ප්‍රසාදයෙන් යුතුව පින් පැන් වඩා පින් අනුමෝදන් කළ යුතුයි. ඇත්ත. එහෙනම් චිත්ත ප්‍රසාදයෙන් යමක් කරන්න නම් Tamanට චිත්ත ප්‍රසාදයක් පහළ වෙන්න බෑ. මෙහෙම නෙමෙයි. අම්මා මලාට චිත්ත ප්‍රසාදය පහළ වෙන්න බෑ. දැන් එහෙමත් ඉන්නවා සමහර වෙලාවට. අම්මෝ ඉන්නකම් මලවාදයක් යන්තම් ඉවරයි කියලා. දැන් ඒ චිත්ත ප්‍රසාදේ නෙමෙයි මේ කියන්නේ. Taman සද්භාවයෙන් යමක් පූජා කළා ආර්ය මා සංඝරත්නය උදෙසා පූජා කළා අන්නේ ප්‍රසාද හිතකින් තමයි පින අනුමත. මේක මම ඉස්සරහට යනකොට පෙන්වන්නම්. ඇයි දුගතියේ ඉන්න කෙනෙකුට සුගතියට ගන්න ඥාතිය ඕන වෙන්නේ කියලා. තව ඉස්සරහට විස්තර කරලා දෙන්නම්. ඒ ඥාතිය ඕනේ ඔන්න ඕකට. ඥාතිය නැතුව කරන්න බෑ. ඕගොල්ලෝ හවසට පින් අනුමෝදන් කරනකොට ඕගොල්ලන්ගේ ඥාතීන්ට කවදාකවත් මට පින් දෙන්න බෑ. වැරදිලාවත් හිතන්න එපා. වැරදිලාවත් හිතන්න එපා දෙන්න බෑ. මට මම් පින් අනුමෝදන් කරන්නේ මේ ආපු කට්ටියට විතරයි. ඕගොල්ලෝ දැනගන්න ඕන ඕගොල්ලන්ගේ ඥාතීන්ට පින් දෙන්න. මෙතන නම් මොච්චර කියෙව්වත් ඒක එක උදාහරණයක් මම කියන්නම්. ඕගොල්ලෝ රස්සාවල් කරනව නේද? දැන් ඔබතුමා රස්සාවක් කරනවද? නැද්ද? අවිශ්‍රාම. කවුද රස්සාව කරන කවුද ඉන්නේ? නැද්ද? කරනවද? ආ, ජොබ් එකක් කරනවනේ. ඒ කම්පැනියෙන් පඩි දෙනව නේද? පඩි දෙන්නේ කාටද? ඔයාට. ඇයි ඒ? කම්පැනියට සේවයක් කරන කාන්ද. කම්පැනියෙන් පඩි දෙනවද ඔයාට අම්මා තාත්තා නඩත්තු කරන්නේ? ඈ? නෑ. දෙන්නේ නෑ. අම්මා තාත්තා පෝෂණය කරන්න කියලා කම්පැනියෙන් පඩි දෙනවද? නෑ. හැබැයි ඔයාට දෙන පඩියෙන් ඔයා අම්මා තාත්තා පෝෂණය කරන ගන්න එක ඔයාගේ යුතුයකමක්ද නැද්ද? එහෙනම් මම පඩි දෙන්නේ කාටද? ආපු කට්ටියට විතරයි. එතකොට ඕගොල්ලෝ මොකෝ කරන්නේ? ඕගොල්ලන්ගේ ඥාතීන්ට අනුමෝදන් කරන්න. දැන් ඕගොල්ලන්ගේ ඥාතීන්ට අනුමෝදන් කරන වෙලාවේ ඕගොල්ලෝ නිදා ගන්නවා. දැන් මම මොකෝ කරන්නේ ඒකට? ඊට පස්සේ ඇවිල්ලා කියනවා සර් පින් දුන්නේ නැහැ. ඉතින් මම <laughs> මොකද කරන්නේ? දැන් අන්නේ වෙලාවේ අනුමෝදන් වෙන්න නම් චිත්ත ප්‍රසාදයෙන් යුතුව අනුමෝදන් වෙලා චිත්ත ප්‍රසාදයෙන් යුතුවම තමයි අර අයට අනුමෝදන් කරන්නේ. එහෙනම් චිත්ත ප්‍රසාදය ඕගොල්ලන්ට ඇති වෙන්න තමයි මේ බණ ටික කියලා. අනේ අපි ගැලවෙනවනේ මේක. අපි මේක දන්නවනේ. අපිට මේක තේරුණානේ දැන්. අන්න ප්‍රසාදේ හිත පාරෙන්. එහෙනම් මේ දුගතිගාමි තත්වයක ඉන්න අය ඉන්න පුළුවන් ඕන තරම් මේ ධර්මයේ තේරුම් නොගෙන කියන. ඒ අයට මෙතනින් මිදිලා සුගතිගත තත්වයකටත් වෙලා ඒ සුගතිගාමී භාවයටපත් වෙලා උතුම් වූ ධර්මයක් අවබෝධ කරගෙන මේ සංසාර ගමන නිමා කරලා මේ පිනද අත්තේවා කියන යහපත් චේතනාවෙන් අනුමෝදන් කරන්න. එහෙම නැතුව අනුමෝදන් කරන්න ක්‍රමයක් නැහැ කවදාවත්. වැරදිලාවක් අතිතන්න එපා. මම YouTube එකේ ඉන්න අයලා කියන ඔක්කොටම කියන්නේ. ඔයගොල්ලෝ සමහරවිට මේ ඒවට දම්පැන් පූජා කරපු දේ අනිවාර්යයෙන් ඔයගොල්ලෝ කරනවා. ඒක බොහොම පිං. ඒ කරනකොට ඕගොල්ලන්ට කෘතගුණේ සලකනවා. හැබැයි ඕගොල්ලන්ගේ යුතුයකමක් තියෙන්නත් ඕනේ ඒ කෘතගුණේ. දැන් සමහරලාට මේ සාකච්ඡාවකට එන්න ගෙදර ඉන්න අම්මා තාත්තා ඒ අය මහා උපකාරයක් කරලා දෙනවා වෙන්න පුළුවන්. ඒ අයටත් පිං අනුමෝදන් කරන්න. ඒ අයටත් ධර්ම මාර්ගයට එන්න මේ මාර්ගේ පෑදේවා කියන යහපත් චේතනාව. හරි? හරි. ඒතකොට උපායාස. බගිතනර මලගෙදර උදාහරණේ තේරෙන්න ඕන. හොඳයි. මම ඒකට කිව්වේ මේක තේරුම් ගන්න. අන්න ඒ ඒ අවස්ථාවලදී දැන් අපි දන්නවා ආ එහෙනම් මේ ඥාතිගේ නම් කිය ආ එතන තමයි පරිදේ. එහෙනම් මේ කලන්ද දාලා වැඩිත් තැන උපායාස. ඔන්න අපිට තේරෙන මේ කඩලා තින්නේ අර මරණය ගැන දැනගත්ත තැන තමයි ශෝකේ. ශෝකයට වඩා පරිදේව වැඩි පරිදේවට වඩා උපායාසය වැඩි. ඇයි මේ උපායාසයට එනකොට අපේ කයට මේක දරන්නේ එච්චරට අපි මේ වෙලාවේ ඉන්නේ අපිට තේරෙන්නේ නැතුණාට දේශසහගත සිතකින්. කො රාගෙන් අඬන්න බෑ කවදාකවත්. අඬන්නේම දේශේ. දෝමනස්සේ. මනස ක්‍රියාත්මක වෙන අනිත් පැත්තට. එතකොට ඒක අපිට දරන්නේ නැහැ. ඇයි අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා තින්නේ අලෝභ ආදේශ අමෝහෙන්. අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන් ආපු අපි මනුස්ස ලෝකයට ආපුවට අපිට දේශය දරන්න පුළුවන් ප්‍රමාණයයි තියෙන්නේ. ඒ ප්‍රමාණය ඉක්මව ගියා ගමන් මේ කයට ඒක දරන්නේ කලන්තේ දාලා වැටෙනවම තමයි. ඒකට ඔරොත්තු දෙන්නේ නැහැ ඒක. හැබැයි විතරාගී විතමෝහි විතදෝසී ඒවා ඕන තරම් ඔරොත්තු දෙන්නේ. ඒවට ප්‍රශ්නයක් නැහැ. අනිත් පැත්තට ඔරොත්තු දෙන්නේ නැහැ. මේක දරන්නේ නැහැ ඊට වඩා. ඒකයි අපිට මනුස්සකය ලැබිලා තින්නේ ඒ ප්‍රමාණයකට දුකක් උහුලන්න විතරයි. සතරපාගත වෙන සත්වයන්ට ඊට වඩා දුක් කුහුලන්න ඕන විදිහට තමයි කය හැදිලා තියෙන්නේ. ඒ එච්චර දරුණු එකක් අපිට දැන් සතරපාය අපිට ඕන තරම් අහලා තියෙනවා ඔය ගිනි මේ වල පිච්චෙනවා කියලා. දැන් ඒ වගේ අපිට අපිව පිච්චුව මොකෝ වෙන්නේ? අපිට ඒක දරන්න බෑ. ඒ අපේ කය ඊට අදාළ නැහැ. ඒ මට්ටමට ඒකයි. එහෙනම් මෙන්න මේ උපායාස. ඒතකොට ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස උපායාස. ඊළඟට තව එකක් තියෙනවා. මොකක්ද ඒ කාරණේ? අප්‍රියං හා එක්වීම දුකයි. කියන්නන කාරණේ හොඳට අහගන්න. ඇස් දෙක අරගෙන අහගෙන ඉන්න. පෙන්වන්න යන කාරණේ. අවංකව මට ඊට ඉස්සෙල්ලා කියන්න අප්‍රියං හා එක්වීම දුකයි කියනකොට මොකද්ද හිතට එන හැඟීම? හිතට එන හැඟීම අවංකව කියන්න. අප්‍රියං හා එක්වීම දුකයි. නෑ නේද? එහෙම නෙමෙයි අහන්නේ. අප්‍රියංග එක්වීම දුකයි කියනකොට මොකද්ද අපිට එන්නේ ටක් ගාලා? දැන් මෙන්න මෙහෙම. දැන් මං කියනවා පාන් ගෙඩියක් කියලා කියනවා. හිතට එනවනේ පාන් ගෙඩියක්. අන්න ඒ වගේ අප්‍රියං හා එක්වීම දුකයි කියනකොට මොකක්ද වෙන හැඟීම කියලා අහන්න. අකමැති අකමැති අය අන්න හරි. අකමැති අය ළඟට එන. අප්‍රිය හා එක්වීම. අකමැති අය කවුද? තරහකාරයෝ වෛරකාරයෝ ආ මේ හරි හරිද ඔක්කොම අදහස තරහකාරයෝ වෛරකාරයෝ හරි ඔහොම තියෙනවා අවසාන වශයෙන් ගත්තොත් ඔය කියන්නේ ඔලුවක් කඳක් තියෙන එකෙක් නේද සිංහලෙන්ම ඇහුවා ඈ ඔලුවක් කඳක් තියෙන එකෙක් නේද අප්‍රියං ආයෙක් වීම දුකයි කියන්නේ එහෙමද හරි බලමු මහා සතිපට්ඨාන. මහණෙනි අප්‍රියං ආයක්කීම දුක යනු කවරේ දෙයක්. මහණෙනි යමෙකුට අනිටු නොසිත්කලු මන නොවඩන්නා වූ පළවෙනිම දවසේ කියපු දේ මතක් කරගන්න. මන වඩන මන නොවඩන කතාවක් කිව්වා. හරි? මන නොවඩන්නා වූ මොනොති කොළුවක් අතක් තියෙන කවුද? ඔළුවක් හදක් විතර තියෙන්නේ. දැන් කිව්වනේ අපි අප්‍රියං අය කීම කියලා පුද්ගලයෝ ටිකක් කිව්වනේ ඔයගොල්ලෝ. ඈ? රූපෙකුත් අයිති. මං අහන්නේ රූප විතරද? ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි. එතන පහක් මේ හයක් තියෙද්දි හයක් අයින් කළා. මේ මේ හයෙන් පහක් අයින් කළා. පණ තියෙන රූපයක් විතරක් ගත්තොත් හරිද? පණ තියෙන රූපය විතරක් ගත්තොත් හරිද කියලා මං අහන්නේ. හරිද? වැරදි. එහෙනම් අප්‍රියං ආ එක්වීම දුක. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. හැබැයි අප්‍රියං ආ එක්වීම දුකක් වෙන්නේ ඇයි? මන වැඩෙන්නේ හැල්ලුවේකට. මොකද වැඩෙන්නේ නැත්තේ? මන නොවඩන්නා වූ හැබැයි අපි රූපේ දකින්නේ ඇහෙන්. නේද? සද්ද ඇහෙන් අහන්නේ කනෙන්. රස දැනෙන්නේ දිවෙන්. ගන්ධ දැනෙන්නේ නාසයෙන්. නාසයේ ගන්ධයයි. කයයි පහසයි. ඇහැයි රූපයයි පේනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඇහැ වැඩෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියලා නැහැ. කන වැඩෙන්නේ නැහැ කියලා නැහැ. දිව වැඩෙන්නේ නැහැ කියලා නැහැ. කය වැඩෙන්නේ නැහැ කියලත් නැහැ. වැඩෙන්නේ නැත්තේ මන. මොකද වැඩෙන්නේ නැත්තේ? ඒ කියන්නේ ඒ රූපය අපිට ඝට්ටණය වෙනකොට මන වැඩෙන්නේ හැල්ලු අපේ. දැන් අපේ මන වැඩෙන්නේ නැති එකට ඒ රූපේ පරිදි. මං කියන්නේ හොඳට අපේ මන වැඩෙන්නේ නැති එකට ඒ රූපේ පරිදි. ඈ පලි නැති වුණාට අපි හිතන්නේ රූපේ හන්ද තමයි අපේ මන වැඩින්නේ නැත්තේ කියලා. අපේ මන වැඩින්නේ නැත්තේ ඒ රූපය. නැත්තම් ඒ සාධනය. ඔය කියන්නේ කොහමද? ඔන්න අදත් පටන් ගත්තා ඉතින් හවස 6ට විතර. කියවන්නේ. මන වැඩින්නේ. නේ. දැන් සමහරලාට අපි ඉන්න හරි කොහේ හරි ආගමක අර මේ එකක් කියන්න දානවා. නේද? ආගම් ගන්න ගාව ගන්න එපා මේ මම දෙයක් කියන්නේ. අපි හිතමු අර හවස 6ට දානවා මුස්ලිම් ආගමේ මේක කියන්නේ. අපිට ඕක ඇහෙනකොට මොකද හිතෙන්නේ? අයියෝ මොන මං කරච්චරයක්ද මන් දන්නේ. ඒක ඉවරෙච්ච ගමන් පිරිත් දානවා. අපේ ගේ හැපැත්තේ ඉන්න මුස්ලිම් කට්ටිය. ඒ කට්ටියට අරක ඇහෙනකොට අපුවන් අරුණු දැම්මා. දෙකේම ඉන්නේ මොනවද? ඕ සොරේ ඉන්නේ සද්දේ ඉන්නේ. දෙකේම ඉන්නේ සද්ද. හැබැයි මන කට්ටියකට මන වැඩෙනවා. දැන් අර බුද්ධාගමේ කට්ටියට පිළිත් ඇහෙනකොට මන වැඩෙනවා. අනිත් කට්ටිය මන වැඩෙන්නේ. අරක ඇහෙනකොට ඒගොල්ලන්ට ආ නේද? ඔය අවුරුද්දට කවුල කෑ ගහනකොට මන වැඩෙන්නේ කාටද? අම්මා. ඇයි ඒ? ඔව් වැඩි දන්නේ නැහැ අපි දන්නේ නැහැ සතර අපාගතේ කෝලව අපේ කරගෙන ඉන්නේ. ඒකනේ අපේ මන වැඩේ. නැත්නම් අනිත් උන්ට මන වැඩෙන්නේ නැහැ. තව જાති ඉන්නවනේ ලංකාවේ. ඉන්නවද නැද්ද? සුද්දෙකුට ඕක ඇහෙනවා. කෝල. මොකක් වෙයි? උලහලක් ඇයි? හැබැයි අපි සිංහල දෙමළ අපිට දෙමළක් තියෙනව නේද? ඇයි ඒ? ඌ අපේ සංස්කෘතියේ අපේ සද්දේ සිංහල අවුරුදු සද්දේ. පරිණා කොහුලගේ සද්දේද ඇති මන වඩා මන කියන්නේ වඩන පැත්ත ඒක. දැන් කොහුල කෑ ගහන්නේ එතකොට මොකද? ඕ. කොහොමත් එනවා ප්‍රශ්න. මේක එක එක පැත්තට එනවා. නේද? ඒ වගේ ගන්ධ. දැන් සමහර කට මෙතන කියලා දූරියන් ගෙඩියක් තියෙනවා. ගන්ධේ දැනෙන. සමහර කට්ටිය ආපෝ කවුද මන්ද මේ කියනවා මන වැඩින්නේ නැහැ මන ගන්න මේ රස නැද්ද එහෙම මන වැඩින්නේ නැති රස නැද්ද ද රස තියෙනවා මන වැඩින්නේ නැද්ද රස තියෙනවා මන වැඩින්නේ නැද්ද රස නැද්ද කියලා අහන්න ඔව් රස තියෙනවා මන වැඩින්නේ නැහැ රස නැත්තේ නැහැ රස තියෙනවා මන වැඩින්නේ නැහැ උනාට රස නැත්තේ නෑ. රසත් නෑ දැන් මන නොවැඩනේ වනේ මේ කියන්නේ. දැන් මන වැඩෙන්නේ නෑ රස තිබ්බට යාට. මන නොවැඩන. හරි. වගේ ස්පර්ශයක් තියෙනවා. වගේ සිතුවිලිත් තියෙනවා. මට මේක කියන්න ඕනේ මොකද්ද මේ? බුදු බුද්ධ දර්ශනයේ සතහාගතයන් වහන්සේ පෙන්වා දෙන ධර්මය බොහොම සැහැල්ලුවට ලඝු කරන්න එපා. ඒකයි මේ පෙන්වන්නේ. අප්‍රියං ආ එක්වීම දුකක් කියලා අපි යම්කිසි පුද්ගලයෙක්ව විතරක් ගත්තොත් අපි දහමේ මහා පරාසයක් අයින් කරනවා. නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මොකද ස්පර්ශ ආයතන 6 හටගන්න විදිය ඕන වෙනවා අපිට. එහෙනම් 6 හටගන්නේ මේ 6 ආකාරයටම. දැන් අපි මෙතනින් බලන්න ඕනේ නම් අප්‍රියං ආයක්වීම දුක. මේ එකේ තියෙන පාලි කොටස. ඉතින් මෙතන මෙතන යනවාද මන නොවැඩෙන කට්ටිය තමයි වෙන්නේ. මන නොවැඩෙන. ඊළඟට තියෙන තව එකක්. මොකද්ද? ප්‍රියංගෙන් වෙන්වීම දුක. ඒත් මොනවද තියෙන්නේ? මන වඩන්නා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. එහෙනම් මේ මනව එහෙනම් මේ අප්‍රියංගා එක්වීමයි ප්‍රියංගෙන් වෙන්වීමයි කියන්නේ මිනිස්සෙක් ගැන කියන එකක්ද? ඈ නෑ. පණ තියෙන මොකක් හරි ගැන කියන එකක්ද? නෑ. මේක මුළු සියල්ලටම අයිති. එහෙමනම් අර ඕගොල්ලන්ගෙන් ඇහුවා මම අර ಜಾති ධර්ම කියලා ටිකක් තියෙනවා. ඒ ಜಾති ධර්ම වලට මේ රූප අයිතිද නැද්ද? ಜಾති ධර්ම වලට සද්ද අයිතිද නැද්ද? ජාත ධර්ම වලට ගන්ධ අයිතිද නැද්ද? ಜಾති ධර්ම වලට රස අයිතිද නැද්ද? ಜಾති ධර්ම වලට ස්පර්ශ අයිතිද නැද්ද? ಜಾති ධර්ම වලට ධම්ම අයිතිද නැද්ද? ඔය හයමයි තියෙන්නේ ಜಾති ධර්ම වලට. ಜಾති ධර්මද දුකගෙන දුන්නේ ಜಾති ධර්ම කෙරෙහි මුසපත් වෙන්න ගිහිල්ලා. එහෙමනම් මේ මන වඩනවයි මන නොවඩනවයි කියලා ටිකක් ලෝකයේ ඇත්තටම තියෙනවද? එහෙම නැත්නම් අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ටිකක් දෙකට බෙදාගෙනද? හොඳට කල්පනා කරන්න මේ කියන දේ. මොකද මම තව චුට්ටකින් පෙන්නනවා ඕගොල්ලන්ට මම සියල්ල කතාව පෙන්නනවා. තව පොඩ්ඩකින්. ඒකයි අහන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවට කියන මොනවද? ಜಾති ධර්ම. ಜಾති ධර්මද ප්‍රශ්නේ තියෙන්නේ ಜಾති ධර්ම බෙදාගත්තා හන්දක්. අන්නේ ಜಾති ධර්ම ටික බෙදනවා මේ ටික මන වඩනවා මේ ටික මන වඩන්නේ නැහැ මන වඩන්නේ නැති මන වඩන ඒවා දුරස් වෙනවට කැමති නැහැ මන වඩන්නේ නැති ඒවා ළඟට එනවට කැමති නැහැ එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ දුරස් නොවේවා ළඟට නොවේවා කියන ප්‍රශ්නේ හන්දද දුකාටගෙන තියෙන්නේ ಜಾති ධර්ම හන්දන්නේ දුරස් නොවේවා ළඟට නොවේවා. ඇයි දුරස් නොවේවා කිව්වේ? ඒ ටිකට මනාපයි. ඇයි අර ටිකට ළඟට එන්න එපා කියන්නේ? ඒ ටිකට අමනාපයි. එහෙනම් අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන හය ගොඩවල් දෙකකට බෙදෙනවා මනාපයි අමනාපයි. බෙදනවද නැද්ද? බෙදනවා. හරි. බලමු මෙහෙම. සිදුවත් කුමාරයා හැටියට ඉන්නකොට ඒ රජමැදුරේ ඉන්නකොට සිදුවත් කුමාරයාට යසෝදරා දේවියව දකිනකොට මන වඩනව ඇද්ද නැද්ද සිදුවත් කුමාරයා අහන්නේ මන වඩන දේවදත්තව දකිනකොට දේවදත්තව දකිනකොට මන වඩන්න ඕනද මන නොවඩන්න ඕනද කියලා අහන්නේ මන වඩන්නේ නැහැ ඇයි තමන්ට හතුරුකම් කරන්නේ හැමදාම? නේද? මං අහන්නේ සිදුවත් කුමාරයා හැටියට හොඳේ. බුදුරජාණන් වහන්සේ ගැන නෙමෙයි කතා කරන්නේ. හොඳට අහගන්න කියන දේ. සිදුවත් කුමාරයා හැටියට අර කසාද බැඳලා ඇවිල්ලා ඉන්නකොට යසෝදරා දේවියෝ දකින්නකොට මන වැඩෙන්න ඕනද නැද්ද? මන වැඩෙන්න ඕන. ඒ වගේම අංචි අදිනකොට හැම වෙලාවෙම අන්න එහෙම කියනකොට තමයි තේරෙන්නේ. <laughs> අර අපේ වාසාවෙන් කියනකොට තමයි තේරෙන්නේ. හැම වෙලාවෙම කොයි වෙලාව තංචි අදිනකොට දේවදත්ත මන වඩ ඒ කවුරු ලං වෙනකොටද කැමති? එයා දුරස් වෙනකොට කැමතිද? දේවදත්ත ලං වෙනකොට කැමතිද? බුදු වෙනවා. සම්මා සම්බුද්ධත්වයටපත් වෙනවා. යසෝදරාව දකින්නකොට. දේවදත්තව දකින්නකොට. එහෙනම් ප්‍රශ්නේ තිබ්බේ යථාර්ථයක් දන්නේ නැති තැන ලෝකය දෙකට බෙදනවාමයි. බෙදන තැන එක පැත්තක යනවා රාගයට, එක පැත්තක යනවා දේශයට. අන්න පටිගයක් හන්දා මේ ටික ලං වෙනවට කැමති නෑ. රාගයක් හන්දා මේ ටික දුරස් වෙනවට කැමති නෑ. රාගයෙන් දේශයට කියලා දෙපැත්තකට බෙදාගත්තේ මොකෙන්ද? මෝහයෙන්. මෝහයෙන් බෙදෙනවා. මුලාවෙන් බෙදෙනවා. මේ ටික හොඳයි. මේ ටික නරකයි. හොඳ ටික ලං වෙන්න දුරස් වෙන්න බෑ. නරක ටික ලං වෙන්න බෑ. කතාව හරිද? right. යමු අපි ඕන කරන තැනට. පිටකෝපදේශේ. අතිශයෙන් වැදගත් කාරණේ පෙන්වන්න. බලා ගන්න. නිදා ගන්න එපා. ජීවිතේ පළවෙනි වතාවට පෙන්වන්නේ මේක මේ තාකල් ලොකු සාකච්ඡාව. ඊට ඉස්සලා පෙන්වලා නැහැ කිසිම සාකච්ඡාවක්. සබ්බ දුක්ඛේම බුදුහාමුදුරුවෝ කියනවා. බලන්න මොකද්ද කියන්නේ කියලා. එහි සම්පේක්ෂ සියලු දුක්ඛය මොන දුක්ඛයද සියලු දුක්ඛය සත්පදයකින් සමෝසණයට වෙයි. ඒ කවර සත්පදයක දෙයක් අප්‍රිය අප්‍රිය සංප්‍රයෝගෝ ප්‍රියේ විප්‍රයෝග යන මේ පදයෙන් සියලු දුක්ඛය දැක්කිය යුතුයි. එහෙනම් සබ්බ දුක්ඛයම හටගන්නේ කොහොමද? මනාප ටිකකුයි අමනාප ටිකුයි කියලා දෙපැත්තට බෙදෙනවා. මනාප ටිකයි අමනාප ටිකයි කියලා රූප ටිකට, සද්ද ටිකට, ගන්ධ ටිකට, රස ටිකට, ස්පර්ශ ටිකට පාඩුවේ ඉන්න නොදී මොකද කරන්නේ? දෙපැත්තට බෙදෙනවා. මේක බෙදන්න ඕනේ විද්‍යාවෙන් ද විද්‍යාවෙන්. දුක හට ගන්නවා කිව්වේ රූපහන්ද ද විද්‍යාවහන්ද? අචලකස්සප සූත්‍රයට අනුව. රූප පලිද? සද්ද පලිද? ගන්ධ පලිද? රසපලිද ස්පර්ශපලිද සිතුවිලි පලිද අවිද්‍යාවෙන් බෙදාගත්තාන්ද නේද ප්‍රශ්න එහෙනම් සියලු දුක්ඛයට කාරණේයි කියනවා මොකක්ද ඊළඟට කියන්නේ එහි දුකට නිස්සය දෙකකි කයද සිතද යන්නේ කායික දුක්ඛේද චෛතසික දුක්ඛේද දුක්ඛේදයි කියනු ලැබේ කායික නොවු හෝ චෛතසික නොවු හෝ දුක්ඛයක් නැත එහෙයින් සියලු දුක්ඛය කායික දුක්ඛේන්ද චෛතසික දුක්ඛේන්ද දැක්විය යුතුයි මෙන්න මේ අප්‍රියං ආයකීමයි ප්‍රියංගේ වෙන්වීමයි කියන කාරණා දෙක මුල් කරගෙන ලෝක සත්‍යය උරුමකම් කියනවා දුක්ඛ දුක්ඛතාවයට සංඛාර දුක්ඛතාවයකට විපරිණාම දුක්ඛතාවයකට මෙන්න සබ්බ දුක්ඛේ හටගන්න විදිය. එහෙනම් මට කියන්න ඇත්තටම රූප ටික බෙදුවේ නැත්තම් සද්ද ටික බෙදුවේ නැත්තම් හොඳට කල්පනා කරලා කියන්න. ඇයි අපි බෙදන්නේ? අපේ ආස්වාද භුක්තිය විඳගන්න මේ ටික ඕන. අපේ ආස්වාද භුක්තිය විඳගන්න මේ ටික ලං වුණොත් බෑ. එහෙනම් ආස්වාදේ ආදීන නිස්සරණේ තතුසේ දන්නේ නැති හන්දම තමයි මේ හය කොට්ටාස දෙකකට බෙදන්නේ. එහෙනම් ওই බෙදිල්ල බෙදෙන තාක්කල් අපිට දුක උරුමයි. බෙදින්න බෙදෙන තාක්කල් දුක මට දැන් කියන්න ඇත්තටම ලෝකේ තරහකාරයෝ ඉන්නවද රූප තියනවාද? ඇත්තටම ලෝකේ තරහකාරයෝ ඉන්නවද රූප තියනවාද? ඇත්තටම රූපවල අමනාප තියනවද අමනාප හදා ගන්නවද? ඉල්ලගෙන නේද කන්නේ? ඈ ඉල්ලගෙන නේ කන්නේ. ඉල්ලලා නේද අපි දුක ඔඩොක්කුවට දාගන්නේ? ඉල්ලලා නම් අපි දුක ඔඩොක්කුවට දාගන්නේ. පිස්සුම නේද? ඈ? ආ. පිස්සු. මොකද්ද මතේ? මේ ටික හොඳයි. මේ ටික හොඳ නැහැ. ඔන්න මතේ. උන් මතක. බලන්න වෙනවද නැද්ද කියලා. නැත්තම් මේක ඇතුළේ දාන්න එපා ඔක්කොම කියලා. දැන් බුදුහාමුදුරුවෝ මේක ඇතුළේ මුළු ඔක්කොම දාලා දෙනවා. සබ්බ දුක්ඛේ. එකක් නෙමෙයි. ගැලවෙන්න එකක්වත් නැහැ. එහෙනම් අපි නිතරම කරන්නේ මොකද්ද මේ? මේට යටින් තව කොටසක් එනවා මේක. හොඳට බලාගන්න. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධි දුක්ඛ ඔහොම ගිහිල්ලා ප්‍රියංගේ එක්වීම දුකයි, අප්‍රියංගා එක්වීම දුකයි තව එකක් තියෙනවා. මොකද්ද? ආ යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං කියලා කෑල්ලක් තියෙනවා. ඔන්න අපිට ඕන කරන තැන. ඇස් අරගෙන අහගෙන ඉන්න දැන්. මොකද්ද අපේ ઈચ્છාව? මොකද්ද කැමැත්ත? මේ ටික හොඳ නෑ. මේ ටික හොඳයි. මොකද්ද ઈચ્છාව එතකොට? හොඳ ඒවා ටික දුරස් නොවේවා. නරක ඒවා ටික ලං නොවේවා. ඒ ઈચ્છාවකින් ලැබිය හැක්කක් නොවේ යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛ. ඔන්න අපිට ප්‍රශ්නේ නැතනනේ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ රූපද රූපත් එක්ක ගොඩනගන ඉච්ඡාවද? සද්දද සද්දත් එක්ක ගොඩනගන ඉච්ඡාවද? ගන්ධද ගන්ධත් එක්ක ගොඩනගන ඉච්ඡාවද? රසද රසත් එක්ක ගොඩනගන ඉච්ඡාවද? ස්පර්ශද ස්පර්ශත් එක්ක ගොඩනගන ඉච්ඡාවද? ධම්මද ධම්මත් එක්ක තියෙන ඉච්ඡාවද? ಜಾති ධර්මද ප්‍රශ්නේ ಜಾති ධර්ම කෙරෙහි ඉච්ඡාව ගොඩනගන එකද? ಜಾති ධර්මද ප්‍රශ්නේ ಜಾති ධර්මත් එක්ක තෘෂ්ණාව ගොඩනගන එකද? ගිය සතිය පෙන්නවා ඉච්ඡාව සහ තෘෂ්ණාව යනු එකම වචන දෙකක් මේ වචන දෙකක් එකම අදහසක් තියෙනවා. ගැලපෙන්නේ නැහැ නේ. ගැලපෙන්නේ නැත්තම් මේ කතා කරන්න බෑ මෙතන ඉන්නේ. එහෙනම් මේ ලෝකේ අපි මොකද කරන්නේ? බෙදනවනේ. බුදුහාමුදුරුවෝ මේ ලෝකේ පහ තියෙන්නේ රූප තියනවා කියලාද මනාපමනාප රූප තියෙනවා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ අපි විසඳගන්න ගියාම ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද? මගේ තරහකාරය දකින්න. ඉතින් ප්‍රශ්නේ පටන් ගන්නෙම තරහකාරය කෙලිය ඉන්නවා කියලා. ඉතින් කොහොමද විසඳන්නේ ප්‍රශ්නේ? බුදුහාමුදුරු කියන්නේ රූප තියෙනවා. ඔබට අමනාප රූපේ ලියන්නේ නැහැ කොහක්වත්. රූප තියෙනවා. අන්නේ රූපය අරගෙන අමනාපේ හදා ගන්නවා. ඒ රූපය අරගෙන අමනාපේ හදාගන්නවා. එහෙනම් ඒක මනාපයි අමනාපයි කියලා කොටස් දෙකකට දාගන්නෙම මුලා මානසිකත්වේ. අන්නේ මුලා මානසිකත්වය තුල ওই කොටස් දෙක බෙදෙනවාමයි. එහෙනම් මේ බෙදීම මාත්‍රයක්වත් නැත්තේ කාටද? අරියතුන් වහන්සේට. ඒකයි අරියතුන් තථාගතයන් වහන්සේ කියන්නේ මට දුප්පතාගේ ගේත් එකයි රජමැදුරගේත් එකයි දුප්පතාගේ දානෙත් එකයි මට රජමැදුර දානෙත් එකයි කියන්නේ. දෙක. එහෙම වෙනස් වෙන්නේ නැහැ. යසෝදරා දේවියටත් තථාගතයන් වහන්සේ බණපදේ කිව්වා මෙතනින් ගලව ගන්න. දේවදත්තරත් බණපදේ කිව්වා. දේවදත්තට මහානකමක් දුන්නා. අච්චර දේවල් කරයි කියලා නොදී හිටියද? නෑ. නේද? එහෙම හිටියේ නැහැ. ඇයි ඒ? ලෝකේ රූප බෙදිලි ඉවරයි. අපි මේ මොකද කරන්නේ ඇත්තටම? බෙදෙනව නේ. කොහොමද බෙදන්නේ? දැන් බෙදෙන විදිහ හොයාගන්න. අපි උඩ රට, ඕගොල්ලෝ පහත රට. කෝකද හොඳ? දැන් කියන්න. දැන් මෙතනින් පටන් ගමු වැඩි. බෙදිල නතර කරනවා නතර කරන්න වෙනවා. නැත්තම් වැඩේ යන්න වෙනවා දිගටම. බෙදෙන තැනින්ම පටන් ගමු වැඩි. කෝකද හොඳ? උඩ රට, ජාති ජරා මරණ උරුමයි. පහත රට, ජාති ජරා මරණ උරුමයි. මොකෝ කියන්නේ? කෝකද හොඳ? දෙගොල්ලම ඉන්න එක බෝට්ටුවේ. ඇයි බෙදාගත්තේ? මාන්නෙට, උද්දච්චයට, කුහකකම් වලට. මොකටද බෙදන්නේ? මිනිස්සයා මිනිස්සයා හා සමානයි කිය බුදුහාමුදුරේ ඒකයි. නේද? හැබැයි මේ ඔක්කොමයි ඉතින් නැවත නැවත මම කියන්නේ නිවන් දකින්න නම් විතරයි. නැත්තම් වැඩක් නැහැ. නැත්තම් ඉතින් ඕන විදිහකට ඉන්නේ. ඒක කිසි ගැටලුවක් නැහැ. මේක ඕනේ නිවන් දකින්න නම් බෙදෙනවා එහෙම. ඊට පස්සේ මොකද කරන්නේ? මේ මම දන්නේ මේ එහෙත් ඒ වගේම ඇති පහතරටක් තියෙන උඩට ඒ මොකද ඊට තව ටිකක් බෙදලා මොනවද? අපි ගොවි ගාමු. බල අරක, බල කරා, බල මේ තව 10ක විතර කඩා ගන්නවා. කඩ නැද්ද? තව 10ක විතර කඩා ගන්නවා. ඒ තරගෙ දෙනින් බොන්නේ නැහැ මේ කට්ටිය වතුර එකක් අම්බොන්නේ නැහැ. ආයි බෙදාගෙන. ඒ ගෙදර උන් මෙහෙට එනකොට අමනාපයි. මේ ගෙදර උන් යනකොට අමනාප. මනාප. අමනාප. කියන්නේ මනාප කෙනා යනකොට දුකයි. අමනාප කෙනා ලං වෙනකොට දැන් බෙදලා නැද්ද බෙදිල්ල? බෙදනවනේ. බලන්න බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන යන විදිහ. මේ සංස්කෘතිය වෙනම දේවල් ටිකක් තියෙනවා. ඒක ඇත්ත. ඒක නෑ මේ නිවන් දකින්න එක මේ කතා කරන්නේ. ඊට පස්සේ කෑම්බීම් බව බෙදා ගන්නවා. බෙදන්නේ නැද්ද? මේවා චයිනීස්, මේවා උඩ රට, මේවා පාත රට, මේවා හින්දු. ඊට පස්සේ මොකද වෙන්නේ? චයිනීස් කියනකොට ආපු ඕකට නම් මම මනාප නැහැ. ගේන්න එපා අහලකට. උඩරට මොකක් හරි අර සිංහල හාලේ මොනවාරි ආ ඒක මන අපේ නේ. බදාගත් එක මන අපේ. ඒක අරන් ගියොත් බැරි වෙලාවක්. ඇයි? පියංගෙන් වෙන්නේ දුකයි. අර කෙනකොට බලන්න බෙදෙන බෙදිල්ල. මේ එක එක විදිහට බෙදෙනවා. ඕන විදිහට. ඇඳුම් බෙදා ගන්නවා. බෙදන්නේ නැද්ද කියලා බලන්න. ඇඳුම් බෙදා ගන්න. එක එක ඇඳුම් බෙදා ගන්න. මේ උඩ රටය අඳින්නවනේ මෙහෙම. පාත් රට. එහෙම තියෙනවා. ඒ සංස්කෘතිය තියෙනවා නැතුව නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඒ අර මං කියවනේ මුලින්. සම්මතයට හැන් හිතනවා සම්මතයට කිසි දවසක නිගරු කරන්නේ නැහැ. සම්මතයට ගරු කරනවා. ඒක සම්මතය. හැබැයි නිවන් දකින්නේ ඒ ඒ ක්‍රමෙම හරියන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. ඒවට කවදාකවත් ගරහන්නේ නැහැ. නේද? ඇයි? දැන් මම සාමාන්‍ය උත්තරයක් අහන්නම්කෝ. විලි වහ ගන්න ඕනේ උඩරට ඇඳුම්ද පහතරට ඇඳුම්ද? විලි වහ ගන්න ඕනේ උඩරට ඇඳුම්ද පහතරට ඇඳුම්ද? එහෙනම් මොකටද ඇඳුමක් ඕනේ? අන්න හරි. <laughs> එච්චරයි. අන්න බුදුහාමුදුර ප්‍රත්‍යවේක්ෂාවේ දානවා එතනට අපිට ඒක. එතනට දානවා. එතකොට අර බෙදිලි ඉවර වෙන්නේ. එතනට දානවා අපිට. ප්‍රත්‍යවේක්ෂා මේකකටම දානවා. හැබැයි ඒක තේරෙන්නේ සත්‍ය තේරුණාට පස්සේ. එතකන් තේරෙන්නේ නැහැ. කොහොම බෙදෙන? බලන්න බෙද බෙද බලනවද නැද්ද කියලා. නේ හැම පැත්තෙම බෙදනවා. සංස්කෘත වලින් බෙදනවා. කුල හිත් වලින් බෙදනවා. ඇඳුම් පැළඳුම් වලින් බෙදනවා. නේ සත්තු පවා බෙදාගෙන. නැද්ද? මූ අපේ සතා. මූ ආ අර රටේ සතා. අපේ සතාට නම් හානියක් වෙන්න බෑ. ඔව්. ඔව්. මොකටද භවයට අදාළ ඉච්ඡා? කුට්ටගෙනවත් මට ඇහෙන්නේ නැහැ හරි. වන්න මයික් එක තියෙනවා. මං කියන භවයට අදාළ ઈચ્છාවක් තියෙනව නේද? එතකොට දැන් සත්තුන්ට සාමාන්‍යයෙන් මලකුණක් දැක්කම ආස හිතෙනවනේ. දැන් අපිට එහෙම නෑනේ. එතකොට මල කුණ දැක්කම අපිට ආස නැහැ. ඔව්. නැහැ. රෝස්ටිකන් එකක් දැක්කහම ඔව්. ඒ කියන්නේ නෑ රෝස්ටිකන් එකක් දැක්කහම ඔය හැම හැම කුණකටම නේ තෝරාගත්ත. දැන් මල කුණට ආස නැහැ කියලා නෑ ඔය ගානේ. මගේ හැවේ මලකුණට ආස නැහැ කියලා ඇහුවේ. මම හැම මලකුණක් නැද්ද කියන එක වෙනම කතාවක්. මලකුණට අපි ආස නැහැ කියලා නේ කිව්වේ. මම හැව මලකුණට ආස නැද්ද? ආසයි. අපි ආස කරන මලකුණු තියෙනවා. ඒකයි ප්‍රශ්නේ. නේද? දැන් අපි මොනවාද මේ කරපොත්තන්ට ආස නැහැ. නාට <laughs> මැලේසියාවේ කරපොත්තන්ට කැමති. කැමති? එහෙම තමයි. මල කුණු වලටත් කැමති බය වෙන්න එපා. කැමති නැත්තේ නැහැ. ආයෙත් කැමති නැත්තම් ඔය කාට කර අම්මා අණ්ඩෙන් අල්ලලා දෙන්නේ ගේම් එක කොහොමද? ආයෙත් අහන්න කැමති මේ රහතන් වහන්සේගේ මන වැඩෙනවද? මොකද? රහතන් වහන්සේ කෙනෙක්ට මන වැඩෙනවද කියන කැමැත්තට අකමැත්ත මන වැඩෙන එකක් වෙනවා. හැබැයි මේ කියන කතාවත් එක්ක නෙමෙයි. දුක්ඛ ස්කන්ධයක් එක කතාවක් නෙමෙයි. ධානයකට යනවා, නිරෝධසමපත්තියට යනවා, නිදහසේ ඉන්නවා. ඒක වෙන්නේ නැහැ. මන කියන්නේ අලුතෙන් කුසලයක් වඩන්න නෑ හොඳේ. මොකද මන වැඩුණොත් අය දුක හට ගන්නවනේ. ඒක කියන්නේ දැන් මන නොවැඩෙනවා කියන්නේ දැන් තථාගතයන් වහන්සේට කායික දුක් එනවා. ඒකට මන වැඩෙනවද? මන නෝඩන එකක්ම තමයි. හැබැයි මොකද වෙන්නේ? ඒකත් එක්ක අර දෝමනස්ස උපායාස අන්නේ ටික නැහැ. කායික දුක්ඛ එනවා. ඒකත් එක්ක යන අර මන නොවැඩෙන තැනට වැඩ කරන ඉතුරු ටික කරන්නේ නැහැ. ඉතුරු ටික වෙන්නේ නැහැ නේ ඒකයි. එතකොට භවයට යනවම තමයි මේ දෙක ගමන් කරනවා අනිවාර්යයෙන්. හරි. ඔන්න ඔයගේ බලන්න අපි මේ මේ මම මේ බෙදෙන තැන ගොඩක් විස්තර කරන්නේ. ඇත්තට මේ මෙතන තමයි අපි මේ බලන්න මේ මුළු සබ්බ දුක්ඛේම මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ආයි වෙන එක තැනක් ඉතුරු කරලා නැහැ. සබ්බ දුක්ඛේම මෙහෙමලු හටගන්නේ. ඉතින් සබ්බ දුක්ඛේම හටගන්නේ මෙහෙමනම් අපි ප්‍රශ්නේ තව අරගන්න ඕනේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම හය කියනකද ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නැත්තම් ඒව කෙරෙහි මනාපමනාප ගොඩනගන්න යන වැඩපිළිවෙල. ඊට බලන්න. රූප පලි නෑ. සද්ද පලි නෑ. ගන්ධ පලිත් නෑ. රස පලිත් නෑ. ස්පර්ශ පලිත් නෑ. සිතුවිලි බලෙත් නැහැ. ඔය එකක්වත් අදාළ දැන් ඔයගලන්ට යන්තම් හරි තේරෙනවද? අචේල කස්සපු හවු ප්‍රශ්න පහත් එක්ක කොච්චර තර්කානුකූලවද කියලා. Taman හන්ද දුක හටගන්නෙත් නැහැ, අනුන් හන්ද දුක හටගන්නෙත් නැහැ, දෙන්න හන්ද හටගන්නෙත් නැහැ, ඉබේ හටගන්නෙත් නැහැ කියලා අහනකොට බුදුහාමුදුරු කිව්වේ මොකද්ද? කියන්නේ ඒව හන්ද හටගන්නේ නැහැ. හටගන්නව නම් හටගන්නේ අවිද්‍යාව මුල් කරගෙන විතරමයි කිව්ව නේද? එහෙනම් අපි මේ බෙදන්නේ මොකෙන්? අවිද්‍යාව. විද්‍යාව නැති දෙන බෙදනවාමයි. එහෙනම් මේක මාත්‍රයක්ව බෙදන්නේ නැත්තේ කවුද? හරියතුන් වහන්සේ. මාත්‍රයක්ව බෙදන්නේ නැහැ. අනාගාමී උත්තමයා යම් මට්ටමකට බෙදෙනවද නැද්ද? ඈ? යම් මට්ටමකට බෙදෙනවා. හැබැයි කවදාකවත් සකදාගාමී උත්තමකේ මට්ටමකට බෙදෙනවද? බෙදන්නේ නැහැ. සකදාගාමී උත්තමේ බෙදෙනවද නැද්ද? අනාගාමී උත්තමයට වඩා බෙදෙනවද නැද්ද? ඊට වඩා සෝතාපන්න කෙනා බෙදෙනවද නැද්ද? බෙදෙනවා. සෝතාපන්න කෙනා සකදාගාමි මට්ටමට උත්තමයේ මට්ටමට බෙදන්න නැතුව ඉන්න පුළුවන්ද? බෑ. සෝතාපන්න කෙනා බෙදෙනවා. සෝතාපන්න කෙනා බෙදෙන විදිය දන්නවද නැද්ද? බෙදෙන තැනක් දන්නවා, බෙදෙන විදියක් දන්නවා, බෙදන්නේ නැතුව ඉන්නත් දන්නවා. පෘතජ්ජනයා බෙදෙන විදිය දන්නවද? බෙදන්නේ නැතුව ඉන්න දන්නවද? ඉන්නෙම ભેද බින්න වෙලා. ඉන්නෙම ભેද බින්න වෙලා. බෙදපු හන්දනේ බින්න වෙලා තින් ભેද බින්න වෙලා. බෙදන්නේ නැතුව හිටියනම් ඒ ප්‍රශ්නේ නැහැ. හොඳට හිතන්න මේ කියන එක බොරු නෑ. හොඳට හිතන්න ඕගොල්ලෝ මේ කියන එක මොකද්ද කියලා. ඕගලන්ට ඕන තරම් අදහස් ප්‍රකාශ කරන්න දෙනවා බය වෙන්න එපා. මේ කියන එක මෙහෙමම පිළිගන්න එපා. තමනුත් විමසන්න. ඇත්තට මෙහෙම නැද්ද කියලා. පාරේ යනකොට බලන්න කොච්චරනම් අපි බෙදනවද කියලා. නේ? ඔය බෙදන්නේ නැතුව පාඩුවේ ගියා නම් කෝ දුක? නැත්නම් පාරේ දුක තියනවද? ඈ මේ මහා පාරවල් වල දුක තියනවද? මොකක් හරි නුවර වීදියේ දුක තියනවද? නෑ. හැබැයි නුවර වීදියේ තියෙන ටික බෙදා ගන්න කියෝ. දැන් නුවර වීදියේ තියෙනව බෙදා ගන්න කියොත් යන එන ගම මොකෝ වෙන්නේ සියලු දුක්ඛ ස්කන්ධය සමුදය හොතු මොකද ආ ඒ තියෙන මහත්ය මේමයි වත් මලගල දුක බෙදා හදා ගන්න බුදුහාමුදුරුවෝ නිරෝධ කරපුවාන් කියපු එක අපි යනවා බෙදා හදා ගන්න ඔය අපේ තියෙන මොට්ටම කමේ බුදුහාමුදුරුවෝ දන්නවනම් මුන්ට බණ කිව්වට වඩා හොඳයි දුක කිව්වහම ප්‍රහීන කරපන් කිව්වහම අපි යනවා බෙදා හදා ගන්න. දැන් කොහෙද බෙදා හදා ගන්න දුකක් තියෙන්නේ? දුක තියෙන ප්‍රහීන කරන්න. අපි ගිහින් මේක නෑ ඇඬුව අඬනකොට නිකන් ඇඬුවේ නැත්තම් හරි නෑ වගේ නිකන්. නිකන් අපි නිකන් ගණන් ගන්න නෑ වගේ නිකන් ඇඬුවේ නැත්තම් නිකන් උන් එක්කම අඬන්න ඕනේ. එතකොට තමයි ටිකක් පොඩ්ඩක් අපිට තියෙන පිටා ත්‍රිල් එකක් එන්නේ නිකන් මොකක් හරි. මම ඒගොල්ලෝ එන්නේ යුතුයකම කරලා ආවනේ පොඩ්ඩක් අඬලා හරි. නේ එහෙම තමයි. ඒකට අර ඊළඟ නිකන් හරි ගිහිලා දැන් අඬලමයි පුරුදු දුක බෙදා හදාගෙනම පුරුදු හන්දා දැන් ධර්මයේ තේරුණාට පස්සේ ගිහිල්ලා ඉන්නවා පු කිසිම හිතක් පපුවක් නැද්ද කොහෙද ඉන්නවා ගල් ගිල්ලා වගේ පේන්නේ නැද්ද ඊට පස්සේ එහෙම බයිනෝ ඒ කට්ටිය ඉතින් කරන්න දෙයක් නැහැ එහෙම තමයි හැටි ලෝකේ ඒ හැටි එහෙමයි ඒ ලෝක මේ ලෝකේ හදලා නෙමෙයි අපි නිවන් දකින්නේ මේ ලෝකේ හදන්න පුළුවන් නම් මුලින්ම හදන්නේ අරහත් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ හදන්න බැරි ලෝකයක් හන්දමයි අපිට කිව්වේ මිදියල්ලා කියලා. මේක බොලට ඉන්න සුදුසු තැන නෙමෙයි කිව්වේ ඒකයි. නැත්නම් මොකටද බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නේ? ඉන්න කියන්න නම් බුදුවරු වෙන්න ඕනේ නේ දෙවිවරුවාම ඇති. ඉන්න නම්. බුදුවරෙක් මේ ලෝකේ පහළ වෙන්නේ එක්තරා වෙලාවක දේවතාව කෙනෙක් ඇවිල්ලා අහනවා බුදු පියාණන් වහන්සේගෙන් මේ ලෝකේ කොහේ හරි අපිට සුවසේ ඉන්න තැනක් නැද්ද කියලා. මේ ලෝකේ කොහේ හරි අපිට සුවසේ ඉන්න තැනක් නැද්ද කියලා අහන්නේ දෙවි කෙනෙක් හොඳේ. ඒකයි වැඩි තියෙන්නේ. මිනිස්සෙක් අහන නම් පොඩි chance එකක් තිබ්බා. අහන්නේ දෙවි කෙනෙක්. ඒ කියන්නේ ඒ ගිහිල්ලා ඇත්තෙත් මොනව කරන්නද? සුවසේ ඉන්නනේ. දැන් සුවසේ ඉන්න ගිය කෙනා අහනවා ඇවිල්ලා සුවසේ ඉන්න තැනක් නැද්ද කියලා තාම. එහෙනම් අතන මොකරි අවුලක් තියෙන හින්දා නේවිලා අහන්නේ. දැන් අපි මෙහේ ඉඳන් try කරන්නේ මොනව කරන්න? දක්කන්නේ ඔක්කොම. ආ දිව්‍ය ලෝක යන්නේ ඒ ගිහිල්ලා අරව හම් වෙනවා මේව හම් වෙනවා සූරසම්පා හම් වෙනවා අර අපේ වාක්‍යයක් කියන්නේ අරේ දීලා අර තෞතිසාවේ දීලා මේකේ දීලා අන්තිමට අකනිටා බ්‍රහ්මතලයේ දීලා අකනිටා බ්‍රහ්මතලය යන්න බෑ සෝරි අර මොකද මොකද පරිනිම්මිත මොකද කියන්නේ මම යාමේ ගිහිලා තුසිතේ ගිහිලා යන්න තියෙන ඔක්කොම ගිහිල්ලා යන්න තියෙන ඔක්කොම කරක් ගහලා ගහලා ගහලා ගහලා මොකද කියන්නේ වෙලාවක් තිබ්බොත් නිවන් දකින්න ලැබේවා වෙලාවක් තිබ්බොයි. අයි අර ටිකේ කරක් ගහලා නෝර වෙලාව නැහැ. පෙනි පෙනි තියෙන නිවන වහගෙන යනවා කරක් ගහන්න. ඊට දෙවතාවකින් ඇවිල්ලා අහනවා සුවසේ ඉන්න තැනක් නැද්ද? බුදුහාමුදුරු කියනවා මේ 31 තලයේ තුල උඹලට සුවසේ තැනක් මම නොපනවමි කියලා ගොම ගොම පින්ඩුම සූත්‍රයේ මේක ගොම කෑල්ලක් අතට අරන් කියනවා මේ ගොම කෑල්ල තරම්වත් වටිනා තැනක් මේ තුන් ලෝකයේ තුල මා නොදකිමි. එහෙනම් අකනිටා බ්‍රහ්මතලයට උපයෝග උපමා කරලා තින්නේ ගොම කෑල්ල. අපි ගැන කවර කතාවද? නේ. දේවතා කෙනෙක් න්‍යහන්නේ. ඔන්න දෙන උත්තරේ. අපිට මොනව වටි? බුදුහාමුදුරනේ ගොම කෑල්ල ඇයි ඒ? ඒ වටිනාකම දෙන්න දෙන්න අපිට තෘෂ්ණාව වැඩෙනවා තෘෂ්ණාව වැඩෙන්න වැඩෙන්න උපාදාන වෙනවා උපාදාන වැඩෙන්න වැඩෙන්න භවය හැදෙනවා භවය හැදෙන්න හැදෙන්න ජාති ජරා මරණ වලට උරුමකම් කියනවනම් මොකකටද අපි වටිනාකම දිය යුත්තේ නිවනට පමණයි වෙන එකට දීලා වැඩක් තියෙනවා ජාති ජරා මරණ උරුම වෙන්නේ නේද එhmenan අපිට මෙන්න මේ සියලු දුක් කාරණයට හේතු මොකද්ද වෙන්නේ අත්‍තරම ගත්තොත් මේක බෙදෙනවා දෙපැත්තට මේකේ තියෙන පාලි කොටස. බලන්න කියන සබ්බ දුක්ඛම් කියලා කියන්නේ ඈ අපේ සංප්‍රයෝග දුක්ඛ ප්‍රේ විපව සබ්බ දුක්ඛන් නිද්දේසි. එනම් සියලු දුක්ඛය ඇති. මෙන්න මේ සියලු දුක්ඛෙන් කායික දුක්ඛය කියන එක මම වෙන වෙනම විස්තර කරනවා. කායික දුක්ඛය කියන එක අරියත් උනත් පිරිනම් පානකම් ප්‍රහින කරන්න බෑ. හැබැයි කවදාකවත් අරියත් උත්වමයට සසර ගමනක් හදන මානසික දුක් ගොඩ නැගෙන්නේ නැති හන්ද කියනවා කායික දුක් විඳී මානසික දුක් නොවිඳී කියලා ඔය සල්ල සූත්‍රය, පහන සූත්‍රය වගේ සූත්‍රවල විස්තර කරන්නේ ඔන්න හේතුව හැම. එහෙමනම් මෙන්න මේ බෙදන්නේ යෑමෙන් තමයි වැඩේ අවුල් වෙන්නේ. බලමු චතුරාර්ය සත්‍ය දේශනාවට අනුව දුක හටගන්න විදිහ. දැන් මෙතෙක් වෙලා කියපු ඔක්කොම දැන් තමයි පෙන්වන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවට අනුව දුක හටගන්න විදිය කොහොමද කියලා. මෙන්න මේ චතුරාර්ය සත්‍ය දේශනාවට අනුව දුක හටගන්න විදිය තමයි ආර්ය දැකිය යුත්තේ මේ දුක තමයි පෙර නොඇසූ විරු දහමක් කියන්නේ මේ දුක තමයි ලෝක සත්වයාට තේරෙන්නේ නැත්තේ මේ දැන් පෙන්වන්න යන දුක පෙන්වන්නේ දුක කවදාකවත් වේදනා චෛසිකෙන් ලබන්නත් බෑ වේදනා චෛසිකෙන් තේරුම් ගන්නත් බෑ මේක යථාර්ථ ඥාණයෙන් අහගෙන ඉන්නකොටම තමයි තේරෙන්නේ මේක තමයි අපි පැටලිච්ච තැන කියලා බලන්න මොකද්ද කියන්නේ කියලා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මෙන්න මේ දුක්ඛ ස්කන්ධය හට ගන්නා කාර්ය දැන් පෙන්නන්නේ. යථාර්ථයෙන්. මහා සතිපට්ඨාන සූත්‍රයේමයි අතකෙමයි. මෙතෙක් වෙලා නොකියපු එක කොටසක් දැන් කියන්නේ. යමක් කැමැත්තෙන් නොලබන්නේ නම් මොකද්ද මේ දුක කියන්නේ කියලා. මාන ගන්න. බලන්න කියන දේ මහණෙනි භවයේ උපදින සත්වයන් හට කියන්නේ මේ භවයේ උපදින අපි භවයේ උපදින ස්වභාවය නැත්තෝනම් ඒ කියන්නේ භවයේ අපි උපදිනවා එහෙම ස්වභාවයක් නැත්නම් අපට ඒකාන්තයෙන්ම භවයේ ඉපදීම නොපැමිණෙන්නේ නම් ඊතා යෙහෙකයි කියා මෙසේ ආසාවක් උපදී මෙය ආසාවකින් ලැබිය හැක්කක්ද නොවේ යමක් කැමැත්තෙක් නොලබන්නේ නම් දුකයි මෙන්න මේක කියන මොකද්ද අන්න බලන්න අපිට මේක තෝරගන්න බැරියයි. පාලි කැලලට ආවම තමයි තියෙන්නේ. මොකද්ද තියෙන්නේ? ಜಾති ධම්මාන. මතකනේ ಜಾති ධම්ම ටික කිව්වා. මොනවද ಜಾති ධම්ම? ඇහැ අර මොනවද මේ රන් රිදී මුතු මැණික් ඒ ඔක්කොමත් අයිති. ඊට පස්සේ කිව්වා ඇහැ අයිති, රූපය අයිති, චක්කු විඥානේ ওই ටික අයිති. කන අයිති, සද්දය අයිති, සෝත විඥාන. දිව රස, ජීවා විඥානේ ඔය ඔක්කොම අයිති. එහෙනම් අපිට එන මොකක් සිතුවිල්ලක් එන්නේ? අනේ මතු මතු මෙහෙම ඇහැක් නම් අරගෙන ඉපදෙන්න එපා. කියනෝ නේද? සමහර අය කියනෝ නේද? මතු මතුත් මෙහෙම රූප නම් මට බලන්න නොලැබේවා. කියන්නේ නැද්ද? මතු මතුත් මගේ අහලකට මුම් ලං නොවේවා. කියන්නේ නැද්ද? කියනවා. මොකද්ද කියන්නේ? ಜಾති ධම්මානම් මෙන්න බලන්න කියන්නේ ಜಾති ධම්මානම් භික්කවේ සත්තානම් ඒවං ඉච්ඡා උප්පජ්ජಂತಿ මොකද්ද උපදින්නේ? ඉච්ඡාවක් උපදිනවා. ඒ කියන්නේ කැමැත්තක් උපදිනවා. මොකක් එක්කද කැමැත්ත උපදින්නේ? ಜಾති ධර්මයක් එක්ක. දැන් ಜಾති ධර්ම මතකයිනේ. මොනවද? ලේසියෙන් මතකද? ඇඟේ දොර යානවාන බඩු මුට්ටු ඔක්කොමයි තියෙන්නේ. ඇස කන නාසය දිව ශරීරය ඔක්කොමයි තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ පවතින භෞතික සම්පත් සියල්ලමයි ති ಜಾති ධර්ම. එතකොට ಜಾති ධර්මද ප්‍රශ්නේ වෙන්නේ ඒ ಜಾති ධර්ම මෙහෙම නොවේවා කියලා ඉච්ඡාවක් උපදින එකද? හැබැයි ಜಾති ධර්මයක් එක්ක අපි ඉච්ඡාවක් උපදවා ගන්නෙ. සුව විඳින්නද දුක් විඳින්නද? කොහොමද ඉච්ඡාව ගොඩනගන්නේ? මේ ಜಾති ධර්ම ටික මගෙන් දුරස් නොවේවා. මේ ಜಾති ධර්ම ටික මට ලං නොවේවා කියා මෙසේ ඉච්ඡාවක් උපදී. ඒ ඉච්ඡාවකින් ලැබිය හැක්කක් නොවේ. යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛ. එහෙනම් මට කියන්න ಜಾති ධර්මද දුක දෙන්නේ ඉච්ඡාව ගොඩනගපු හන්දයි. ඉච්ඡාව හැබැයි අපි ಜಾති ධර්මත් එක්ක ඉච්ඡාව ගොඩනගන්නේ දුක් විඳින්නද සැප විඳින්නද? සැප විඳින්නයි ඉච්ඡාව ගොඩනගන්නේ නලබති තම්පි දුක්ඛ. ඉච්ඡාව ගොඩනගන්නේ මොකටද අපි? දැන් අපි රූප වලට බැඳෙන්නේ මොකටද? මේ ලෝකෙ මෙන්න මෙහෙම බැඳිලා තියෙන කවුරුවක්වත්. මම අර මේ ඉන්දෙන ඥාතින්ට මම මම දැක්කේ නැහැ මේ ප්‍රශ්නේ ඥාතින්ට පින් දෙන විට අනන්තර සමානතර ප්‍රත්‍ය බලපානවා. ඔය බලපානවා. අනිවාර්යෙන් ප්‍රත්‍යෙත් එක්කම තමයි වෙන්නේ. හරි. මෙන්න මෙහෙම දේවල් තියනවාද? මම කොමාරි කළා තෝරගෙන තෝරගෙන තෝරගෙන රූපයකට බැඳිලා තිනවා හොයලා හොයලා ඇති පදන් දුක් විඳින්න. එම් බැඳිලා තියන කවුරු? මොකටද තෝරලා තෝරලා අපි පාර යනකොට හැම රූපයකටම බැඳෙනවද? නෑනේ. ඒ රූප අතරින් යම්කිසි රූපයක් එක්ක කැමැත්තක් ගොඩනගන්නේ ඇයි? සැප විඳින්නද දුක් විඳින්නද? සැප විඳින්නේ. ඒ ಜಾති ධර්මයට බැඳෙනවනේ ඉච්ඡා. න ලැබති තම්පි දුක්ඛ. ලැබෙන්නේ නැහැ. හැබැයි තාම අපි හොයාගන්න වෙනවා තව ඉස්සරහට ඇයි ලැබෙන්නේ නැත්තේ කියලා. බය වෙන්න එපා හේතු සාධක ඇතුවම පෙන්වනවා. ලැබෙන්නේ නැත්නම් ඇයි ලැබෙන්නේ නැත්තේ? හැබැයි මෙතනදී පෙන්නනවා තථාගතයන් න්‍යාය ධර්මය අනුව දැන් තේරුම් ගන්න. ಜಾති ධර්ම වලට බැඳෙනවා ઈચ્છාවක් ගොඩනගනවා. ඒ ගොඩනගන ઈચ્છාව නලබති තම්පි දුක්ඛ. යම්පි ઈච්ඡා නලබති තම්පි. ඒතර ඒ ઈච්ඡා කොච්චර ගොඩනැගුවත් ඒක ලැබෙන්නේ නැහැ. උරුම වෙන්නේ මොකද්ද? දුක. එහෙනම් ઈච්ඡාවෙන් අපි මොකද්ද කරන්නේ? මේ ටික හොඳයි මේ ටික නරකයි. ඒතකොට මොකද්ද අපේ ඉච්ඡාව? හොඳ ටික දුරස් නොවේවා නරක ටික ලං නොවේවා එසේ ඉච්ඡාවක් ඉපදුනාට නැලබති සම්පි දුක්ඛ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ಜಾති ධර්මයේද ඉච්ඡාව ගොඩනගන එකද? ඉච්ඡාව ගොඩ. දැන් යමු ඉපින් එකට. ඔන්න දැන් තමයි බුදුහාමුදුරෝ නැවත මේක අර කියපු ටික එකින් එක එකින් එක ආර්ය දුක්ඛේ හටගන්න විදිය කියන්නේ. අර ටික එකපාරට කියෙව්වොත් තේරෙන්නේ මොකද්ද? එදිනෙදා ජීවිතේ විඳින දුක් ටික විතරයි. අන්න මාලේ අමුණන තැන දැන් කියනවා. බල මාලේ අමුණගන්නේ මෙහෙමයි. කලින් කිව්වේ මොකද්ද? අමුණගත්ත පබුළු වලට අනුව මාලෙට හම්බෙන රිසල්ට් එක කලින් කිව්වේ. අර ජරාවටපත් වෙනවා. ඒ කිව්වේ ඒ ටික. එහෙනම් දැන් කියනවා කොහොමද මාළේ අමුණන්නේ? මේ තියෙන අමුණන විදිය. ಜಾති ධර්ම මුල් කරගන්න. මොකද ಜಾති ධර්ම? රූප ಜಾති ධර්මයි. ඒ රූප ಜಾති ධර්මයට ඉච්ඡා ගොඩනගන්නේ කැමැත්ත ගොඩනගන්නේ ඇයි? සැප විඳින්න. සුව විඳින්න. බුදුහාමුදුරුවෝ කියනවා නලබති තම්පේ දුක්ඛ. ලැබෙන්නේ නැහැ. හැබැයි අපිට හිතෙනවා ලැබෙනවා කියලා. ඒකයි වැඩේ. මම එදා එකයි කිව්වේ අපිට හිතෙනවා බුදුවරුන්ට හිතෙන්නේ නැහැ බුදුවරුන්ට හිතෙනවා අපිට හිතෙන්නේ නැහැ අපිට හිතෙනවා ලැබෙනවා කියන්නේ බුදුහාමුදුරුවෝ ලැබෙන්නේ නැහැ දැන් කාටද පිස්සු කොහෙද අවුලක් තියන්නේ බෑ හැබැයි එහෙම සුව ලබන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ අපිට මේකෙන් මිදෙන්න කියන්නේත් නැහැ සුව ලබන්න පුළුවන් නම් මිදෙන්න කියන්නේත් නැහැ මොකද දුක එන්න බෑ. එහෙනම් අපි ඉච්ඡාවෙන් ওই දෙපැත්තට බෙදාගත්තම සුව විඳින්න නේද? ඇයි මේ අපිට සුවේ විඳින්න මේ ටික දුරස් වුණොත් බෑ. අපිට සුවේ විඳින්න මේ ටික ලං වුණොත් බෑ. එහෙනම් ඇත්තටම සුවේ විඳින්න පුළුවන්ද බැරිද කියලා තෝරගත්තට පස්සේ ලං වුණත් එකයි දුරස් වුණත් එකයි. මේ මේ දොරෙන් යසෝදරා දේවිය ආවත් තෙරණින් වහන්සේ ආවත් එකයි බුදුහාමුදුර ළඟට අර දොරෙන් දේවදත්ත ආවත් එකයි. එකම කතන්දරේ නෙවෙන්නේ. ඇයි? දෙකම රූප. නේ? දෙකම රූප. හරි. ඊළඟ එකට යන්න. බලන්න දැන් අපි නැත්තම් අහුවෙන දැන් හොයාගන්න දැන්. දැන් යන්නේ වෙනස් විදියකට හොඳේ. දැන් තමයි අමුණන වැඩේ කියන්නේ මේ. මුතු අමුණන වැඩේ දැන් මේ යන්නේ හොඳේ. රිසල්ට් එක නෙමෙයි දැන් යන්නේ. මොකද්ද කියන්නේ? මහණෙනි දිරණ සුළු සත්‍යයන් වන. ඒ කියන්නේ මේ ජරාවටපත් වෙනවා. එහෙම දිරණ සුළු බව නොෙන්නේ නොමැත්තෝනම් අපට දිරීම ඒකාන්තයෙන්ම නොපැමිණෙන්නේ නම් ඊතයි එහෙ කියයි කියා ආසාවක් උපදී. ඒ ආසාවකින් ලැබිය හැක්කක් නොවේ යමක් කැමැත්තක් නොලබන්නේ නම් ඒ දුකයි. ජාති ජරා ධම්ම. මොකද කියන්නේ? ජරා ධර්ම අප අප කෙරෙහි ලං නොවේවා කියා ඉච්ඡාවක් උපදී. ඒ ඉච්ඡාවකින් ලැබිය හැක්කක් නොවේ යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛ. ප්‍රශ්නේ තියෙන්නේ ජරා ධර්මයේද ප්‍රශ්නේ දෙන දෙන්නේ ජරා ධර්ම අපකරා ලං නොවේවා කියලා උපදින ඉච්ඡාවද ප්‍රශ්නේ. ඉච්ඡාව. ඒ ලැබෙන ඉච්ඡාව ලැබෙන්නේ නැහැලු නලබති තම්පි දුක්ඛ. නලබති හොඳට කල්පනා කරලා කියන්න මේ ඉච්ඡාව කියන එක තනිකර මනෝමූලිකව මනසෙන්ම හදන මනක් කල්පිතයක් බවට පත් වෙලා තියෙනවා. තේරෙන්නේ නැති එකයි දැන් ප්‍රශ්නේ. ඒකයි බුදුහාමුදුර කියන්නේ ඔබලා මනෝලෝකයක මනෝරාජ්‍යයක ජීවත් වෙනවා කියන්නේ. ඉච්ඡාවල් ටිකක් ගොඩනගමින් ගොඩනගමින්. එහෙනම් ජරා ධර්මයේද ප්‍රශ්නේ ජරා ධර්මයත් එක්ක ඉච්ඡාව ගොඩනගන එක. ජරා ධර්මයත් එක්ක ඉච්ඡාව ගොඩනගන ජරා ධර්ම ලං වේවා කියලාද ලං නොවේවා කියලාද? පහලකට ලං නොවේවා. නේද? හරි. තරුණ කාලේ ඉඳලා ඔහොම යනකොට තරුණ කාලේ ඉඳලා පළවෙනි කෙස් ගහ හම්බෙච්ච ඉදිච්ච කෙස් ගහ හම්බෙච්ච ගම මොකෝ වෙන්නේ? කන්නඩියෙන් දකින්න පළවෙනිම කෙස් ගහ ඉදිලා. දැන් මේ කියන එක වෙනවද කියලා බලන්න. මොකද ඉච්චා? අනේ අම්මේ මගේ මෙහෙම එන්නේ නැහැ එකපාරටම. අනේ මගේ අහලකට කෙස් ගන්න ඒවා ඒ ඉච්චා කුපදී ඉච්චා කියන ලැබිය එකක් නෙවෙයි යම් පිටන ලැබති තම්පි දුක්ඛ. ඒක තේරෙන්නේ නැහැ. මොකක්ද වෙන්නේ? අයියෝ මගේ ලෝකෙම ඉවරයි. කෙස් ගහක් ඉදිලා. දැන් මොකද කරන්නේ? දැන් මොකද කැමැත්ත? ඉච්ඡා මොකද? ඒක තව වැඩි වෙන්න කලින් බේට් ටිකක් අරන් හරි මොකක් හරි ඩයි එකක් ගාලා හරි මොකක් හරි කරන්න දෙයක් කරලා අඟුරු ටිකක් ගාලා හරි කවන්නේ මොනවා හරි ගාලා හරි කවන්නේ තාර හරි කවන්නේ ගාලා මේක කොහොම හරි වහගන්න ඕනේ මොකද ජරා ධර්ම වලට මම කැමති නෑ. එසේ නොවේවා කියා ઈચ્છාවක් උපදී. ඒ ઈચ્છාවකින් ලැබිය හැක්කක් නෙවෙයි යම්පි ઈච්ඡන්න ලැබී තම්පි දුක්ඛ. මොකද ජරා, ජාති, ජරාව අපිට උරුමයි. අපි කොච්චර ઈચ્છාව ගොඩ නැගුවත් ජාති ජරා අප මරණ අප කරා ලඟ වේවා කිව්වට ඒක පැමිණෙනවාමයි ඒක ઈચ્છාවට යටත් වෙන කාරණයක් නෙමෙයි. දැන් හොඳට කල්පනා කරලා බලන්න සතර මහා භූත කැඩිලා බිඳිලා විනාශ වෙලා යන හන්දද දුක හටගන්නේ ઈચ્છාව හන්දද? එහෙනම් ඇයි අපි සතර මහා භූත කැඩිලා බිඳිලා යනවා කී කී කියෝ කියෝ ඉන්නේ? ඇයි? සතර මහා භූත කැඩිලා බිඳිලා යන්නේ අපේ ઈચ્છාව මතද? ඈ? එක එක්කෙනාගේ හිතේ ઈચ્છාව මතද සතර මහා භූත කැඩිලා බිඳිලා යන්නේ? නෑ. ඒකයි බුදුහාමුදුරු කියන්නේ සතර මහා භූත මෙනෙහි කර කර ඉන්න අසුතුව පුතඥයාගේ වැඩක් කියන්නේ. ජීවිතේට ගොඩ යන්නෙත් නෑ කියලාම කියනවා. සූත්‍රෙත් පෙන්නන අසුතුව සූත්‍රේ. අනිවාර්යෙන් පෙන්නන. මම නිකන් කියන්නේ මේක දාලා දැකලා තමයි කියන්නේ. එකක්වත් නිකන් කියන්නේ නෑ. මොකක්ද ඊළඟට එන්නේ? ව්‍යාධි. ව්‍යාධිය පෙළෙන සත්වෝන අප මොකද්ද ව්‍යාධිය අප කරා නොඑන්නේ නම් යහපතක් කියලා හිතනවා ආසාවක් උපදී ඉච්ඡාවක් උපදී ඒ ඉච්ඡාවකින් ලැබිය හැක්කක් නොවේ යම්පි ඉච්ඡාන ලැබදී තම්පි ඔය තියෙන ව්‍යාධි ධර්ම මේ ව්‍යාධි ධර්ම ලං නොවේවා දැන් මට කියන්න ජාති බිහි වුණාට පස්සේ ජරාව ව්‍යාධි කියන ඒවා අපිට උරුමද නැද්ද කියන්නේ ලෙඩ දුක් වෙනවා ජරාවටපත් වෙනවා. උරුමද නැද්ද? තාම උරුම. ඒ උරුම එක මොකද කියන්නේ අපි? උරුම නොවේවා. උරුම එක උරුම නොවේවා. ඉතින් මේක වෙයිද? ඈ? ඉතින් වෙන්නේ නැති දෙයක් කියවනවා. නේ? මේක වරදින්නේ කොහෙ තව තැනක? වර්ධින දැන පෙන්නන්නම් දැන් ඕනනම්. එහෙනම් මේක අපිට උරුමයි නේද? මෛත්‍රී භාවනා කරනකොට කියනෝනේ ලෙඩක් දුකක් කරදරයක් බාධකයක් අහලකට ලං නොවේවා කියලා. වෙයිද? මොකද්ද එතකොට ඒ වඩන මෛත්‍රිය? ලෙඩක් දුකක් කරදරයක් බාධකයක් අහලකට ලං නොවේවා කියලා වඩනෝනේ මෛත්‍රිය. කොහොමද වඩන්නේ? නිදුක් වේවා නිරෝගීත්වා සූපත් වේවා. ලෙඩ දුක් නොවේවා. එනවද නැද්ද? ඒ ઈච්ඡාවකින් ලැබිය හැකක් නෙවෙයි යම් පිච්චන ලැබි තම්පි දුක්ඛ. රෝග පීඩා නොවේවා. නිරෝගී වෙත්වා. ඒ ઈච්ඡාවෙන් ලැබිය හැකක් නෙවෙයි යම් පිච්චන ලැබි තම්පි දුක්ඛ. නම් මෛත්‍රී භාවනාව දැනගෙනද වැඩ? ඔන්න ප්‍රශ්නේ. මං කිව්වේ පෙන්නන්නම් කියලා ඔරිජිනල් එකක් තියෙනවා ඩුප්ලිකේට් එකක් තියෙනවා. බැරි වෙලාවකත් ඔරිජිනල් එක කියලා හිතලා ඩුප්ලිකේට් එක වැඩුවොත් වැඩේ ටිකක් කියන්නේ ලොකු අවුලක් වෙන්නේ නැහැ නිවන් දකින්නේ නැහැ. වැඩුවයි කියලා ප්‍රශ්නයක් නැහැ. මේ නිවන් දකින්නේ නැහැ එච්චරයි වෙන්නේ. නැතුව මේ වැඩුවයි කියලා මේ එල්ලුම් ගස් යන්නේ මොකක් එහෙම නැහැ. නිවන් දකින්නේ නැහැ. ඒතරේ වඩන කාලෙත් අපරාධයි. හරියට දැනගෙන වඩන්න. න ะ ව්‍යාධිය. ඊළඟට මොකක්ද තියෙන්නේ? එහෙනම් ව්‍යාධියද ප්‍රශ්නේ ව්‍යාධිය ලඟ නොවේවා කියන ඉච්ඡාවද? මැරෙන සුළු සත්වෝන අප මරණය අප කරා නොඑන්නේ නම් ඊතා එහෙ කියයි ආසාවක් උපදී. මරණය අප කරා ලං නොවේවා කිය ආසාවක් උපදී. ඉච්ඡාවක් උපදී. ඒ ඉච්ඡාවකින් ලැබිය හැක්කක් නොවේ. යම් පිච්ඡන් ලැබෙති තම්පි දුක්ඛ. මේ කියන්නේ කොහොමද කියලා. දැන් අනේ මතුපතු කවදාවත් මෙවල් අකල් අකල් මරණ නොවේවා. ඒ ઈચ્છාවකින් ලැබිය හැක්කක් නෙවෙයි යම් පිච්චන්න ලැබෙත් යම් පිට. බලාගෙන යනකොට අපි මොනවද කරලා තින්නේ නේ? ඈ? කරන්න බැරි දේවල් ටිකක්ම කියෝ කියෝ ඉඳලා. කවදා මේ කපේ වෙන්නේ නැති ටිකක් කියෝ කියෝ ඉඳලා. තව අපි ක්ලවුඩ් ස්පීකර් බැලලා කෑ ගහලා කියන අනේ ಜಾති ಜಾතිත් මෙවැනි මරණ ලං නොවේවා. ಜಾති ಜಾතිත් මරණ ලං නොවෙන්න නම් ಜಾතිය ප්‍රහීන වෙන්න ඕනේ. ජාතිය ප්‍රහින නොකර මරණහලකට ලං නොවේවා කිව්වොත් එහෙම. ජාතිය ප්‍රහින නොකර ව්‍යාධිය ලං නොවේවා කිව්වොත්. ජාතිය ප්‍රහින නොකර ජරාව ලං නොවේවා කිව්වොත්. එනවද නැද්ද? එනවම තමයි. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මරණයක්ද අවුල තියෙන්නේ? එහෙම මරණ ලං නොවේවා කියනකොට. කොහෙද ඉන්නේ නේ යන්න බලන්න. බුදුදහම කොහෙද තියෙන්නේ? අපි මොනවද කරලා තියෙන්නේ? වැරදි නෙමෙයි මේ කියන්නේ. අපි මෙතනින් හදා හොඳට හිතන්න විවෘත මනසෙන් හිතන්න. මොකද මේ එකක්වත් මානේ මේ මහා සතිපට්ඨානේ දීගනිකාය. ආයේ මේ සෙල්ලම් තැනකින් නෙමෙයි කියන්නේ. මේ කාරණේ තියෙන්නේ. ඇයි මේ වෙලා තියෙන්නේ? මේවා ගාන්ට බෙදලා හොඳට වෙන් කරලා තියෙනවා. අපි මේවා බලන්නේ නව කතා කියවනවා වගේ. නව කතා කියවන ටයිප් එකෙන් බලන්න බෑ මේක. හේතුව ඇයි? සුතමේ ඥානයක් නැතුව තථාගතයන් වහන්සේ වෙනවා මේ පොතක් පතක් කියවට තේරෙන්නේ නැහැ. සුතමේ ඥානෙ ලබාගත් කෙනෙක් මේක කියවනකොට තමයි මනාලෙස තේරෙන්නේ. සුතමේ ඥාති නැති කෙනෙක් මේව කියවනෝනේ නව කතා කියවනවා. මුල ගලප ගන්න බෑ, මැද ගලප ගන්න බෑ, අග ගලප ගන්න බෑ, පරස්පරයි කියලා හිතෙනවා. ඇයි? සුතමේ ඥානයක් නැතුවනේ කියවන්නේ. නේද? අන්න ඒ වගේ හරියට තෝරගන්න. ඒතර ප්‍රශ්නයක් නැහැ. අන්න ජාති ජරා මරණ තැනට එනකන් එනවා. ඊළඟට එනවා මොකද? ශෝකේ. මෙන්න මේක විපාක මේක අයිතිද අපිට විපාක වශයෙන්. ශෝකේ. මෙතන තමයි අපි අමාරු වැටෙන ඊළඟ තැන. මොකද්ද? ශෝක කර කර කියනවා ශෝකය අහලකට ලං නොවේවා කියන. ශෝක කර කර දැන් මලගෙදර මොකෝ ගින් කියන්නේ? අඬන්න එපා ඔම තමයි. ඉතින් මොනව කරන්නද ලබා උපන් ඇති. මේ ශෝක කර කර කියන්නේ. මොකද්ද කියන්නේ? ශෝකය අහලකට එන්න එපාලු. ශෝකය අහලකට නොෙන්නේ නැ. සෝලේ ශෝකේ නොෙන්නේ නැ යහග යහපතක් කියලා ඉච්ඡාවක් උපදී. ඒ ඉච්ඡාවකින් ලැබිය හැක්කක් නෙවෙයි යම් පිච්චන්න ලැබෙති සම්පේ දුක්ඛ. දැන් ශෝක කර කර කියනවා නම් ශෝක වෙන්න එපා කියලා. මේක වෙයිද? නැහැ. හැබැයි අර ජාති ජරා මරණ කියන ඒවා අපිට විපාක හැටියට උරුමයි. මේ ශෝකේ උරුම නැහැ. අර මොකක් හරි දෙයක් මතකනේ ශෝකේ කියලා අර ව්‍යසනයක් වෙලා මොකක් හරි වුණා මොකද කියන්නේ? ඒ ඒ ශෝකයෙන් ඉඳ ඉඳගෙනම ශෝක වෙවීම කියනවා අනේ ඇයි අපිටම මෙහෙම වුනේ අපිට මේ මොකද්ද අපි කරපු අපරාධ මේව කරන්න අපිට අපි මොනව කරලාද අපිට මෙහෙම අපරාධයකට මුහුණ දෙන්න වෙන්නේ ශෝක වෙවි කියනවා ආයිනම් ශෝක මේ මෙහෙම ශෝකයක් ගෙන දෙන අදහස අහන්නවත් නොලැබේවා. එසේ ઈચ્છාවක් උපදී ඒ ઈચ્છාවකින් ලැබිය හැක්කක් නෙවෙයි යම් පිච්චන්න ලැබුයි තමයි. දැන් ඕගොල්ලන්ට ටිකෙන් ටික තේරෙන්න ඕනේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපිව මේ යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං කියන වාක්‍යට සියල්ලම යටත් කරලා ඉවරයි අපි හිතුවා ජාතිපි දුක්ඛ එක දුකක් ව්‍යාධිපි දුක්ඛ තව එකක් මරණම්පි මරණය තව දුකක් ශෝකයේ තව දුකක්, උපායාසයේ තව දුකක්, ඕම ඔහම ගිහිල්ලා දුක තව එකක්, යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං කියන්නේ තවත් එකක් කියන්නේ. තවත් එකක් නෙමෙයි. මෙන්න මේ ઈચ્છාවෙන් තමයි ප්‍රියංගෙන් වෙන්වීමයි අප්‍රියං ආ එක්වීමයි කියලා දෙකට බෙදන්නේ අපි. ඔන්න ඒ ઈચ્છාව නැත්තම් දෙකට බෙදන්නේ නැහැ. දෙකට බෙදන්නේ නැත්තම් සබ්බ දුක්ඛය නිස්සරණයි කිව්වේ ඒකයි. එහෙනම් හොඳට කල්පනා කරන්න යම් ප්‍රියංගෙන් වෙන්වීමයි අප්‍රියංගා එක්වීමයි කියන කාරණා දෙකට පස්සේ යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං කිව්වයි කියන. අපිට මේක ගිරවුරල වගේ අපි කොච්චර පාඩම් කරත් මේක මම සම්පූර්ණයෙන්ම ඕගලන්ට තව චුට්ටකින් පෙන්නන්න ඇත්තටම මෙහෙම නෙමෙයිද කියලා. එන්න ශෝකේ. ඊට පස්සේ මොකද වෙන්නේ? හඬන කට්ටියට කියනවා අඬන්න එපා කියලා. එසේ ઈચ્છාවක් උපදී. ඒ ઈચ્છාවකින් ලැබිය හැක්කක් නෙවෙයි යම් පිච්චන ලැබෙයි තම්පි දුක්ඛ. අඬන කට්ටියට මොකෝ කියන්නේ? එන පරිදේ. අඬා වැළපි වැළපි ඉන්නවා අර කිව්වේ. ඥාතියාගේ නම් කියෝ කියෝ අඬනවා. ඒක ගිහින් පිටට තට්ටු කළා මොකෝ කියන්නේ? අඬන්න එපා. ඔහම තමයි ඉතින් මොනව කරන්නේ. එහෙම ઈચ્છාව කොට නැගුවට හරියන්නේ නැහැ නලබති තම්පි දුක්ඛ. බලන්න. අපි හීනෙන්වත් හිතුවද මේ යම්පිච්චන් නලබති තම්පි දුක්ඛම් එකට ඔක්කොම යටත් කරලා තිනෝ කියලා. නෑනේ. එහෙනම් ඔක්කොම යටත් කරලා ඉවරයි අපි. අපි හිතනවා ඒක එක දුකක් කියලා තව. ඒක මත විතරමයි දුක හටගන්නේ. ඒකයි තථාගතයන් වහන්සේ මේ පෙන්වන්නේ. එහෙනම් පරිදේවත් ඕවාගේ. ඊළඟට මොකක්ද තියෙන්නේ? කායික දුක්. කායික දුක් එනවා. නේද? එනකොට මොකද වෙන්නේ? එවැනි කායික දුක් ඉන්ටර්වල් වලට ගියාම ෆෝන් ඕෆ් කරන් ඉන්න මම පෙන්වන්නේ විනීවරණ මොහොත කිව්වනේ. ආයේ දෙපාරක් කියන්න ඉඩ තියන්න එපා. මොකද මේ දාමක් කියාගෙන යනකොට එක රිද්මයකට කියන්න ඕනේ. ඉතින් මේක එහෙම මෙහෙම බාධා කරගන්න එපා. ඒවා සෙල්ලම් ඒවා නෙමෙයි. හිතන්න එපා මේ සතෙක් මරනවා වගේ පාපයක් නෙමෙයි හොඳේ. අති දැවැන්ත පාප කර්ම. මොකද මේ මිනිස්සෙගේ නිවන් දකින්න වෙලාව. මම දන්නේ නැහැ කාට කාට මේ වෙලාවේ විනීවරණ මොහොත හම්බ වෙනවද කියලා. කොයි කවුද මේක මේ වෙලාවේ ෂාප් පොයින්ට් එකට තෝරගන්නේ කියලා. එන පුදුම පරිස්සම් වෙන දහමක් අහන්න තැනක. මෙහෙ නෙමෙයි කොහේ ඇහුවත්. මේ තමන්ගේ නිවන් මාගත් අහගෙන අනුන්ගේ මට කියන්නේ ඔය කොයි බෝලා එක ටෙලිෆෝන් කෝල් එකකට එනවද නිවන් දකින්න කෝල් එකක් මේ වෙලාවේ එනවනම් එන්නේ ජරා මරණ මගුලක්ම තමයි වෙන එකක් එන්නේ නැහැ එන්නේ නැහැ නිවන් දකින්න කෝල් එක එන්නෙම මොකක් හරි දුක් ගැනවිලා ඔච්චරයි ඉතින් වෙන මොකක්ද දෙන්නේ ඉතින් මේ වෙලාවේ ආවෙත් ගැලවෙන්න. ගැලවෙන්න ආපෙලා ගැලවෙන්න ඕන වැඩේ කරගන්න. වෙන ඒවා කරන්න යන්න එපා. නේද? මමත් මේ පාන්දර 3:00ට ඇවිල්ලා මේ උදේ 9 ඉඳන් මේ කෑ ගහන්නේ. කරලා දෙන්න පුළුවන් දේ කරලා දෙන්නනේ. ලේසි දෙයක් නෙමෙයිනේ මේ. නේද? දවස් ගාණක් කතා කරනවා කියන්නේ ලේසි නෑ. ඉතින් නමුත් ඒ කරන්නේ ඇයි? මේක ප්‍රතිඵලයක් තියෙන හන්දා. ලබා ගන්න පුළුවන් හන්දා. බුදුහාමුදුර කලන වැටේ අන්තිම පුරුක වෙන්න එපා කියපු හන්දා. නැත්තම් පැත්තකට වෙලා ඉන්නවා. නේද? මොකද මේ පඩියට වැඩ කරනවද නැහැ? එහෙමනම් ගියත හැ කමන්නේ. ඒ වැඩන්නේ හත පහකට වැඩ නැයි ඒ. අමාමහා නිවනක් දැක්කනම් ඒ තරම් වටින දෙයක් මේ තුන් ලෝකේ තවත් නැහැ. ඉතින් අර ගොම කෑල්ලේ කතාව තියෙන්නේ. එච්චරයි. ජනිත මොනවාද කතාව? නේද? ඒකින්ද මෙන්න මේ හොඳට තෝරගන්න. කායික දුකින් පෙළෙන සත්වයෝන අප කායික දුක් අපකරා ලං නොවේවා කියලා තමයි ආසාව උපදින්නේ. මොකද කියන්නේ? එසේ ආසාවක් උපදී එය ඉච්ඡාවක් උපදී ඒ ඉච්ඡාවකින් ලැබිය හැක්කක් නෙවෙයි යම් කිච්ඡන්න ලැබති තම්පි දුක්ඛ. ඔන්න අපිට තෝරගන්න ඕන තව තැනක්. මොකද්ද? අර තථාගතයන් වහන්සේටත් ගල් ගල ඇවිල්ලා කකුලේ වැදුනා. අන්නේ ගල අර ඉසල අහපු ප්‍රශ්නේදී. ඒ ගල වැදුන එකට අමනාපයි තමයි. හැබැයි මොකද්ද උන්වහන්සේට නැත්තේ? ඒ කායික දුක් මා කරා ලං නොවේවා කියා ඉච්ඡාවක් නැහැ. ඇයි ඉච්ඡාවක් නැත්තේ? පෙර කරන ලද කාමාවචර අකුසල ධර්මයක් මුල් කරගෙන කායික දුක් විපාක එන බව යථාර්ථයෙන්ම දන්නවා. එහෙනම් අන්නේ කායික දුක්ඛයත් එක්ක නැවත ඉච්ඡාවක් ගොඩනගන්න යන්නේ නැහැ. නැවත ඉච්ඡාවක් ගොඩනගන්න නැති හන්දා නලබති තම්පි දුක්ඛං ගණයට වැටෙන්නේ නැහැ. දැන් අපිට මොකද උනේ අර මේ සපත්තු පෑගුවාම කායික දුක්ඛයක් හටගත්තා. මොකද්ද? එවැනි කායික දුක් ලං නොවේවා කිය ඉච්ඡාවක් උපදින. ඒ ඉච්ඡාවකින් ලැබිය හැක්කක් නොවේ යම් පිච්ඡන්න ලැබුත් සම්පි දුක්ඛ. නේද? ඇයි ඒ බස් එකට නැග්ගම තෝරලා තෝරලා අස්සේ රිංගලා රිංගලා රිංගලා රිංගලා ඇවිල්ලා අපේ කකුලම් පෑගියේ. මොකරි හේතුවක් තියා පළ දෙන්න තියෙන වෙලාවනේ. නැත්නම් අර මිනිස්සේ ආච්චරින් බේරිලා බේරිලා බේරිලා ඔක්කොම ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා. අපි ළඟම වාඩි වෙලා. මේ මේ හිටගෙන. අපේ කකුලම් පාගල හෝල්ට් එකෙන් බැස්සෝ. මම එහෙම කියන්නේ ඇයි? ඇත්තටම මට වෙච්ච සත්‍ය සිද්ධියක්. ඒකෝර මේ දහම දන්න හොඳ වෙලාට. ඒ හින්දා ගොඩ නැත්තම් ඉතින් අර මනුස්සයර දෙස් දෙවුල් තියෙනවා. මම එදා තමයි ඇත්තටම තේරුවා තේ ඉස්ස පිටිපස්සේ සීට් මේ මේ මේ දොරෙන් නැගලා ඒ මනුස්සය ගෑන ළමයි පීරගෙන පීරගෙන පීරගෙන ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා මගේ කකුලම පාගලා එහා වලට ගෙන් බැස්සා. ඉතින් දැන් මේක දන්න හන්ද හොඳයි. නොදන්නව නම් වැඩේ ජෝන් බස්. ඇයි ඊළඟ උදේට බැවිලා කතා ඔය ළමයා ওই බස් එකට නගිනවා ආයි දැක්කම මොකෝ ඉන්නේ. තාප්පරේ මේක ඉදත් පෑගුවා ආයි පාය. දැන් මොකද වෙන්නේ දැන්? අන්න අර දෝමනස් තියෙනවා. ඒක නෙමෙයි. අර වෙලාවේ ආවා. ඒක 105 නම් පහම තමයි. ආ ඒක නැති කරන්න බෑ. හැබැයි අර 95 අයින් කරපු ගමන් තේරෙනවා පහ බොහොම චූටි වෙලාවයි. ඒ පහ 95 අයින් කරේ නැතුව 95ත් එක පහත් අල්ලගෙන දැඟලුවා නම් gedere යනකොනුත් රිදෙනවා. ඒක වෙන්නේ නැහැ කවදාකවත්. ප්‍රැක්ටිකල් කරලා බලන්න එතකොට තේරෙයි. එහෙම වෙන්නේ කායික දුක් අපිට දරන්න බොහොම පොඩි වෙලාවල්. මම කියන්නේ මේ අතපය කැඩිලා මේ ඒව නෙමෙයි. සාමාන්‍ය පොඩි බොහොම සුළු වෙලාවක් තියෙනවා. හැබැයි ඒ සුළු වෙලාව 105ක් වෙනකොට අපි 195ක් මානසිකව දානවකට. ඒ මානසිකව දාන එක අති ප්‍රබලයි. ඒකත් එක්ක ගොඩනගම ගොඩනගමින් යනවා. එතකොට අපිට අර වේදනාව තව දැනෙන්න ගන්න ඕමනු. ඇත්තට නෑ. ඇත්තට නැතුණාට දැනෙන්නේ. ඒකයි වැඩේ. ඒක තමයි විඥානයේ හැටි. ඇති දේවල් ඇතිසේ මවලා පෙන්වන්න පුළුවන්. අපි යව් වෙනවා එතකොට. ඒකයි විඥානයේ මායාකාරයක්ම කියන්නේ. මවලා දෙන්න පුළුවන් ලස්සන. අපි අඳ ගන්නවා. නේද? එද්ද විතරයි දෙන්නේ අපි කපලා කරලා ඔක්කොම කරලා ඇඳගෙන ඉවරයි. යන්නේ නමන්නේ නැති වෙන්නේ. ඔව්. ඒ හින්දා ඔන්න කායික දුක් වෙන විදිහ මම මේ මේ කියනකොට ඒ උදාහරණත් එක පොඩ්ඩක් කියන්න තේරුම් ගන්න ඕගොල්ලෝ. ඒක කියන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකට රවල බැව්වා කියලා වැඩක් නැහැ. ඇයි දන්නවද? කාගේ හරි පාගලා තියෙනවා ඉතින්. ඉතරයි ඉතින්. පාගලා හරි මොකක් හරි කකුලකට දුක් විපාකයක් දීලා තිනවා. ඉතින් ගෙවන්න කියන්නේ මේ මේ අවුරුදු ගණන් ගෙවන්න තරම් එකක් නෙමෙයි වෙන්නේ නැති. නැත්තම් අවුරුදු ගණන් ගෙවන්න දීප එකක් නම් එහෙමම තමයි. හොඳේ. ආයේ ඒක අර විනාඩි 5න් ඉවර වෙන්නේ නැහැ. කකුලක්ම නම් කඩලා තියෙන්නේ. ඉතින් ඒක ගවපු කෙනා අවුරුද්දක් විතර බින්දනම් විපාකේ ඉතින් අපිටත් එච්චරම තමයි. ඒක මාස දෙකෙන් ඉවර වෙන්නේ නැහැ. අවුරුද්ද බුදුහාමුදුරෝ මහා කවුද කාශ්‍යප බුදු පියාණන් වහන්සේට හය වතාවයිනේ බයින්නේ මුඩු මහන කියලා. හයට හයයි අවුරුදු හයයි දුෂ්ට ක්‍රියා. ඔච්චරයි. බුදු වෙන එක ලේසි දෙයක්ද ඔය මුඩු මහන බුදු වෙලා කියන එක පිළිගන්න පුළුවන්ද? කියලා හය වතාවක් බයිනවනේ. හයට හයයි. දුෂ්ට ක්‍රියා අවුරුදු හයයි. හය පහ වෙන්නෙත් නැහැ, හතර වෙන්නෙත් නැහැ, හත වෙන්නෙත් නැහැ. 6ට 6යි. කර්ම විපාකය එන විදිහ. ඒක බොහොම අමාරුවෙන් කට පරිස්සම් කරගන්න ඕනේ. මිනිහක් දකින්න වැඩිත් එක්ක. සෙල්ලන්නේ නැහැ. මේ මතු බුදුවරණේ ඉන්න උත්තමයා ගිහිල්ලා බුදු වෙලා ඉන්න උත්තමයට බයිනවා. මහාන වෙනක ඔච්චර ලේසි වැඩක්ද කියලා. ඉතින් ලේසි වැඩක් නැති හන්ද තමයි අමාරුවෙන් බුදු වෙන්න උනේ අවුරුදු 6ක් තිස්සේ ගිහිල්ලා. ඇයි ලේසි ලේසි නැහැ කියලා නේ කිව්වේ? ලේසි නැති වුණා. හය වතාවක් කියනද අවුරුදු 6යි. බලන්න. එන්න කල්පනාවෙන් තේරුම් ගන්න වෙනවා ධර්මයේ සිහි බුද්ධිය හොඳට ඒකින්ද හරි කල්පනාවෙන් මේ අනුන්ගේ මේ කියන්නේ නැති ගනුදෙනු තවත් හදාගන්න එපා මේ තීන ගනුදෙනු හොඳටම ඇති ඒකයි හරිම ප්‍රවේශනයි දානු නිකන් නෙමෙයි කියන්නේ මේක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් කියලා පොඩ්ඩක් නැත්තම් කට කැපෙනවා හෙල්ලන්න යන්නේ උපමා දීලා තියෙන්නේ නේ හරිම පරිස්සමෙන් කරගන්න ඕන එකක්. මේකට ලස්සන උපමාවක් දෙනවා බුදුහාමුදුරුවෝ. මේ ධර්මය වැළලී ගිහිල්ලා බොහොම බොහොම තැන් තැන් වලින් යන්තම් තියෙන කාට ලස්සන උපමාවක් දෙනවා තථාගතයන් වහන්සේ. ඒ තථාගතයන් වහන්සේ දෙන උපමාවම බලන්න. මහා ඉඩෝර කාලයක් එනවා. ඉඩෝර කාලයකට අර මීහරක් යනවා මේ වතුර බොන්න. වතුර බොන්න යනකොට අර මේ මොනද අර උන්ගේ අඩිසලකුණු වදිනවා මේක ඇතුලේ. පැමිණලා රස්සේ ওই ඩිඩෝ කාරේ ගිහිල්ලා ගිහිල්ලා ඔය යන්තම් තිනවා වතුර පැමිණලා. අනිත් දැන් ඔක්කොම හිඳිලා. මිනිස්සෙක් එනවා මහා පිපාසයකින්, මහා ගින්නකින් ඉන්න මිනිස්සෙක් එනවා කියන පිපාසයකින් වතුර ටිකක් බීලා මේ සිසිල් කරගන්න. අන්න අර හරක්ගේ කුවර ඇතුලේ තියෙන අර මේ වතුර ටික කොහොම දානව බොන්න ඕනේ. හිමීට කට තියලා පහත් වෙලා අර ටික බොර කරගන්නේ නැතුව හිමීට කට තියලා බොන්න ඕන කියනවා. ඔන්න ඔය විදියටයි කියනවා දහමක් ගන්න ඕන. මේක බොර කරගත්තොත් වැඩි නානෝ කියනවා. ඇයි Tamanට බොන්නත් නැහැ? වැඩක් වෙන්නේ නැහැ. අරක බොහොම අමාරුවෙන් පිරිසිදුව හිමීට ගන්න කියනවා. මොකද මේ බුද්ධ කාලේ නෙමෙයි. දහම එක එක ඒවා එක එක තැන්වල එක එක විදිහට ඉස්මතු වෙනකොට අපි අර අරකින් වතුර චුට්ට හිමීට බොනවා වගේ හරිම පරිස්සමෙන් බොන්න ඕනේ අර කට තියෙන. නේද? ඕක ගිහිලා ඕක අස්සේ කෝපයක් දැම්මම ඕකේ. ඒක බොන්න නේද? ඕක ගිහිලා කෝපයක් දාලා අර කරත්තල ගත්තා නම් එහෙම කොයිද? බොන්න බෑ. අර අත් දෙක තියලා හිමීට පහත් වෙලා අර වතුර චුට්ට බොන්න කියලා. බල ලස්සන උපමාවක් නේ. අන්නේ පරිද්දෙන් කියන ඔබලා දහම තෝරා බේරා ගන්න ඕන. නැත්තම් මේක ලේසි නැහැ කියන. එහෙනම් දෝමනස් එනවා අපිට. අර වගේ ශෝක කර කර ඉන්න දෝමනස්සක් තියෙනවා. දැන් දෝමනස්ස හිත හිත හිත හිත තැග් ගහනකොට මොකෝ වෙන්නේ අපිට? මේ මොකට මේවා හිතෙනවද මන් දන්නේ අනේ මන් දා මේවා හිතෙන්නේ නැත්තම් මට කොච්චර දෙයක්ද? එසේ ઈચ્છාවක් උපදී ඒ ઈચ્છාවකින් ලැබිය හැක්කක් නෙවෙයි යම් පිච්චන් නලබුලි තම්පිදු. ඇයි? දෝමනස්සය ගෙනෙන්න ඕන වැඩේ කරලා දෝමනස්සය අහලකට ලං නොවේවා කිව්වට හරියන්නේ නැහැ. තේරෙනවද? ප්‍රශ්නේ තියෙන්නේ දෝමනස්සේ ඵලය. ඵලය කියනවා ලං නොවේවා කියලා. ඵලයලක් නොවේවා කිව්වට හරියන්නේ නැහැ. ඒ ඉච්ඡාවකින් ලැබියක්ක් නෙවෙයි. යම් පිච්චන් නැලබි සම්පි දුක්ඛං. මොකද අපි ඵලය ලබන්න ඕන හේතුව කරලා තියෙන්නේ. හේතු නිරෝධයෙන් ඵල නිරෝධය. එහෙනම් දෝමනස්ය ක්‍රියාත්මක වෙන හේතුවක් තියෙනවා නම් ඒ හේතුව ක්‍රියාත්මක වෙන්නේ නැති තැන දෝමනස් එහෙනම් අපි ඒ ઈચ્છාව ගොඩනගන්නේ නැති තැන අනිවාර්යයෙන්ම දෝමනස් එන්න පුළුවන්ද? එන්න බෑ. නේ. ඇයි? මනාපේව ටික අයින් වෙනකොටත් දෝමනස්සය. අමනාපේව ටික ලං වෙනකොටත් දෝමනස්සය. මනාප ටික ලං දුරස් වෙනකොටත් දෝමනස්සය. අමනාප ටික ලං වෙනකොටත් එහෙනම් මේ මනාප ටික දුරස් නොවේවා අමනාප ටික ලං නොවේවා කියලා ඉච්ඡාවක් ගොඩනගපු හන්ද නේද ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ඉච්ඡාව ගොඩනගන්න නැතුව හිටියනම් ප්‍රශ්නේ නෑ. අන්න ඉච්ඡාව ගොඩනගන්න නැත්තේ කොහොමද කියලා ඊළඟට පෙන්වන්න ඕන. අන්න දෝමනස්සේට. එහෙනම් දෝ මේ දෝමනස්සයක් එනවනම් එන්නේ මොකද්ද? දෝමනස්සය නොවේවා කියා ඉච්ඡාවක් උපදී. ඔය යටින් දාන වාක්‍ය හොඳට බලන්න මම හයිලයිට් කරලා දානවා. ඒක තමයි අවසාන සාරාංශය අපි ගන්න. දෝමනස්සේ නොවේවා කියා ඉච්ඡාවක් උපදී. ඒ ඉච්ඡාවකින් නොලබන විට දුකයි. ඉච්ඡාව ලැබෙන්නේ නැති තැන තමයි දුක හටගන්නේ. උපාය. දැන් දැක්කද අර ඔක්කොම ටික ආයි බුදුහාමුදුරු තනි වාක්‍යයකට නේද යටත් කරලා තියෙන්නේ. හැම එකක්ම මොකටද යටත් කරලා තියෙන්නේ? යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං. එහෙනම් බුද්ධ ශාසනයේ අර නමෝ තස්ස භගවතු හරහතෝ වගේ මනා ලෙස කල්පනා කරන්න ඕන තැනක යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං. ඇයි? මේක තමයි කීවර්ඩ් එක බුද්ධ ශාසනයේ. මේ කීවර්ඩ් එක කියන්නේ ඕනම කරන කාරණේ. මේක මිස් වුණොත් ඔක්කොම ඉවරයි. මෙතන තමයි කතාව තියෙන්නේ. දැන් මේක මෙච්චර විස්තර කරලා තින්නේ කොහෙද? ධම්මචක්කය මෙච්චර විස්තර කරලා තියනවද? නෑ ඒව මාත්‍රිකා පාළි. ඇයි ඒ අපිට කිව්වා නෙමෙයි බුද්ධාන්තර ගාන පාරමිතා පුරාගෙන යන පළවෙනි කුළුඳුල් මංගල බණපදය අහන්න පාරමිතා පුරාගෙන යන පස් දෙනෙකුට ඒක කිව්වේ. අන්න තථාගතයන් වහන්සේ කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට මා ඉසිපතනේ මිගදායේ දේශනා කරපු ධම්මචක්කපවත්තන සූත්‍රය අන්න අනිත් ජනතාවට තේරෙන විදිහට මනා ලෙස විග්‍රහ කරලා දෙන්න කියලා සාරිපුත්ත හාමුදුරන්ට කියනවා සාරිපුත්ත හාමුදුර ධම්මචක්කපවත්තන සූත්‍රයේ අපිට තේරෙන ආකාරයට විස්තර කරනවා සත්‍ය විභංග සූත්‍රය. අන්න ඒකේ කියනවා මේ කතාව. අපි සත්‍ය විභංග සූත්‍රයේ පැත්තකින් තියලා අර මහා ප්‍රඥාවන්තයන්ට කියපු ඒක අරගෙන අපි මේක කියවනෝ කියවනෝ කියවනෝ කියවනෝ හරියට නිකන් අර අදි ධර්ම විදර්ශනා මේ ධාර්මීය මහරහතන් වහන්සේට දිත්තේ දිත්තේ මත්තා කිව්වහම හරි ඒක අපිටත් අයිති කියලා අපි දිත්තේ දික්ට මත්තා කිය කී ඉන්නවා අන්තිම මත්තාම තමයි. දිත්තත් නැහැ මත්තත් නැහැ මොකක් නැහැ. ඒ දුවනෝ මෙහෙ දුවනෝ මොකක් කරනවද දන්නේ නැහැ. කාටද කියලා තියෙන්නේ? මහා ප්‍රඥා උත්තුමින්ට. පහල කරගන්නේ උත්තුමින්ට. අපිට නෙමෙයි. ඒ හින්දා තමයි කිව්වේ ඊට පස්සේ ඉන්න ජනතාවට මේක තේරෙන්න ගන්නේ ආස්වාදයේ ආදීනෝ නිස්සරණයෙන් කිව්වහම විතරයි කිව්වේ ඒකයි. අන්න තේරුම් ගන්න ඕන තැනක් කියන්නේ. ඇයි අපි දුවන්නේ ආස්වාදයේ පස්සේ. අන්න ඒක විස්තර කරගන්න කියන හරියට විස්තර කරලා දෙනවා. ඊටත් වඩා විස්තර කරන තැනක් තමයි මේ මහා සතිපට්ඨාන. ඉතින් මෙන්න මේකේ මොකද වෙන්නේ අපිට? දුක හටගන්නේ කොහොමද එහෙනම්? අපිට දුක හටගන්නේ මොකක් හන්දද? මේක නෙමෙයි මුළු දැන් මෙච්චර පෙන්නකො ඔක්කොම කාරණා දැන් කිව්වනේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස ඔක්කොම කිව්වා එහෙනම් මේ ඉච්ඡාවත් එක්ක රූපත් එක්ක වැඩපිළිවෙලක් කරනව නේද? ඉච්ඡාව ගොඩනගනව නේද? සද්දත් එක්ක, ගන්ධත් එක්ක, රසත් එක්ක, ස්පර්ශත් එක්ක, සිතුවිල්ලත් එක්ක මේ හයත් එක්කම ගොඩනගන ඉච්ඡාව ඉෂ්ට වෙන්නේ නැත්තම් ඇයි දැන් කොහොමද මේ රූප ශබ්ද ගන්ධ රස මෙතෙන්ට ගත්තේ? ඒවා තමයි ಜಾති ධර්ම කිව්වේ. අන්න දැක්කද? දැන් ගැලපෙන්නේ නැහැ. ඒවා තමයි ಜಾති ධර්ම. එහෙනම් අපි රූපත් එක්ක ඉච්ඡාව ගොඩනගනවද නැද්ද? සද්දත් එක්ක, ගන්ධත් එක්ක, රසත් එක්ක ස්පර්ශත් එක්ක සිතුවිලිත් එක්ක ඔය හය පොලත් එක්කම ඉච්ඡාව ගොඩනගන්නේ සැප විඳින්නද දුක් විඳින්නද සුඛ විඳින්නද දුක් විඳින්නද සුව විඳින්නමයි අපි ඉච්ඡාව ගොඩනගන්නේ තථාගතයන් වහන්සේ කියනවා නලබති තම්පි දුක්ඛ. ඒ ඉච්ඡාවකින් ලැබිය හැක්කක් නෙවෙයි නලබති තම්පි දුක්ඛ. එහෙනම් අපේ සියලු ඉච්ඡාවල් ටික බංග වෙලාද නැද්ද? අපි ઈચ્છා සියල්ල මොකද තියෙන්නේ? බංග වෙලා නෑ. ઈච්ඡා බංග වුණාම සැපද දුකද? දැන් කල්පනා කරන්න. Tamanට දුකක් ගොඩ නැගුණා නම් ගොඩ නැගුණේ ජීවිතේ ඕනම එකක් ගන්න. මං චූටි වෙලාවක් දෙන්නම්. මම කියන්න කලින් හොඳට සිහි කල්පනා කරලා බලන්න. දුකක් ගොඩ නැගුණා නම් ගොඩ නැගුණෙම ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවා කැඩිලා බිඳිලා විනාශ වෙලා නැසිලා ගිය හන්දද එහෙම නැත්නම් ඒවත් එක්ක ඉච්ඡාවක් ගොඩනගන්න ගිහිල්ලා ඒක ඉෂ්ට වෙච්ච නැති තැනද දුක හටගත්තේ කියලා තමන්ගේ ජීවිතේ ඕනම එකක් අරන් බලන්න. දැන් මං කිව්වට පිළිගන්න එපා බලන්න. එහෙම බැරි කෙනෙක් ඉන්නවා කියන මම බලන විදිහත් කියලා දෙන්නම්. නැත්තම් කවුරු හරි කියන්නේ දුකක් ගොඩ නැගිච්ච එකක් ඒතකොට මං කියන්නේ. දැන් වචන පද අමතක කරන්න ඔක්කොම. දැන් අමතක කළා මොකද කරන්න ඕන? Tamanට ප්‍රායෝගික ජීවිතයේ ඇත්තටම දුකාව කාරණයක් ගන්න. අරගෙන බලන්න ඇයි එහෙම දුකක් වුනේ? එහෙම වෙන්න නම් මොකද්ද මං ගොඩනගපු? දැන් බලන්න මේ පොඩ්ඩක්. නිවන් දකින්න කියන්නේ ඒක. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඕක නැතුව ධම්මානු ධම්ම නැහැ. මං කිව්ව දේ අහගෙන හිටියයි කියලා ධම්මානු ධම්ම වෙන්නේ නැහැ. බය වෙන්න එපා. එහෙම එන්නෙම නැහැ. එහෙම නෝනා බුදුබණ කියනකොට හැමෝටම ධම්මානු ධම්ම වෙන්න ඕන. නේ. දැන් යෝනිසෝ මනසිකාරය කරන්න කිව්වම නිදාගත්තෝ. මගෙන් අහන්න බෑ කොහොමද ධම්මානු ධම් වෙන්නේ කියලා. නේ. දැන් මොකෝ කියන්නේ හිතෙන්නේ ඔයගොල්ලෝ. ඔය විදියට දුඳු කැවිලා තියෙන වෙන විදියකට. මම බුදුහාමුදුරු කියනවා කිව්වට පිළිගන්න එපා පොඩ්ඩක් බලන්න කියලා. කියන්නා කෙසේ වියත් කෙසේ කීවත් අසන්නා සීබුද්ධියෙන් ඇසිය යුතුයි. නේද? කියන්නාට වඩා ශ්‍රාවකයා ප්‍රඥාවන්ත විය යුතුයි. අනිවාර්යයි. මං චූටි වෙලා දෙනවා බලන්න. එහෙම ওই විදිහට නැතුව වෙන දුකක් හටගත් එකක් තියෙනවනම් මට කියන්න. කවුරු හරි. නෑ නෑ එහෙම නෙමෙයි මතෝ. දැන් ඔය විදිහට ඇරෙන්න වෙන දුක හටගත් එක ගැන මං අහන්නේ. මානසිකාර කරන එක නෙමෙයි. ඒක මං මෙතනට එනවා. ඔව්. නෑ අපිට ජීවිතේ දුක හටගත් අවස්ථා තියෙනවනේ. දැන් අන්නේ හටගත්ත අවස්ථාවල දුක හටගෙන තින්නේ මේ ආකාරයටද නැත්නම් වෙන ආකාරයකටද කියලා අහන්නේ. ඔච්චරයි ප්‍රශ්නේ මගේ. එහෙම නැත්නම් වෙන ආකාරයකට හටගත්ත නම් කියන්නේ. පස්සේ මෙතනින් එහාට ගිහින් තැන තැන කියන්න එපා හොඳේ. මොකද තමන්ගේ නිවන් මඟ වැහෙන්න මම කිව්වයි කියලා මට එහෙම ප්‍රශ්නෙකුත් නැහැ. මොකද හිතෙන්නේ ඔයගොල්ලන්ට? කතා කරන්නේ. ඈ ඔව්. දැන් වෙන මොකක් හරි ආකාර හටගත්ත අවස්ථා තියෙනවා. දුකක් හටගෙනම තියෙන්නේ ඉච්ඡා බංගත්තේට පත් වෙලාමයි. ඉච්ඡා කියන්නේ ඉච්ඡාව ඉෂ්ට නොවීම නිසාම. හරි. ඉච්ඡා ඉෂ්ට නොවීම කියලා කියනවා. මොකද අනිත් අය කියන්නේ. යා මෙයා කිව්වා ඒ මිස් කිව්වා කියලා අනිත් අය පිළිගන්න ඕනේ නැහැ හොඳේ. එහෙම එක බුද්ධ ශාසනේ නැහැ. දැන් බලන්න නැත්තද කියලා. තියෙනවද වෙන ක්‍රමයක්? මොකද ඉතින්? ඈ? දැන් නැත්තම් දුකක් ඇවිල්ලාම නැද්ද? එහෙමත් දන්නේ නැහැ නිශ්ශබ්දව ඉන්නේ ආ සියලු දුක්ඛ ස්කන්ධයක් ඇවිල්ලා නැතුව ඇති. ඒ හින්දා වෙන්නේ නැති නිශ්චතා නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ දුක්ඛ ස්කන්ධය සමුදය හොති නැතුව ඇති. කියලා තමයි මට කියන්නේ. එතකොට එහෙම නැද්ද? ඈ? මේකත් එක මම අහන්නේ මොකද මේ කියන එක ගැළපෙන්න ඕනේ. ඒ ගැළපෙන එකත් එක්ක ඕගොල්ලෝ එකද නම් විතරනේ මෙතනින් එහාට යන්න පුළුවන්. මෙතනින් එහාට යන්න බෑ නැත්තම්. දැන් මේ කතා කරන්නේ මේකේ හදවත වගේ ටිකක්. ඒක යහන්නේ. ඒත් එතනින් එහාට යන්න නම් අපි ඒකත් එක්ක හරිද වැරදිද කියලා අපිම තීරණය කරන්න ඕනේ. හේතුව මොකද? මේ බටේකින් වතුර යන කුණු වතුර යන කොයි හරි පොල් කෙන්දක් රැඳෙනවා. ওই පොල් කෙන්ද මනාලෙස අයින් කරගත්තොත් නේද වතුර ටික ගලාගෙන යන්නේ ලස්සනට. අද පොල් කෙන්ද අයින් කරන්නේ නැතුව ටැප් එකේ හැම්මෙන් හොල්ල හොල්ල හිටියෝ. හරියන්නේ නැහැ නේ වැඩි. අන්න ඒ වගේ කොහේ හරි තැනක කොස්සක් එනවනම් කොහේ හරි තැනක පොඩි පරස්පරයක් හරි හිතෙනවනම් හිතට මොකක් හරි එනවනම් මෙතනින් මේක කතා කරලා පිසුනගෙන යන්නේ මොකද මම මේ දාන්න යන බේස් එක දාන්නේ නැතුව තට්ටු හතර ගහන්න බෑ අත්තිවාරම ශක්තිමත් නැත්නම් තට්ටු හතරක් ගන්න බෑ තට්ටුව කඩාගෙන වැටෙනවාමයි තට්ටු හතර තමයි සෝවාන් සකදාගාමි අනාගාමි හරියත් අත්තිවාරම හොඳ නැත්තම් තට්ටු ගහිලි බොරු අත්තිවාරම හරිනම් තට්ටු ටික ගහනවාමයි ඒකයි යහ තමන්ගේ නිවන් මඟ ගැන කතා කරන්න වෙන කාගේවත් ගැන නෙමෙයි අන්න හරියෝ ඔව් ආ ඔන්න ඔය කතා කරන්නේ එච්චරයි ඔනිකන් අර කතන්දර මොකක් කරන්නේ නැතුව ගෙදර අපේ ටීවී එකක් කැඩෙනවා දැන් ටීවී එක කැඩනම අපිට මොකක්ද තියෙන ප්‍රශ්නේ දැන් අපි ටීවී එකක් නම් මොකක්ද තියෙන ප්‍රශ්නේ? රූප ටික බලා ගන්න බෑ. එහෙනම් අපේ කැමැත්ත මොකද්ද? රූප බැලීමේ ඉච්ඡාවක් තියෙනවා. දැන් එතකොට රූප බලා ගන්න අපේ ඉච්ඡාව මොකද්ද තියෙන්නේ? ටීවී එක හොඳට තියෙනවා. එහෙනම් අපේ ඉච්ඡාව මොකද්ද? ටීවී එක නොකඩේවා. ටීවී එක නොකඩේවා කිය ඉච්ඡාවක් උපදී. ඒ ඉච්ඡාවකින් ලැබිය හැක්කක් නෝ. ඒ යම්පි ඉච්ඡන්න ලැබෙති තම්පි දුක්ඛ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙතන තෝරගන්න ඕනේ ටීවී එක කැඩිච්ච එකද ප්‍රශ්නේ ටීවී එක නොකඩේවා කියලා ඉච්ඡාව ගොඩනගපු එක. ඔන්නතන තෝරගන්න හොඳේ. ටීවී එක කැඩෙන එකද ප්‍රශ්නේ ටීවී එක නොකඩේවා කියලාද? නොකඩේවා. ඇයි ටීවී එක කියන එක ජාති ජරා ව්‍යාධි වලට අයිති. අන්න ජාති ධර්මයට අයිති එක. ඒකනේ කිය රණ්ඩි දී මුතුමැණික් කියලා. එහෙනම් ඒක ව්‍යාධියටපත් වෙලා. ඒක මරණයටපත් වෙලා. අපේ කැමැත්ත මොකද්ද? ඒ මරණය ව්‍යාධි ඒවට ලං නොවේවා. මොකටද? මට මේ රූප ටික බලා ගන්න ආසාද බිඳගෙන ඉන්න. එසේ ඉච්ඡාවකින් ලැබිය හැක්කක් නොවේ යම් පිච්චන්න ලැබුයි තමයි. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ ටීවී එක ඇඩිච් එකද? ඉච්ඡාව ඉෂ්ට වෙච්ච නැති එකද? හොඳට හිතන්න. ඉච්ඡාව ඉෂ්ට නොවෙච්චා. ඒ ප්‍රශ්නෙට හරිනේ මහත්තයා උත්තරේ? ආ. ඔව්. අන්න හරි. අපේ අර අභ්‍යන්තරයෙන් තියෙනවත් නෙමෙයි මහත්තයා. අභ්‍යන්තරේ ඒ වෙලාවේ නැගෙනවා. මේ වෙලාවෙම තමයි මේක නැగిලා ඉන්නේ. ඇයි අර අනුසය ප්‍රහීන නැති හැන්ද පරිත්‍රාණ වශයෙන් නැగిලා එනවා. හරි. තව මොනවද තියෙන්නේ? ඔන්න ඔයගේ ප්‍රශ්න තමයි මම අහන්නේ. මේ මහ පොළොවේ ප්‍රශ්න අහන්න. ආ මොකද? අනේ මට මේ මේ මයික් එක ඕනේ නැත්තම්. මොකක්ද ආන්නේ හුදකලාව හුදකලාව වීම තනිකම දුක හරි අන්න හොඳ ප්‍රශ්නයක් තවත් හොඳ ප්‍රශ්නයක් මොකද හුදකලාව වීම තනි හුදකලාව නැතුව කැමති දෙකලා වෙන්න නේද දෙකලා තෙකලා වෙන්න නේ තවත් කැමති ඈ අර දැකලා තියෙනවද ඉඩම් විකුණනකොට දානවා තෙකලා විදුලිය කියලා normal line එකද high tension අතේකලා විදුලිය කියලා තියෙනවා ඕ දැන් හයි ටෙන්ෂන් ලං කරගත්තාමුකෝ. දැන් එකලාද හොඳට එකලාද? මම එකලාද හොඳට එකලාද? දැන් තනියෙන් ඉන්නකොද හොඳ තුන් දෙනෙක් එක්ක ඉන්නේ කියලා තවත් වචනින් අහන්න. ආ. හැබැයි කැමැත්ත මොකද්ද? අනේ මට රූප ටිකත් එක්ක ඉන්න තියෙනවා. සද්ද ටිකත් එක්ක ඉන්න තියෙනවා. ගන්ධ ටිකත් එක්ක ඉන්න තියෙනවා. රස ටිකත් එක්ක ඉන්න තියෙනවා. දැන් හුදකලා වෙන්න කැමති නෑ. ඒ ටිකත් එක්ක තමයි ඉන්න කැමති. ඒතර රූප හක් වෙනවට කැමතිද? කැමතිද? කැමති නෑ මොකෝ. මට රූප ටික බෙදා ගන්න බෑ. ඒවෙන් අහක් වෙන්න කැමති නෑ. එහෙනම් ඉච්ඡා මොකක්ද? ඈ ඔබතුමා ඉච්ඡා මොකද්ද එතකොට? හුදකලා නොවි. ආ හුදකලා නෑ. දැන් හුදකලා වෙනකොට නම් දුක එන්නේ අනිත් පැත්තට තියෙන්නේ මොකද්ද? හුදකලා නොවේ ඉන්න. ඒ කියන්නේ කැමති කාත් එක්ක ඉන්න දෙන්නෙක් එක්ක ඉන්න. මොකක් එකද දෙන්න? ඇහැයි රූපෙයි. කනයි ශබ්දෙයි. දිවයි රසයි, නාසයයි ගන්ධයි, කයයි පාසයි, මනයි ධම්මයි. ඔන්න ඔය හය මේ හයත් එක්ක ඇලි ඇලි ගැටි ගැටි බැඳි බැඳි ඉන්න නේද කැමති? ඉතින් ඒකනම් කැමැත්ත. ඒ ઈચ્છාවකින් ලැබිය හැකක් නෝ යම් පිච්චනලු තම්පිදුව. හම්බෙන්නේ මොකක්ද? දුක. දුක. හම්බෙන්නේ දුකයි. ඉතින් දැන් අන්තිමට දෙකලා වෙලා මොකෝ වෙලා තියෙන්නේ? දෙකලා වෙලා තවත් වැඩි හයි ටෙන්ෂන්. එකලා වු කියනවා. වැඩි ඉවරනේ එකලාට. නේ අන්න තථාගතයන් වහන්සේ කියන මානෙනි එකලා වාසය කළ යුතුයි. දැන් එකලා වාසය කළ යුතුයි කියතෝ කරගන්න බැරි වෙන ඊළඟට. එකලා වාසය කරුවා හිතේ කොහේ හරි ගිහලා තනියෙන් ඉන්න කිව්වා කියලා. එකලා වාසය කරේ කියුවේ ඇහැ රූපෙත් එක්ක ගොඩනගන චන්දරාගෙන් අයින් වෙලා හිටහන් කියලා කිව්වේ. නැතු කැලේ කොහෙ හරි ගිහින් ඉන්න කිව්වා නෙමෙයි. ඒ එකලා හොයාගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කොහෙ හිටියත්. දැන් එකලා වෙන්න මෙහෙම රූප ටික හන්ද තමයි අවුල. ඒකින්ද යනවා කොහෙ හරි. සද්ද ඇහෙන්නේ නැහැ, ගන්ධත් නැහැ, රසත් නැහැ, ඔක්කොමත් නැහැ. ඔක්කොම හරි කියමුකෝ. මනට සිතුවිලි. දැන් කොහෙ හරි තැනකට යනවා එකලා වෙන්න. මනට සිතුවිලි. රූප වෙන්නෙත් නෑ. සද්දත් හරි, ගන්ධත් හරි, ඒවා වෙන්නෙත් නෑ. රසත් හරි, ඔක්කොම හරි. නොකා නොබී හරි ඉන්නවා. මනට සිතුවිලි. එනවද නැද්ද? ඒකත් එක්ක කොහොමද එකලා වෙන්නේ එතකොට? දැන් ධර්මය නොදැන එහෙම එකලා වෙන්නේ කිව්වොත් මොකෝ වෙන්නේ? එහෙම බෑ. බෑනේ නේ. ඇයි? කොහේ ගියත් මේ ඉන්ද්‍රියන් පහ වැහුවට මනස වහන්න බෑ. මනස කොහේ ගියත් ධම්ම ක්‍රියාත්මක. නේද? එතන ගියත් මොකද වෙන්නේ? ඉතින් ඉතින් ඔන්න කරන භාවනා කරන්න යනවා. මොකද කරන්නේ? අනේ මේ මේ මුන් ටිකත් එක්ක ඉඳලා මට බෑ මම යනවා යන්න දවස් හතක් විතර භාවනා කරලා එන්න යන්න ඕනේ. මුන්ට එක මල කරදරේ හැමදාම මුන්ගේ අඳ උන අහලා මට එපා වෙලා තියෙන්නේ දැන්. ඔන්න යනවා. ඉතින් මොනවද භාවනා කරන්න අරයි යන්නේ? කොට්ටේ මෙට්ටේ උණු වතුර බෝතලේ. දැන් හිත රෙඩිද කියලා බැලුවේ නෑ භාවනාවට. මුන් ටික මල කරදරේනේ. ගියා. ගිලාද? ආවනම් තමයි දොරවල් වහගෙන දන්නේත් නැහැ. ඉතින් මොනව කරනවද දන්නේත් නැහැ. ඒක ධම්ම ක්‍රියාත්මකයි. gedare un ටික ඔක්කොම එනවා ධම්ම. ඇත්තටම සජීවීව රූප නැහැ. රද්දත් නැහැ, ගන්ධත් නැහැ, රසත් නැහැ, මොකක් නැහැ. gedarai එක. හැබැයි gedarai ඔක්කොම අඳුනා ටික එනවා නේ. කොහොම ඉන්නවද දන්නේ නැහැ මන් නැතු. ගෙවල් අතු ගා ගන්නවත් දන්නේත් නැහැ. කනවත් දන්නේත් නැහැ. අර පොඩි එකාට උණු වතුර දෙන්නත් ඕන මොනව කර ගන්නවත් දන්නේ නැහැ. ඩායි කොහෙද ඉන්නේ දැන්? ගෙදරම තමයි ඉන්නේ. ගෙදරමයි ඉන්නේ වෙන කොහක් ගන්න නෙමෙයි ඉන්නේ. එකම දේ මොකද ඉන්නේ? සජීවී සද්ද ටිකක් නැති ටික සද්ද බද්ද ටිකක් නැති එක විතරයි. හැබැයි ඉන්නේ ගෙදරමයි. දැන් එකලාද? ඒත් එකලාම තමයි. මොනවද ඒත් එකලා කියන්නේ? රාග දේශ මොහ. තුනෙන් ඉන්නේ. ওই තුනෙත් එක තමයි ගනුදෙනු යන්නේ. කොහේ හිටියත්, තනියෙන් හිටියත් කොහේ හිටියත්. හැබැයි තනියෙන් හිටියත් එකලා වෙන ක්‍රමයක් බුද්ධ ශාසනේ පෙන්නනවා. එකලාට. එහෙනම් මෙන්න මේ එහෙනම් අපේ ඊච්ඡතාවය ගොඩනගන ඕකත් එක්ක. එහෙනම් දැන් දෙකක් කිව්වා මේ මාත්‍යත් එකක් කිව්වා අර මාත්‍යත් කිව්වා තව හා ඔව් ඇඳ හැන්දෑවට මල් පහන් පූජා කරනවා. පුතුමල්ලා ගෙදර. ඒ පූජා කරන වෙලාවටම හරියට අල්ලාහ් අක්බර් කියනවා. ඔව් එයාට ඔව් ඒක මට ලොකු පීඩනයක් වුණා. දැන් අඩින් පස්සේ මම ඒක අයින් මේ කී ප්‍රශ්නය වුණානේ නමෝට මම YouTube එකට ඇහෙන්නේ නැති මේ මහත්ය මල් පහන් පූජා කරනකොට තවත් ආගමික ඒ සිද්ධාස්ථානයක යම්කිසි ඒ ප්‍රේ කරන සිස්ටම් ඒගොල්ලෝ ඒක කියනවා නේද හරි එතකොට මේ මාත්‍යට යම්කිසි හිතට පීඩාවක් ආවා දැන් මොකද්ද අපේ ඇයි එහෙම වුනේ අපිට මොකද්ද අපේ ඉච්ඡාව මම ගාථා කියන වෙලාවට මම මල් පහන් පූජා කරන වෙලාවට වෙනත් කිසිදු සද්දයක් නොඇසේවා කියා ઈච්ඡාවක් උපදී ඒ ઈච්ඡාවකින් ලැබිය හැක්කක් නෙවෙයි යම් පිච්චන ලැබදී තම්පි දුක්ඛ. ඉතින් අදින් පස්සේ ඒක මං ඒක පර්මිෂන් දෙන්න බෑ කොහෙන් හරි. මොකද නැත්තම් ගිහලා අරක ලවුඩ් ස්පීකරේ කපන්නේ. ප්‍රශ්න විසඳෙන්න ඕන කොහෙන් හරි. නැත්නම් අර ලවුඩ් ස්පීකරේ වයරු කපන්නේ අරක ගිහිල්ලා. ඒක නතර කරන්නවත් බැයි. ඒකේ මිනිස්සුගේ වෙලාව. නේ. කෙනෙක් හිතන්න පුළුවන්. නෑ. මම මම මල් පහන් පූජා කරන වෙලාව වෙනස් කරනවා. එයාට නිකන් අර මං කිව්වේ මුක්කු ගහනවා වගේ වැඩක් ඒ. අර මං උදේ කිව්වේ මුක්කු ගහනවා කියලා. ලේසිම වැඩේ මම මල් පහන් පූජා කරන වෙලාව වෙනස් කරනවා. ඒක පහටනේ පටන් ගන්නෙ. මං හතරට තියෙනවා. ගොඩේ ඇයිද? ඔව් ඊට පස්සේ හතරට එහා පැත්තේ පූසෙක් කෑ ගහන්න ගන්නවා. මරලා තෝනේ දීලා. දැන් මොකක් වෙන්නේ? දැන් ඕම් බැලුවොත් එහෙම ආ හතරටනේ පූසා කෑ ගහන්නේ මං තුනට තියෙනවා. දැන් ගෙදර උන්ටි කියන ඉස්කෝලේ ගිහිල්ලා ඔක්කොම ගිහලා මරලා තෝනේ ගිහලා කෑ ගහගෙන. ඊට පස්සේ මොකක් වෙන්නේ? පොඩි උන් එනවනේ නේ කෑ ගහගෙන. මෙන්න මෙහෙම අර මුක්කු ගහන වැඩ නෙමෙයි බුද්ධ ශාසනේ තියෙන්නේ. ඒක 6ට තිබ්බා 5ට තිබ්බත් ඒ වෙලාවේ සද්දයක් ඇහෙනවා නම් මම ඒක තව ඉස්සරහට විස්තර කරනවා. එහෙනම් අර මේ මේ පෙන්වන්නේ මොකද්ද මෙතන දැන්? මේ මූලික ටික හොඳට බලන්න. හැම වෙලාවෙම මොකද? ඉච්ඡාවක් ගොඩනගා ගන්නවා. මේ ලෝකය ලෝකය කිව්වේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ඒවා මට ඕන විදිහට තියෙනවා. මට ඕන වෙලාවට මට ඕන විදිහට තියෙනවා. ඒක වෙන දෙයක් වෙන්න බෑ. එහෙම ලෝකයක් තියනවද? නෑ. අන්න මයික් එක ගන්න. ඔව්. චූට්ට කියනවාද මේ YouTube එකට ඇහෙන්නේ නැහැ තමයි මේ අහන ප්‍රශ්නේ නැත්නම් ඒගොල්ලොත් කියන පොඩ්ඩක් අනේ අපිටත් ඇහෙන ප්‍රශ්නේ අහන්න කියලා. මහත්මයා මේ ඉච්ඡාව කියන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඔව්. එතකොට අතර මේ මේ ඉච්ඡාව කියන එක හොඳයි කියලා නෙමෙයි දැන් තියෙන ඇත්තට මේක හොඳ නෑ කියලා අයින් කරගන්න කියලා කියන්නේ. ඔව් මම දැන් ඒ චුට්ටක් පෙන්වනවා තා චුට්ටකින් මාත්‍ය. ඔව් එතකොට මේ මේ බලාපොරොත්තුවක් අපි ජීවිතේට ඇති කරගන්න එක දැන් අපි කිව්ව නිවන් දකින්නත් බලාපොරොත්තුවක් නේ. අනිවාර්යයෙන්. එතකොට දැන් මේ ඉච්ඡාවයි මේ ඉච්ඡාවයි එතන කොහොමද ගැලපෙන්නේ ඇත්තට මේ මෙතන. දැන් අපි දැන් මෙහෙම හිතන්නකෝ. දැන් කවුරු හරි කියන්නේ දැන් බුදුහාමුදුරෝ දේශනා කරන හැම හැම වෙලාවෙම ප්‍රහීන කරන්න ඕනේ මොනවද ප්‍රහීන කරන්න ඕනේ නැත්තේ මොනවද කියලා. යම් ඉච්ඡාවක් ගොඩනගලා අපට දුකක් ගෙන දෙනවා නම් ඒක අපි ප්‍රහීන කරන්න ඕනේ. යම් ඉච්ඡාවක් ගොඩනගලා ඒකෙන් අපිට සැනසීමක් දෙනවනම් එහෙනම් අපි ලෝකෙට තියෙන ඉච්ඡාව දුරු කරගන්න ඉච්ඡාවක් ගොඩනගන්න කැමැත්ත. ඔන්නෝක කියනවා තණ්හාවෙන් තණ්හාව නිරෝධ කරනවා කියලා. ඒකට උද- හරියටම සූත්‍රය විස්තර කරනවා ආනන්ද හාමුදුර හම්බෙන්න එනවා එක්තරා බමුණෙක්. මට මෙයාගේ නම මතක නැහැ. අන්නේ බමුණ ඇවිල්ලා අහනවා ඔබ වහන්සේලා දේශනා කරනවා ඡන්දයෙන් ඡන්දේ පහ කරනවා කියලා. يعني ඉච්ඡාවෙන් ඉච්ඡාව පහ කරනවා කියලා කියන්නේ. කොහොමද මේක වෙන්නේ කියලා අහනවා. මෙයාට තේරෙන්නේ නැහැ මේක. ඊට පස්සේ අහනවා බමුණ මම මේක කියන්නම් කියලා කියනවා ආනන්ද හාමුදුරුවෝ ඔබ ගෙදරින් එනකොට ආනන්ද හාමුදුරුවෝ හම්බ වෙන්න ඕන කියලා ඡන්දයක් තිබ්බද නැද්ද කියලා අහනවා. ඒ කියන්නේ කැමැත්තක් තිබ්බද කියලා අහනවා. ඉච්ඡාවක් තිබ්බද අහනවා. එන තිබ්බා. ඒ ඒ ආනන්ද හාමුදුරුවෝ ඉන්න කොහෙද කියලා හොයාගෙන එතනට එන්න යම්කිසි වීරියක් යදුවද නැද්ද කියලා අහනවා. ඊට පස්සේ ඒ හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ ඉන්නේ කොහෙද කියලා චිත්තය මෙහෙව්වද කියලා අහනවා. එන්නේ කොතනද ඉන්නේ? ඒ කියන්නේ ආන ඒකට චිත්තයක් මෙහෙව්වද කියලා අහනවා. ඔව් කියනවා. උන්වහන්සේ ඉන්නේ කොයි ඉසව්වේද කියලා විමර්ශා කරාද කියලා අහනවා. එහෙනම් ඔබ gedirin එනකොට ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන හතරම යෙදෙව්ව නේද කියලා අහනවා. දැන් ඔබ ඔබතුමා බමුණට කියන ඔබ ආනන්ද හාමුදුරුව හම්බ වෙලා තිනවා. දැන් ඔබට එහෙම ඡන්දයක් තියෙනවද කියලා අහනවා. ඊට පස්සේ කියනවා නැහැ. ඇයි නැත්තේ අහනවා. අන එහෙනම් නිවන් දකින්න තියෙන ඡන්දය ඉවරෙන්නේ නිවන් දැක්කට පස්සේ කියනවා. ඡන්දයෙන් ඡන්දේ පහ වෙනවා කියනවා. දෙක. දැන් එතන එතකන් ඡන්දයක් තියෙනවා. දැන් මොකටද මේ ඡන්දේ තියෙන්නේ? නිවන් දකින්න. දැන් නිවන් දකින්න ඡන්දෙත් අයින් කරනවා. ලෝකෙට තියෙන ඡන්දෙත් අයින් කරනවා. දැන් මොකක් ඒ? ඔෆිස් එකේ ලා තමයි නවතින්නේ. ඇයි ඉතින් වෙන්න බෑනේ නේ මොකක් හරි මේ හිත ගෙනියන ක්‍රමයක් තියෙන්න බෑ එහෙනම් මෙතෙක් කල් අපි ඡන්දය ගෙනිච්ච කොහෙටද රාගයෙන්මත් වෙලා ඡන්ද රාගයෙන්මත් වෙලා ගෙනිච්ච ආස්වාදයට එක්ක අන්න අපි දුක පැත්තකට යන්නේ එතකොට දැන් ඡන්දේ ඡන්ද චිත්තේ විරීවංසාව යදෙනවා මොකද සතර ඉර්ධිපාද විදියට නූපං අකුසලය නූපදවා ගැනීමටත් උපං අකුසලය දුරු කර ගැනීමටත් නූපං අකුසලය මේ කුසලය උපදවා ගැනීමටත් විපදිච්ච කුසලය වර්ධනය කර ගැනීමටත් ඡන්ද චිත්ත විරිය විමර්ශය යොදනවා. එතකොට නිවේද කිනි ගනියද? ඈ? එතකොට නිවෙන්නේ. හරිද මහත්තයා? එහෙනම් ඡන්ද මොකද්ද? ඔව්. ලෞකික ලෙස දෙකකට බෙදෙනවා. දෙකකට බෙදෙන්නේ. ඔව්. බෙදන්න පුළුවන් ඇත්ත. හැබැයි ඉතින් තියෙනකොට දැනගන්න ඕනේ බෙදෙනකොට <laughs> මොන පැත්තටද බෙදාගන්න කියලා. දැන් අතන ඉච්ඡාවෙන් බෙදන්නේ මොකද්ද? රූප ශබ්ද ගන්ධ රස ටික ඔක්කොම බෙදෙනවා. අන්නේ රූප ශබ්ද ගන්ධ රස ටික බෙදන්න තිබ්බ ඉච්ඡාව නැති කර ගැනීම සඳහා ඉච්ඡාව යොදනවා. මම තමයි කියන මම මික්ෂණික තේරෙවද කියලා. එතකොට ආයි බෙදන්නේ නැහැ හොඳේ. බෙදෙන එක නතර කරගන්න කරන ඉච්ඡාව. ඉච්ඡාව. බෙදිල්ලෙන් තමයි ලෝකය හැදෙන්නේ. ඒතර අර අතන ઈચ્છාව ගොඩනගන්නේ බෙදන්න නෙමෙයි හොඳේ. දැන් ઈચ્છාවෙනුත් ආයෙ බෙදනව නෙමෙයි. ඔව් ઈચ્છාවෙන් තමයි මෙතෙක්කල් බෙදුවේ. අන්නේ බෙදපු ઈચ્છාව නොබෙදෙන්න කැමැත්ත තියෙනවා. ઈચ્છාව. හැබැයි එතකොට රූප පිළිබඳව ઈચ્છාවක් නැහැ. සද්ද පිළිබඳව ઈચ્છාවක් නැහැ. රස පිළිබඳ ගන්ධ රස ස්පර්ශ ධම්ම පිළිබඳව ઈચ્છාවක් නැහැ. නිවන පිළිබඳව ઈච්ඡාවක් තියෙනවා. පැහැදිලිද? පැහැදිලි නේද මත්ය? නොම තමන්ගේ ප්‍රශ්නේ අනිවාර්යෙන් ඉදිරිපත්. ඒවා ඒවා ලියාගෙන තමයි අපිට ඉස්සරහට යන්න ලේසි. එතකොට අපිට ගැටලු නෑ. නිදහස් හිත. මොකද අමතක කරන්න එපා බුදු පියාණන් වහන්සේ කිව්වනම් සොඳුරු මගක් කියලා සොඳුරු මගක්ම තමයි. එන්න දැන් මේ මහත්තයා කිව්වද හෙට ඉඳන් මේ මහතරේ ප්‍රශ්නේ නෑ. ඉතින් හරිනේ. ඉතින් ආපු එකේ ප්‍රයෝජනයක් තියෙනවද? දැන් ඕකට ප්‍රශ්නේ හරි ගියාට පස්සේ ඊළඟට මොකෝ කරන්නේ? බල්ලා කෑ ගහනකොටත් ඇප්ලයි කරන්නේ. නේද? එතකොට ගෙදර නෝනා කෑ ගන්න නෝනාත් ඇවිල්ලා. අද ඇවිල්ලා නැහැ. ඔබතුමාගේ නෝනා ඇවිල්ලාද අද? ආ නැද්ද? මෙහෙ ඇවිල්ලා දින්නේ නැද්ද? ආ ඇවිල්ලා නැහැ. ආ දැන් ගෙදර කෑ ගහනවා මොකෝ කරන්නේ? අර වගේම තමයි. අර පල්ලියේ කෑ ගහනවා එකම කතන්දරේ. ඈ? ආ හරියට. දැන් දැන් ඔබතුමා මේක දන්නවනේ දැන්. ඒක දැන් අර ගොල්ලන්ට ප්‍රශ්නයක් ආවොත් කියලා දෙන්නත් දන්නවනේ. අන්න හරියට. ඒතකොට තුන් දෙනාම සැදැහැ සිතින් සොඳුරු ගමනක් යන්නේ. අන්න එච්චරයි. ඒක තමයි වෙන්න ඕනේ. තව කෙනෙක්ට උපකාරය කරන්න. උපකාර කරන එකම එකම පවුලක එහෙම නොවෙන්නත් පුළුවන් හැබැයි හොඳේ. එහෙම හිතා ගන්නත් එතනත් වෙන ප්‍රශ්නයක් කියලාට. මොකද අපේ ගෙදර ඔක්කොම නිවන් දකීවා කියා ඉච්ඡාවක් උපදී ඒ ඉච්ඡාව කියලා ලැබිය එකක් නෙවෙයි යම් පිච්චන ලැබදී තම්පි දුක්ඛ. ඒක වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕ නෑ නෑ මං කියන්නේ මිනිස්සුන්ට එහෙම එහෙම ඉච්ඡාවලුත් එනවා. ඒක වෙන්නේ නෑ. ඇයි? ඒ අයට පාරමිතා නෑ. ඒක තමයි අර කිව්වේ. දැන් ඒ අය නිවන් දකින්නේ අපේ ඉච්ඡාව හන්ද නෙමෙයි. අර ගිතෙල් කලේ ගිතෙල් ටික යට යාවා කටු ටික උඩේවා කිව්ව කතාව නෙමෙයි. ඒක ධර්මතාවය. ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන ඒගොල්ලන්ට හේතු වාසනා ටික තියෙනවා. හේතු වාසනා ටික තියෙන හන්දා ඒගොල්ලෝ නිවන් දකින්න අනිවාර්යයෙන්. එහෙම නැතුව මේ අපේ අපි ගොඩනගන ඉච්ඡාවන්ද නෙමෙයි අපි එකට පොඩි සපෝට් එකක් දෙනවා. ඒකට පොඩි සපෝට් එකක් දෙනවා ඇත්තටම. මේ ඉච්ඡාව ගොඩනගන්න යන වැඩ පිළිවෙලත් එක්ක. ඒ කියන්නේ ගොඩනගන්න නැතුව ඉන්නේ. හරි. එතකොට මෙන්න මේ අපි එහෙනම් දැන් මම හිතන්නේ ප්‍රශ්න දෙක තුනක්ම කතා කරා හැමෝට තේරෙනවා ඇති. නැත්තම් තම තමන් ලබන සතිය උනත් දෙන සතියම හරි ගෙදර ගිහලා බලන්න මේ අහගත්ත ටික ඔය ඔක්කොම මානස්ගත මේ අහගත්ත දාම් කරුණු ටික ඔච්චර හිතන්න දෙයක් නැහැ ඔක්කොම පැත්තකින් දින හොඳට පුඩුව කොහෙන් නිස්පලංගේ වාඩි වෙන්න වාඩි වෙලා එකින් එක ගන්න දුක හටගත්තේ අරන් පොඩි විශ්ලේෂණයක් කරන්න අරගෙන බලන්න ඇයි ඒ දුක ආවේ මොකක්ද ඒතකොට තිබ්බ ඉච්ඡාව එහෙම ඉච්ඡාවක් තිබුණේ නැති හන්දද දුක හටගත්තේ මැරිච්ච හන්දද දුක හටගත්තේ නැත්තම් එයාට එහෙම දුකක් එහෙම මරණයක් ලඟ නොවේවා කියපු හන්දද ලෙඩ වෙච්ච හන්දද දුක හටගත්තේ. ලෙඩ නොවේවා කියපු හන්දද. ව්‍යාධිය හන්දද දුක හටගත්තේ. ව්‍යාධිය නොවේවා කියපු හන්ද. නේ? කොහොම එක එක මොකද කරන්නේ? බලන්න. හැම ඕනෙම එකක් අරන් බලන්න. දැන් උදේ පාන්දර වැඩට ගිහලා හවස ගෙදර එනවා. ගෙදර එනකොට මොකක්ද ඉච්චාව? එනකොටම දොර අරින්න ඕනේ. ඉතින් මාත්‍යාගේ දොර යන ගේට්ටුව අරගෙන දොර ඇරලා නැහැ වහලා. දොරක් අරගන්නවත් බෑනේ. මොකද්ද ඉපදුනේ? මම වැඩට ගිහිල්ලා එනකොට දොර ආරීවා කිය ආයිචාවක් උපදී ඒ ඉච්ඡාවකින් ලැබිය එකක් නෙවෙයි යම් පිච්චන්න ලැබති තම්පි දුක්ඛ. දොර අරගෙන එළියට එනකොට නෝන හොඳට hina වෙගෙන ගෙදරට එන්න ඉස්සරහට එන්න ඕන කියලා ඉච්ඡාවක් උපදී ඒ ඉච්ඡාවකින් ලැබිය එකක් නෑ යම් පිච්චන්න ලැබී තම්පි දුක්ඛ නෝන බුදි. ආව ගමම තේ එකක් හදන්න ඕන කියලා ඉච්ඡාවක් උපදී ඒ ඉච්ඡාවකින් ලැබිය එකක් නෑ යම් පිච්චන්න ලැබී තම්පි දුක්ඛ නෝන නැගිටින්නෙත් නෑ. ඕන එකකට දාන්න. දාලා බලන්න. අම්මේ කියන එක දාලා බලන්න. දාලා බලනකොට Tamanට තේරෙයි. නේද? ඕන දැනකට දාන්න වෙනවා. අබෞද්ධ කියන පිරිස අපිට කිසිදු හිරිහැරයක් නොකරවා ගිය ඉච්ඡාවක් උපදී ඒ ඉච්ඡාවකින් ලැබිය හැකක් නෙවෙයි යම් පිච්චන්න ලැබති සම්පිදු. උදේ 6 මාට හරියටම කොළඹ යන කෝච්චිය එන්න ඕන කිය ඉච්ඡාවක් උපදී ඒ ඉච්ඡාවකින් ලැබිය හැකක් නෙවෙයි යම් පිච්චන්න ලැබති සම්පිදු. ඕන තැනකින් දාන්න. ද බුදු පියාණන් වහන්සේ කියන එක එකකට දාන්න පුළුවන් වෙන්නත් එකකට දාන්න බැරි වෙන්නත් භාගයකට දාන්නත් භාගයකට හරියන්නත් භාගයකට වරදින්නත් ඒව නෑ සත්‍යයත් එක්ක. සත්‍ය නම් සත්‍ය. මේ රූපෙට පුළුවන් සද්දෙට බෑ සද්දෙට පුළුවන් ගඳට බෑ ගඳට පුළුවන් රසට බෑ. හය නම් හයම තමයි. මේ 18ටම දැම්මත් ඔච්චරයි. 18ටම දාගන්න බැරි වෙච්ච තැන ඉච්ඡාව ගොඩනගන ගොඩනගන්නේ මොකද කරන්නේ අපි? සන්නි නටන. 18ත් එක්ක. ඉතින් 18 සන්නි නටන. නේ. ඊට පස්සේ එනවා සන්නිපාත ආබාධ. නේ. ඊට පස්සේ තොවිල් කරනවා, අරව කරනවා, මේව කරනවා, රටේ නැතිව කරනවා. ඇයි ඒ කරන්නේ? කරපු දේවල් ඵල ඵල දෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස ටික මුල් කරගෙන කරපු දේවල් ටික අනිත් පැත්තට එන්න ගන්න. එහෙනම් අපි මේ ઈચ્છාව ගොඩනගනවා ගොඩනගනවා. ওই ઈચ્છාව දැන් දැන් මුලින් කතා කරන්නේ අපි න්‍යාය ධර්මයත් එක්ක. ඊළඟට මම ඕගලන්ට ලබන සතිය කොමාරික කරනවා. ඇත්තටම ඇයි ઈચ્છාව ඉෂ්ට වෙන්නේ නැත්තේ කියලා ලබන සතිය පෙන්වනවා. හැබැයි දැන් පෙන්වන්නේ න්‍යාය ධර්මය අනුව තෝරගන්න ක්‍රමයක්. කොහොමද ඒක තෝරගන්නේ? අපේ ઈચ્છාව මොකද්ද තියෙන්නේ රූප ශබ්ද ගන්ධ රසත් එක්ක? අපේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන හයත් එක්ක ඉච්ඡා මොකක් තියෙන්නේ? මොකක් කරන්නද? සුවයක් විඳින්න. සුවයක් විඳින්නනේ. ඇත්තට මේ ඉච්ඡාව ඉෂ්ට වෙනවනම් දුකක් එන්න පුළුවන්ද? හොඳට හිතන්න මම කියන එක. දැන් න්‍යාය ධර්මෙ පෙන්වන්න යන්නේ. ඒ ඉච්ඡාව ඉෂ්ට වෙනවනම් දුකක් එන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. හැබැයි අපේ ජීවිතේ අපිට දුක ඇවිල්ලා තියෙනවද නැද්ද? දුක, අසහනය, පීඩාව ඇවිල්ලා තියෙනවද නැද්ද? එහෙනම් අපේ ઈચ્છාව ඉෂ්ට වෙලාද නැද්ද? හොඳට මතක තියාගන්න වෙලාවකට වෙනවා වෙලාවකට නොවන කතන්දර නැහැ. බුද්ධ ධාතනේ. සම්මෝගෝචිකාගෝ නැහැ. වෙලාවකට වෙනවා වෙලාවකට වෙන්නේ නැහැ. උදේට වෙනවා රැයට වෙන්නේ නැහැ. රැයට වෙනවා හවසට වෙන්නේ නැහැ. ඒව නැහැ. ඇයි? ઈચ્છාව ඉෂ්ට වෙනවා නම් ඕන වෙලාවක වෙන්න ඕන. වෙන්න ඕනද නැද්ද? වෙන්න ඕන. වෙන්නේ නැත්තම් වෙන්නේ නෑමයි. ප්‍රශ්නේ තියෙන්නේ අර මුලා මානසිකත්වය අනුව ඉච්ඡාව ඉෂ්ට වගේ ඉෂ්ට වෙනවා වගේ පේන ඒවත් තියෙන ඔය අස්ති. මම ඒකත් දැන් පෙන්නනවා. එහෙනම් ඉච්ඡාව ඉෂ්ට වෙන්නේ නැත්තම් අපිට ගෙන දෙන්නේ මොකද්ද? දුකද්ද සැපද්ද? ආ මෙහෙම එකක් එනවාද? මගේ ඉච්ඡාව ඉෂ්ට වෙලත් නැහැ. මට ඒ උනට පුල් ජොලි. දැන් මම ඔක්කොම පැති කියනවා ඒක හිතන්න ආයි ඔයගොල්ලෝ පොඩ්ඩක් අර ඉතුරු කරන්නේ නැති වෙන්න. එහෙම වෙනවද කියලා අහන්න. ඈ? ඒ කොහොමද වෙන්නේ? ඒ කියන්නේ මගේ ඉච්ඡාව ඉෂ්ට වෙලා නැහැ. ඒනකොට මට හරි ජොලි. ඔව් තනසිල්ලෙන් ඉන්නේ. මොකක්ද ඒ අවස්ථාව? මොකක්ද ලැබපු ඉච්ඡාව? ඒ ඉච්ඡාව ගොඩ නැගුවා ඒක වෙලා නැහැ. ඒනකොට මට ජොලි. මොකක්ද එහෙම වෙච්ච අවස්ථාවක් කියන්නේ? කියන්නේ මගේ ඉච්ඡාව ඉෂ්ට නොවි මට සතුටු වෙච්ච අවස්ථාවක්. කොන්න කොටින් මං අහන්නේ. ඉච්ඡාව ඉෂ්ට වෙලා සතුටින් ඉන්න එක වෙනම කතාවක්. ඒක පස්සේ බලමු. මං අහන්නේ ඉච්ඡාව ඉෂ්ට නොවි. නොවි සතුටින් හිටපු කතාවක්. ඈ? නෑ මං අහන්නේ ඉච්ඡා මගේ ඉච්ඡාවත් ඉෂ්ට නොවි. මට මම ෆුල් සතුටෙන් ජොලියෙන් හිටියා කියලා කියන්න පුළුවන්ද? බෑ නේද? ඇයි? ඉච්ඡාව ඉෂ්ට නොවිච්ච හැම තැනකම ගෙනත් දීලා තින්නේ මොකද්ද? දුකම තමයි. අපි හිත රවට්ටගෙන ඉන්න පුළුවන් ඒක වෙනම කතාවක්. නමුත් සත්‍ය වශයෙන් ගත්තාම කවදාකවත් ඒක වෙන්නේ නැහැ. එහෙනම් අපි මොනවත් එක දිච්චා ගොඩනගන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. මේ හයත් එක ඉච්ඡාව ගොඩනගන්නෙම සුව ඔයක් උදෙසාමයි. කවුරු හරි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම හය කියන එකකට හරි බැඳිලා තිනවද දුකක් උදෙසා? බැඳිලා තිනවද දුකක් උදෙසා? නෑ. බැඳුනේ මොකක් උදෙසාද? සුවයක් උදෙසා. සැනසෙල්ලක් උදෙසා. එහෙමනම් අපි ඒකට බැඳුනේ සුවයක් උදෙසා නම් උදේ ඉඳන් රෑ වෙනකන් ඔය හයත් එක්කත් බැඳෙනවා නම් ගෙවිච්ච කාල පරාසයටමත් බැඳිලා තියෙනවා නම් ඉපදිච්ච දවස් ඉඳන් මේ මොහොත වෙනකනුත් බැඳිලා තියෙනවා නම් බැඳුනේ සුවේ උදෙසාම නම් අපිට මොකද්ද ලැබිලා තියෙන්නේ සැපද ලැබිලා තියෙන්නේ මොකක්ද දුක ආ සුව සුව ලැබිලා තියෙන්න ඕනේ. ඇත්තට මෙතන ලැබිලායි. හරි. තවත් තවත් සරල කරලා කරන්නම්කෝ. ඒක සරල කරාම තවත් තේරෙයි. ඉපදිච්ච ගමන් අම්මගේ කුසෙන් එළියට ඇවිල්ලා. ඉරි ටිකක් බීලා මොකද්ද හොයන්නේ? සැනසෙල්ලද දුකද්ද? ඈ? සැනසෙල්ල. එහෙනම් මට කියන්න ලෝක සත්වයා එළිය දුටු තැන මුලින්ම සැනසෙල්ල හොයන්නේ මොකෙන්ද? දිවේ. ස්පර්ශය අඳුරන්නේ නැහැ. ස්පර්ශය කොහෙද අඳුරන්නේ? අම්මා ස්පර්ශය අඳුරනවා. කුණුසුමක් දිනන ඒක හරි. ස්පර්ශය නෙමෙයි දිවේ. අන්න දැන් ගිහිල්ලා දීගනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ විස්තර හොයාගන්න ලෝකස ආපස්සර බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මයා මේ පෘථිවි ධාතුව දිවෙන් ස්පර්ශ කරලා තෘෂ්ණාව මුල් කරගෙන ලෝකේ ආරම්භ කරපු විදිය විස්තර කරනවා. අන්න ඒක තමයි කියන්නේ. පටන් ගත්තේ කොහෙන්ද? එහෙනම් අම්මා කිරි ටික බීලා මොකද්ද හෙව්වේ? මම මේ කියන්නේ හොඳට අහගන්න. දිවෙන් සැනසෙල්ල හොයන. ටික දවසක් යනකොට ඒක විතරක් මදි. මොකද කරන්නේ? කනට සද්ද ඕනේ. ඇහැට කලින් කන. අර ගෙජ්ජි හොල්ලනවා. පොඩි පොඩි අර ඕනමන්ස් තියෙන හොල්ලනවා. ඔය සද්ද කර කර ඉන්නකොට පොඩි එකේ නම මොකෝ කරන්නේ අපි? පොඩ්ඩක් සයිලන්ස් වෙන්න. ඒ කියන්නේ සද්දෙන් හොයලා තින්නේ මොකද්ද? සැනසilla. ටික කාලයක් යනකොට ඒක විතරක් මදි ඇහෙන් රූප ඕන. මොකද ගන්න වර්ණ රූප බිත්තිය පටේ ගහනවා පාට පාට. ඊට පස්සේ ඒ ටික බලාගෙන ඉන්නවා සැනසilla ඉන්නවා. එහෙනම් ඇහෙන් හොයන්නෙත් මොකද්ද? සැනසilla. ඊළඟට කයෙන් ස්පර්ශ, නාසයෙන් ගන්ධ, කොලෝන් අරෝමේ වෙනවා. කොහොමද ওই කාලේ ඉවරලා ඊට කියලා දෙනවා. අර විතරක් මදි. අර කිරි විතරක් මදි. ඊට වඩා ටිකක් ඕනේ. අර සද්ද විතරක් මදි. ඊට වඩා සද්ද ටිකක් ඕන. අර රූප ටිකක් විතරක් මදි. ඒකින් තමයි අපි ගෝකාට් එකේ තියාන එළිය වටේ යන්නේ. ඒක තමයි සත්තුන්ගේ සද්ද අහන්න දෙන්නේ. අරට වඩා වෙනස්. යාවේ. ආයෙ තව ටික දා කාලයක් යනවා. අරව විතරක් මදි. මොනවද ඕනේ? සෙල්ලම් බඩුව ඕනේ. නේ. අතට අහුවෙන හොඳට සෙල්ලම් බඩු. ගෑන් ළමෙක් නම් අර මොනවද මේ අර උයන පියන ඒ බඩු බොනික්කෝ. පිරිමි ළමෙක් නම් කාර් එකක් මොකක් හරි එහෙම එකක් දැන් ওই ටික බලා ওই ටික ළඟා කරගෙනත් මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ? සැනසෙල්ලක් නේ සතුටක් නේ සැනසෙල්ල. එහෙමනම් ඊළඟට ආයෙ ටික දවසක් ගිහලා අපි ඉස්කෝලේ යන්න ගන්න. ඉස්කෝලේ යනකොට අපිට අම්මලා කියනවා පුතේ සැනසෙල්ලේ ඉන්න හොඳට ඉගෙන ගනින්න. ඇත්ත තමයි. කියලා අපිට දෙනවා මහා අභියෝගයක් ඉස්සරහට දෙනවා පහේ ශිෂ්‍යත්වය. පුතේ මේක පාස් වෙනවා මේක පාස් වුණොත් නම් උඹ ගොඩේ ගොඩ. මේක තමයි පළවෙනිම කඩේම. මේක පාස් වෙනවා මොන හරි කොල්ල. නොකා නොබී හරි මේක පාස් දෙයක් මේක පාස් වුණොත් නම් උඹ ගොඩ යනවම තමයි. බට මේ ලෝකේ සුවසේ ඉන්න හම්බෙන්නේ මේක පාස් වුණොත් විතරයි. අනේ අම්මේ කොහොම හරි කරලා ඒක පාස් වෙන්න. මොන හරි කරලා. කළා ඊළඟට එන ඕ ලෙවල්. මේක පාස් වුණොත් නම් පුතේ උඹට අරක වගේ නෙමෙයි ඔయిత වඩා තව යන්න ඕන. ඒකත් පාස්. ඒ ලෙවල් එනවා. ඒ ලෙවල් වලට කියනවා පුතේ යහතින් ලෝකේ ජීවත් වෙන්න නම් සැනසille ඉන්න නම් අනිවාර්යයෙන් මේල් වල පාස් වෙන්න ඕනේ. නිකම් පාස් වෙලත් බෑ ලෝකේ ජොබ් දෙකයි තියෙන්නේ එක්ක ડોක්ටර් කෙනෙක් එක්ක ඉංජිනේර කෙනෙක් වයන්. ලෝකේ තියෙන ජොබ් දෙකයි වෙන ජොබ් නෑ ලංකා ලෝකේ කොහක්වත්. ওই දෙකෙන් එකක් මොන හරි කරපන්. ඇයි ලෝකේ වෙන ජොබ් නෑනේ නේ. ඔක්කොම ජොබ් දෙකයි ලෝකේ තියෙන්නේ. එක්ක දොස්තර එක්ක ඉංජිනේර. හරි. කොහොම හරි ඉතින් අනිත් ජොබ් වලට යන්න වෙනවා. කරන්න දෙයක් නෑ. මොකද ඒ ઈચ્છාවෙන් ලැබිය හැක්කක් නෙවෙයි යම් පිච්චනල ප්‍රතිම්පි දුක්කන්නේ. ඉතින් ඕන කොහොම හරි දැන් ජොබ් රස්සාවලුත් හම්බ වෙනවා මේ මොනවද කැම්පස් උත් යනවා කැම්පස් ගියාට පස්සේ කියනවා තේ ෆස්ට් ක්ලාස් එකක් ගනින් නැත්තම් නම් හරියන්නේ නැහැ ඒකත් මේ මොකටද මේ සුවසේ ඉන්නේ හොඳට බලන්න මොකටද කියලා මේ ඔක්කොම සුවසේ ඉන්න වෙන මොකකටක් අන්නේ ඊට පස්සේ කියනවා අපිට මොකද්ද පුතේ ඕම ඉඳලා හරියන්නේ නැහැ දැන් කැම්පස් ගිහලා ඔන්න ඩිග්‍රියක් හරි ඔක්කොම හරි රස්සාවක් හොයාගන්න රස්සාවක් හොයාගත්තේ නැත්නම් මේක හරියන්නේ නැහැ. ඔන්න ඉතින් කොහොම හරි දැන් රස්සාව. පුතේ රස්සාව හොයාගත්තට මදි පරස්සාවකුත් හොයාගන්න ඕනේ. ඒ ඉඳ කොහොම හිටියා මම තනියෙන් හිටලා උඹට කවදාක සැනසෙලි ඉන්න බෑ. ඒ හින්දා දෙන්නෙක් වෙන්න ඕන අර මහත්තයා කිව්වා වගේ. එකලා වෙලා හරියන්නේ නැහැ දෙකලා වෙන්න ඕනේ. ඒ හින්දා තනියෙන් හිටියට මදි. ඒ හින්දා දෙකලා වෙන්න කියලා තව කෙනෙක් හොයා ගන්නවා. හොයලා හොයලා කෙනෙක් ගන්නවා. මොකද සැප විඳින්න. ඊට පස්සේ ටික කාලයක් යනකොට අපිට කියනවා පුතේ ඕම හිටියට හරියන්නේ නැහැ. දුවෙක් හරි පුතෙක් හරි ඉන්න ඕනේ. ඒ දරුවාම තමයි සැප. ඊට පස්සේ ඒ දරුවත් හම්බ වෙනවා. ඊට පස්සේ කියනවා නෑ එක්කෙනෙක් හිටියට මදි දෙන්නෙක් ඉන්න ඕනේ. දැන් ඉතින් සැප දෝරේ ගලාගෙන යනවා. සැප උපරිමයි තුන් දෙන්න තුන් දෙනා වුණා තුන් දෙනා හතර දෙනා වුණා ඔන්න දැන් කුංචි පවුල රත් තරම් ඔහොම ගිහිල්ලා අන්තිමට දැන් අපිට තානාන්තර ඉඩ කඩන්ද යාන වාහනද බඩු මුට්ටුද ඔය කියන සබ්බ සකලමනාම ලැබිලා ඉවරයි අම්මගේ කිරි ටිකේ ඉඳන් ඔය කියපු තානාන්තරය දක්වා නෝනා මාත්‍යා ගේදොර යානවන බඩු මුට්ටු කියන මේ අවසානයේ දක්වා එනකොට මට මෙතනින් එක්කෙනෙක් හරි කියන්න අම්මගේ කිරිටිකේ ඉඳලා මෙතනට එනකම් මට නම් එකක්වත් ලැබිලා නැහැ. එහෙම කවුරු හරි ඉන්නවද? නෑ. ඒ කියන්නේ ලැබිලා. ලැබිලා තියෙනවනේ. තරාතිරම් වෙනස් වෙන්න පුළුවන්. මෙතන ඉඳන් මෙතන එනකම් ලැබිලා. ඔය ටික ඔක්කොම ලබා ගත්තේ මොකටද? සැනසille. ඔය ටික ලබා ගත්තේ සැනසille ඉන්න නම් ඔය ටික මේ වෙනකොට සියල්ලටම ලැබිලා තියෙනවා නම් එහෙමනම් අපිට සැනසille ලැබිය යුතුමයි. මොකද කියන්නේ? නෑ මම කියන්නේ සැනසille ලැබිය යුතුමයි. ඇයි? දෙය ටික ළඟා කරගත්තේ මොකටද? සැනසille ඉන්න දුක් විඳින්න නෙමෙයි. එහෙමනම් අපිට සැනසille ලැබෙන්නම ඕනේ. ලැබෙන්නේ නැති වෙන හේතු නැහැ. ඇයි? අපි හිතුවේ මේවෙන් ලැබෙනවා. ඒවෙන් ලැබෙන හන්දා ගත්තා. එහෙනම් ලැබෙන්න ඕනේ. අන්න එතන අවංකව මොකෝ හිතෙන්නේ? ලැබිලාද නැද්ද? දැන් අහන්න. ලැබිලා නැහැ. ඇයි ප්‍රශ්නේ උනේ අපිට? අපි සැනසille බලාපොරොත්තු උනේ වැරදි තැනකින්. මොකෙන්ද බලාපොරොත්තු උනේ? රූපකින්, ශබ්දකින්, ගන්ධකින්, රසකින්, ස්පර්ශකින්, ධම්මකින්. ඒකත් එක්ක තමයි සැනසille සඳහා ઈચ્છාව ගොඩ නැගුවේ. ඒ ઈચ્છාවකින් ලැබිය හැක්කක් නෙවෙයි යම් පිච්චන්න ලැබති තම්පි දුක්ඛ. ඔන්න අපිට වැරදිච්ච තැන. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ටික ද ප්‍රශ්නේ ඒවෑන් සැනසille බලාපොරොත්තු හේවත් ඒවෑන් ලැබෙනවා කියලා ઈચ્છාව ගොඩනගපු එක. ઈચ્છාව ගොඩ. එහෙනම් අපේ ජීවිතේ ෆේල්ද නැද්ද? අම්මා සම්බුදු පියාණන්ගේ දේශනාවට අනුව ෆේල්ද නැද්ද? ඒ ලොස්. ඔක්කොම ලැබුණා කියන්න පුළුවන්. තානාන්තර ලැබුණා කියන්න පුළුවන්. මෝන මාත්‍රු යානවාන බඩු මුට්ටු ගේ දොර ඔය ඔක්කොම ලැබුණා. හැබැයි ඔක්කොම ලැබුණත් අපිට සැනසෙILL නැත්තම් මොකද්ද ඇති වැඩි? ගෙවල් 10ක් තිබ්බත්, ඉඩම් අක්කර ගණන් තිබ්බත්, මේ යාන වාහන දෙක තුනක් තිබ්බත්, බැංකු තුනක ප්‍රකෝටියක් තිබ්බත් සල්ලි නැත්තම් ඔය ඔක්කොම තියාගෙන මීට අවුරුදු 3කට කලින් කොරෝනා ඉදිරියේ අපි අසරණ වුණාද නැද්ද? මිලියන ගණන් සල්ලි තිබ්බා, ගේදොර තිබ්බා, යාන වාහන තිබ්බා, බඩු මුට්ටු තිබ්බා, ඔක්කොම තිබ්බා. හැබැයි ඇහැට පේන්නේ නැති විස බීජයකට පුළුවන් වුණා අපිව අනාථයෝ රැලක් කරන්න. කෝ අපේ කයිවාද? නේ. කෝ අපේ අපි දන්න දැනුම, කෝ අපි දන්න අපි අනාථ වුණාද නැද්ද? අනාථ වුණානේ. ඇයි සෝභා ධර්මෙන් දුන්න පනිෂ්මන්ට් එක මොකද්ද? කට වහගෙන හිටාල්ලා. කට තමයි බොල ලොකු මෙහෙණේ කරගත්තේ. දුන්න කට වහන්නම. තාමත් අහගෙන. ඇයි පාවිච්චි කරේ සද්ධර්මයට නෙමෙයි. අනුන්ට කොටවන්න, අනුන්ට හිංගි හිංසා කරන්න, අනුන්ට ඉරිසියා කරන්න, ක්‍රෝධ කරන්න, වෛර කරන්න, ඉරිසියා කරන්න, අනුන්ට උගුල්ලටවන්න. ඒක තමයි කට කට පාවිච්චි කරේ දුන්න කට වැහෙන්නම දැන් විඳපන් සෝභා ධර්මයම දුන්න රිටර්න් එක අනිත් පැත්තට. ඇයි සෝභා ධර්මයටමයි එරෙහි උනේ සෝභා ධර්මයම දුන්න රිටර්න් එක ගෙදරට වෙලා කටවහගෙන හිටහන් කියලා. දෙන දෙයක් කාලා. එච්චරයි. අනාතයි නිති. දැන් කෝ ඉතින් අපේ සුන්දර ලෝකේ මේ දැන් ඔහොම ඒවා ඉස්සරහට එන්න බැරිද? දැන් ඉන්න අම්මට අපි ජය ගත්තා කොරෝනා අපි හරි ඔක්කොම ඊළඟ එක එන්නේ වෙන නමකින් නම් ආය ජරා මරණ වලට ආය යවුන. ඊට ඉස්සෙල්ලා නිවන් දැක්කොත් හොම නැද්ද? ඈ නැත්නම් එදාටත් ගෙදරට වෙලා හූල්ල හූල්ල ඉන්න වෙන්නේ. කන්න නැහැ බොන්නේ නැහැ කිය කී. ඊට ඉස්සෙල්ලා නිවන දකින. මොකක් ඇවිල්ලා මලක් කවන්නේ. එක දවසක් එක අම්මා කෙනෙක් මට කෝල් කරලා කියනවා අනේ මහත්තයෝ වාසනාවට අපේ පැත්තට කොරෝනා ආවේ නැහැ. මං කොහොඳයි බොහොම හොඳයි කියලා. මං ආව සත්‍ය කතාවක්. මම අම්මේ ඉස්සරහ පොල් ගහක් එහෙම නැද්ද? කො තිනවා. මම කව අම්මා ඕකෙන් ගෙඩියක් කඩලා මැරෙන්න බැරි නැද්ද? ඒතකොට දැන් මතක් වෙන්නේ. මම කව එහෙනම් උදම් වෙන්න දෙයක් තියෙනවද? කොරෝනා වෙන්නේ නැහැ කියලා. පොල් ගෙඩියක් කඩලා මැරෙන්න පුළුවන්. මෙන්න මේක තෝරගන්න කියලා. ඒ කොරෝනා වෙන්නේ නැහැ කියලා උදම් වෙනවා. හැබැයි ගෙදර පොල් ගෙඩියක් කඩලා මලෝ. කොරෝනා වෙන්නේ නැහැ තමයි ඇත්ත. ඉවරනේ ඔක්කොම. පොල් ගෙඩියක් ඔලුවට වැටුණා. කකුල පැටලිලා වැටුණා. heart attack හැදිලා. ඉවරයි කොරෝනා වෙන්නේ නැහැ තමයි. කොරෝනා වලින් බේරුණා. කොරෝනා වලින් බේරුණා කියලා. අපේ ජාති ජරා මරණ වලින් බේරලා නෑ. හිතන ලෝකේ මැරෙන එකම ලෙඩේ කොරෝනා විතරයි කියලා. නේද? අපිට හැදුන්නේ නැහැ කියලා කෑ ගැහුවට වැඩක් නැහැ. හෙට කකුල පැටලිලා වැටලා නහරයක් පුගුල මැරෙන්න පුළුවන්. එතකොට ඒ කතා එකක් නැහැ නේද? එහෙනම් අපි මේ ගොඩනගන දැන් දැන් මෙන්න මේ මම ඔයගොල්ලන්ට බෙදලම පෙන්නුවේ කොච්චර අපි ඉච්ඡතාවයේ ගොඩ නැගුවත් අපේ ඉච්ඡතාවය ඉෂ්ට වෙනවද නැද්ද එහෙනම්? ඇයි ඉෂ්ට වෙන්නේ නැහැ කියලා තේරෙන්නේ? දුකක් ගොඩනගෙන හන්දා. හැබැයි අපි හොයාගන්න වෙනවා තව දුරටත් ඉස්සරහට ඇයි ඉච්ඡතාවේ ඉෂ්ට වෙන්නේ නැත්තේ කියලා. හැබැයි ඉෂ්ට වෙන්නේ නැති බව දැන් තේරෙන්න ඕනේ. අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්මත් එක්ක බැඳුනේ සුවයක් උදෙසාමයි. හැබැයි සුවයක් උදෙසා බැඳුණා නම් ඒ සුවය ලැබෙනවා නම් අපිට දුකක් එන්නත් බෑ. හැබැයි අපිට අපේ ජීවිතේ දුක ඇවිල්ලා තියෙන ඕන තරම්. නේද? ජීවිතේ දුක ඇවිල්ලා තියෙනවා නම් අර බලාපොරොත්තු වෙච්ච ඉච්ඡතාවය මොකෝ වෙලා තියෙන්නේ? ඉෂ්ට වෙන්න ඉෂ්ට වෙලා නැති යන්දයි දුකක් එන්නේ. නැත්තම් ඉෂ්ට ඉෂ්ට වුණා නම් දුකක් එන්න විදියක් නැහැ. හරි. එහෙමනම් අපේ ඉච්ඡාව හැම වෙලාවෙම වෙලා තියෙන්නේ ඉෂ්ට වෙලාද ඉෂ්ට නොවි අන්පරිදි යමක් සිද්ධ වෙලාද? අර හය පොලත් එක්ක මොනවාද හය? ඇහෙන් රූප කනෙන් ශබ්ද දිවෙන් රස නාසයෙන් ගඳ කයෙන් පහස මනෙන් ධම්ම. ඔය හයත් එක්කම අපිට අපි ගොඩනගන ඉච්ඡාව ඇයිද මේ හයත් එක්කම පෙන්වන්නේ බුදුහාමුදුරු නලබති තම්පි දුක්ඛ. හැබැයි අපේ ජීවිතේට ගලපුවාම තේරෙනවා අපි ඒවට බැඳුනේ සුවේ උදෙසා. හැබැයි දුක නම් ඇවිල්ලා තින්නේ ලැබිලා නෑ නලබති තම්පි දුක්ඛ. හැබැයි අපි බැඳුනේ සුවයක් නම් සුවයක් උදෙසා නම් ඇත්තටම සුව ලැබෙනවා නම් දුක එන්නත් බෑ. න්‍යාය ධර්මය අනුව තෝරගන්න. දුක එන්නත් බෑ. හැබැයි දුක ඇවිල්ලා තියෙනවා. හැබැයි එහෙනම් දුක ඇවිල්ලා තියෙන්නේ අර ගලාපොරොත්තු වෙච්ච ඉච්ඡාව ඉෂ්ට වෙච්ච හන්දද ඉච්ඡාව ඉෂ්ට නොවි අන්පරිදි යමක් සිද්ධ වෙච්ච හන්ද. එහෙනම් අපි ඒ ඉච්ඡාව ගොඩනගනවා කියන්නේම අවිද්‍යාව ගොඩනගනවා. ඒ ඉච්ඡාව ගොඩනගනවා කියන්නේම ලෝකෙට ඉච්ඡාව ගොඩනගනවා කියන්නේම අවිද්‍යාව ගොඩනගනවා. එහෙනම් අවිද්‍යාව මුල් කරගෙන සංකාරයක් ගොඩනගනවා එහෙනම් අවිද්‍යාව මුල් කරගෙන සංකාරයක් ගොඩනගමින් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් නම් හම්බෙලා තියෙන්නේ අපේ ઈચ્છාව ඉෂ්ට වෙලාද නැද්ද? රූපෙත් එක්ක. සද්දෙත් එක්ක. ගන්ධෙත් එක්ක. රසත් එක්ක ස්පර්ශත් එක්ක ධම්මත් එක්ක සියල්ලත් එක්ක මෙච්චරයි. එහෙනම් ඔය හය පොලත් එක්ක අවිද්‍යාවෙන් බැඳුණා නම් සුවයක් උදෙසා ઈચ્છාව ගොඩනගමින් නලබති තම්පි දුක්ඛං කිව්වේ ඒකයි අවසානයේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස හම්බ වෙනවා. එහෙනම් ඒ ඉච්ඡාව ඉෂ්ට නොවි අන්පරිදි යමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඔය සබ්බ සංකාරම වැඩපිළිවෙල. මොනවද සබ්බ සංකාර කිව්වේ? ඇහෙන් රූප, කනෙන් ශබ්ද, දිවෙන් රස, නාසයෙන් ගන්ධ, කයෙන් පාස, මනෙන් ධම්ම. ඔන්න ඔය හය පොළ හය පොළක් එක වැඩ කරනවට කියනවා සබ්බ සංකාර ගොඩනගනවා කියලා. සබ්බ කියන්නේ ස අබ්බ. ඇහැ රූපෙත් එක්ක බැඳිලා යමක් ලබා ගන්න යනවා. අන්න තථාගතයන් වහන්සේ කියනවා ඒක ලබා ගන්න ඉච්ඡාව ගොඩනගකොට වැඩන්නේ නැ ලබති තම්පි දුක්ඛ. එහෙනම් සබ්බ සංකාරම අපේ ඉච්ඡතාවේ ඉෂ්ට නොවි අන් පරිදි යමක් සිද්ධ වෙලා නේද? ඈ ඉච්ඡාව ඉෂ්ට වෙලාද තින්නේ අන් පරිදි යමක් සිද්ධ වෙලාද? එහෙනම් ඉච්ඡාව ඉෂ්ට නොවි අන් පරිදි යමක් සිද්ධ වෙලා තියෙන හන්ද කියනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියනවා ඔබලා ගොඩනගන ඔය සබ්බ සංකාර වැඩපිළිවෙලම අනිච්චයි. මොකද්ද කිව්වේ? සබ්බ සංකාර වැඩපිළිවෙලම අනිච්චයි. අනිත්‍යයි නෙමෙයි. වරද්ද ගන්න එපා. අනිත්‍යතාවයේ තියෙන භෞතික වස්තුවල. ಜಾති ධර්ම වල අනිත්‍යතාවයේ තියෙන. අනිත්‍යතාවයේ තිබ්බ ඵලයට දුක එන්නේ නැහැ. අනිච්චයි. ඉච්ඡාව ඉෂ්ට වෙන්නේ නැහැ. එහෙනම් සබ්බ සංකාරම අනිච්චයි. එහෙනම් සබ්බ සංකාරات එක්ක ගොඩනගපු ඒ ඉච්ඡතාවයේ ගොඩනගලා අනිච්චයක්ම නම් ගෙනල්ලා දීලා තියෙන ඉච්ඡාව ඉෂ්ට නොවි අන්පරිදියමක් නම් සිද්ධ වෙලා තින්නේ අනිච්චයක්ම නම් සිද්ධ වෙලා තින්නේ සැපද්ද දුකද්ද එහෙනම් සබ්බේ සංඛාරා දුක්ඛා තීන තමයි. සබ්බේ සංඛාරා දුක්ඛාති. එහෙමනම් ඒ ඇහැ රූපත් එක්ක ගොඩනගපු සබ්බ සංකාරම් වැඩ පිළිවෙලත් එක්ක කන සද්දයත් එක්ක දිව රස නාසය ගන්ධ කය පහස මන ධම්ම. ඉන්ද්‍රියන් හය අරමුණු හයත් එක්ක ගොඩනගපු සියලු සංකාර වැඩ පිළිවෙලෙන් ගෙනලා තින්නේ අනිත්‍යක්ම නම් ගෙනලා දීලා තින්නේ දුකක්ම නම් ගෙනත් දීලා තියෙන්නේ ඒ සමස්ත වැඩ පිළිවෙලම සාරදාසාරද අසාරයි අනත්තයි එහෙනම් මුළු අපි ගොඩනගන සියලු වැඩපිළිවෙලම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි. එහෙමනම් අපේ තීරණය අනිත්‍ය බව දැනගෙන ඊච්ඡතාවය ගොඩනගන්නේ නැත්නම් අපි අනිත්‍ය දේ අනිත්‍ය විදියට දැනගත්තොත් බැඳෙනවද? දුක්ඛ දේ දුක්ඛ විදියට බැඳුනොත් බැඳෙනවද? අනත්ත දේ අනත්ත විදියට දැක්කොත් බැඳෙනවා. අනත්තයි කියන්නේ අසාරයි කියන එක. අපේ බලාපොරොත්තුවත් ඉෂ්ට නොවි. ගෙනල්ලා දීලා තින්නේ දුකමක් නා. ඒක සාරද අසාරද? ඈ? ඒක අසාරයි. එහෙනම් අනිත්‍යයක් ගැන දීලා දුකක් ගැන දෙන දෙයකට බැඳෙන එක සාරද අසාරද? අසාරමයි. එහෙනම් අනිත්‍ය දේ අනිත්‍ය විදියට දුක්ඛ දේ දුක්ඛ විදියට අනාත්ම දේ අනාත්ම විදියට දකිනකොට අපි බැඳෙන්න යන වැඩ පිළිවෙල බැඳෙනවද පහ කරනවද? ඈ? යදා පඤ්ඤාය පස්සති. අනිච්ච දැක්ක දුක්ඛ දැක්ක අනාත්ත දැක්ක යදා පඤ්ඤාය පස්සති. අතනිබ්බින්දති දික්කේ ඒ සමග්ගෝ විසුද්ධිය. එන සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා දැක්කනම් ඒකට කියනවා න්‍යාය. ඒකට කියනවා න්‍යාය. අන්නේ න්‍යායක් දැකලා යමක් පහ කරා නම් ඒකට කියනවා ඥාණය. න්‍යාය නොදැක ඥාණය පහළ වුණා කිව්වොත් ඒක සම්පූර්ණයෙන් බුද්ධ ශාසනයට විරුද්ධයි. හොඳට කල්පනා කරලා බලන්න ගාණක් හදන්න න්‍යාය ධර්මයක් නැතුව ගාණ හදනවා කිව්වොත් පුළුවන් ද කරන්නේ? එහෙනම් ගාණ හදන්න න්‍යාය ධර්මයක් තියෙනවා නම් ඒ ගාන හදන න්‍යාය ධර්මයේ තෝරගත්තට පස්සේ තමයි ගාන හදන්න පුළුවන් එන්නේ ගාන හදන තැනක උත්තරයක් ලැබෙනවා උත්තරේ ලැබෙන තැනක තියෙන්නේ සතුටක්ද සැනසුමක්ද දුකක්ද සතුටක් සැනසුමක් දුක මේ මේ සතුටක් සැනසුමක් තියෙන දුකක් අහලක නැහැ හැබැයි න්‍යාය ධර්මයේ දන්නේ නැතුව අපි කුළුටු ගගා හිටියොත් මොකෝ වෙන්නේ ගාන හදන්න ගිහිල්ලා බලි බූටු ඇඳ ඇඳ ඉන්න න්‍යාය ධර්මයේ දන්නේ නැහැ මොකද වෙන්නේ දුකක් හැබැයි න්‍යාය ධර්මයේ දන්න කෙනා ගාන හදනවාමයි උත්තරේ ලැබෙනවාමයි. එහෙනම් තථාගතයන් වහන්සේ පෙන්වා දෙනා මොකද්ද? විස්තරේ මේකේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය පැහැදිලිව විස්තර කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මොකද්ද කියන්නේ? තත්ත කතමා ඥානංච නෙයංච. මොකද්ද කියන්නේ? රූපං අනිච්චං, වේදනා අනිච්චං, සංඥා අනිච්චං, සංකාරං අනිච්චං, විඥානං අනිච්ඡන්ති මේක න්‍යායයි. ඒකට කියන්නේ මොකද්ද? ඒක න්‍යාය. ඒවං ඥානං ඒවං පස්සනං අරිය සක්කෝ රූපං අනිච්ඡන්ති පස්සන්ති. රූපත් එක්ක ගොඩනගන මෙන්න මේ වැඩපිළිවෙල අනිච්ච බව දැනගෙන පහ කරානා. වේදනාවත් එක්ක ගොඩනගන වැඩපිළිවෙල අනිච්ච බව දැනගෙන පහ කරානා. සංකාර විඥානත් එක්ක ගොඩනගන මේ ඉච්ඡතාවය අනිච්ච බව දැනගෙන පහ කරානම් යදා පඤ්ඤාය පස්සති ඒකට කියනවා ඥානෙයි එහෙනම් තථාගතයන් වහන්සේ මොකද කිව්වේ? සබ්බේ සංඛාරා අනිච්ඡාති ඒ න්‍යායයි යදා පඤ්ඤාය පස්සති මේ ඥාණයයි. එහෙනම් න්‍යායක් නැතුව ඥාණය පහළ වෙනවා කිව්වොත් ඒක වෙන්න බෑ. ඒක වෙන්න බෑ කවදා. එහෙනම් සබ්බේ සංඛාරා අනිච්ඡාති කිව්වේ. බලන්න ඒක මොකද්ද කියන්නේ කියලා. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතිනිබ්බින්දි දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බ සංඛාරම වැඩපිළිවෙල අනිච්චයි. සබ්බ සංඛාර වැඩපිළිවෙල අනිච්චයි. ඒ සබ්බ සංඛාරම වැඩපිළිවෙල අනිච්ච නම් ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැත්නම් සබ්බ සංඛාරම දුක්ඛාති. යදා පඤ්ඤාය පස්සති යති නිබ්බිදි දුක්ඛේ එහෙනම් සබ්බ සංකාරම අනිච්ච වුණා නම් සබ්බ සංකාරම දුක්ඛ වුණා නම් ඒ ගොඩනකපු සියලු ධර්මතාවයන් අනත්තයි සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති යති නිබ්බින දුක්ඛේ මෙන්න මේ කාරණය යමෙක්ට වැටහුනොත් ඒ කවුද කියලා තථාගතයන් වහන්සේ පෙන්වනවා මොකද්ද ඒ පංච උපාදානස්කන්ධයම දුක්ඛාර සත්‍යබ්බව වටහා ගන්න එහෙනම් අර ඉච්ඡතාවය ගොඩ නගන්න ගොඩ නගන්න මොකද්ද හම්බෙන්නේ අපිට? යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛං කියන ඒ ඉච්ඡාව ගොඩ නගන්න ගොඩ නගන්න ලෝකයේ දෙපැත්තට බෙදනවා. කොහොමද බෙදන්නේ? මේ ටික ප්‍රියයි, මේ ටික අප්‍රියයි, මේ ටික මනාපයි, මේ ටික මනාප නැහැ, මේ ටික මනවඩනවා, මේ ටික මනවඩනෝ නැහැ. මෙන්න මේ බෙදන්න බෙදන්න සංකාර දුක්ඛය, දුක්ඛ දුක්ඛය, විපරිණාම දුක්ඛය කියන දුක්ඛතා තුනකට යටත් වෙනවා. මෙන්න මේ දුක්ඛතා තුනටම පොදු වචනයක් කියනවා සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛස්කන්ධා. ඔය දුක්ඛතා තුනටම කියනවා. මොනවද? සංඛාර දුක්ඛය, දුක්ඛ දුක්ඛය, විපරිණාම දුක්ඛය කියන දුක්ඛතා තුනටම කියනවා සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛස්කන්ධා කියලා. එහෙනම් මොකද්ද කිව්වේ? ඔය රූප පිළිබඳව යම් වැඩපිළිවෙලක් කරනවා. ඒකට කියනවා රූප උපාදානස්කන්ධය. වේදනාව පිළිබඳව යම් වැඩපිළිවෙලක් කරන එකට කියනවා වේදනා උපාදානස්කන්ධය. සංඥාව පිළිබඳව යම් වැඩපිළිවෙලක් කරන එකට කියනවා සංඥා උපාදානස්කන්ධය. සංකාර පිළිබඳව යම් වැඩපිළිවෙලක් කරනවා ඒකට කියනවා ඉච්ඡතාවයේ ගොඩනගමින් යම් වැඩපිළිවෙලක් කරනවා. විඥාණය මුල් කරගෙන ඉච්ඡතාවයේ ගොඩනගමින් යම් වැඩපිළිවෙලක් කරනවා. ඔන්න ඒ සමස්ත පහටම කියනවා ඉච්ඡාව ගොඩනගමින් පහක් ගොඩනගන හන්දා ওই පහටම කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්. එහෙමනම් මට කියන්න අර ඉච්ඡතාවය ගොඩනගමින් ලෝකය දෙපැත්තට බෙදන්නේ නැත්තම් ඉච්ඡතාවය ගොඩනගමින් ලෝකය දෙපැත්තට බෙදන්නේ නැත්තම් සංකාර දුක්ඛය කඩ ගන්න පුළුවන්ද? ඉච්ඡතාවය ගොඩනගන්නේ නැතුව ලෝකය බෙදන්නේ නැත්තම් සංකාර දුක්ඛය කඩ ගන්න පුළුවන්ද? විපරිණාම දුක්ඛය? ඒව මොනවද කියලා පස්සේ විස්තර කරන්න බය වෙන්න එපා. දුක්ඛ දුක්ඛය කඩ ගන්න පුළුවන්ද? එහෙනම් දුක්ඛ ඔය ඔය දුක්ඛතාව තුන හට ගන්න නැත්තම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ හට ගන්න පුළුවන්ද? හට ගන්න බැරි නම් සංකිට වෙන පංච උපාදානස්කන්ධා නිරෝධෝ හෝති කිව්වේ ඒකයි. එහෙනම් මේ ඊච්ඡතාවයත් එක මොකද කරන්නේ ඊතරම අපි? පංච උපාදානස්කන්ධේ කොට. එහෙනම් රූපයක් පිළිබඳව වේදනාවක් තියෙනවා, රූපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාරය වින. ඔන්න ඔය පහ මුල් කරගෙන ඕකට ઈચ્છාවක් ගොඩනගනවා. ඒ ගොඩනගන ઈච්ඡතාවය තුල උපාදානස්කන්ධ පහක් ගොඩනගෙනවා. ඒ පහට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. බලන්න පංච උපාදානස්කන්ධේ ගොඩ නැගෙන විදිය දැනගන්නවා. ගොඩ නැගෙන විදිය දැනගන්න නැතුව පංච උපාදානස්කන්ධේ නිරෝධ කරන්න නිරෝධ කරන්න කිව්වට හරියන්නේ නැහැ. එහෙනම් අපි දැන් ඉච්ඡතාවයේ ගොඩ නැගෙන හැම තැනකම දකින්න ඕනේ මොකද්ද? ඉච්ඡයි කියලාද අනිච්චයි කියලාද? අනිච්චයි කියලා. සුව විඳින්න යන හැමතැන ඒ ඉච්ඡාවෙන් ගොඩනගන්න සුව විඳින්න යන හැමතැනම දක ගන්න ඕනේ මොකද්ද? දුක බව. ඒ දුක බව දකින්නේ දුකාර්ථයෙන්ද ප්‍රඥාවෙන්ද? බුද්ධ ශාසනයේ දුක කතා කරන්නේ දුකාර්ථයෙන් නෙමෙයි. දුක කතා කරන්නේ දුකාර්ථයෙන් නෙමෙයි. ලෝක සත්‍යය දුක කතා කරන්නේ වේදනාචෛසිකයෙන්. ආර්ය දුක කතා කරන්නේ ප්‍රඥාචෛසිකයෙන්. දෙක දෙක. දුකටපත් වෙන වැඩපිළිවෙල නිසා මෙහෙමයි දුකක් වෙන්නේ කියලා දකින්නේ ප්‍රඥාව. ඒතර දුකටපත් වෙලා දුක ප්‍රහිණ කරන්න බෑ. දුකටපත් වෙන වැඩපිළිවෙල ප්‍රඥාවෙන් දැක්කට පස්සේ තමයි දුකටපත් නොවි ඉන්න පුළුවන්. නැත්තම් කොහොමද දුකේ ඉඳගෙන දුක ප්‍රහිණ කරන්නේ කොහොමද? දුකේ ඉඳගෙන දුක ප්‍රහිණ කරන ක්‍රමයක් නෑ. අන්න බුදුහාමුදුරු කිව්වේ මොකද්ද? නීවරණ වලින් තොරව ඉන්නකොට විතරයි දුක ප්‍රහිණ කරගන්න ඥාණය පහළ වෙනවා කිව්වේ. නීවරණ කියන්නේ දුක. දුකේ ඉඳගෙන දුක තේරෙන්නේ නෑ. දුකේ ඉඳගෙන කොහොමද දුක තේරෙන්නේ? දුකේ ඉඳගෙන දුක තෝරගන්න පුළුවන්ද? දැන් පංච නීවරණ වලින් ඉඳගෙන දුක තෝරගන්න පුළුවන්. ඉතින් පංච නීවරණ වලින් ඉඳගෙන දුක තෝරගන්න පුළුවන් නම් බුදුහාමුදුරුව පංච නීවරණ තියෙන වෙලාවක චතුරාර්ය සත්‍ය කියනවා. ඇයි නීවරණ වලින් අයින් වෙලා විනීවරණ මොහතක මේක කිව්වේ? අන්න Tamanටම අර හිත දුකෙන් නිදහස් වෙච්ච මොහොතක් හම්බ වෙනවා මේක හරියටම තෝරගන්න. දුකේ ඉඳන් දුක තෝරගන්න බෑ කියන්නේ ඒකයි කවදාවත්. මොකද දුකේ ඉඳගෙන දඟලන්න දඟලන්න හරියට නිකන් මඩේ ඉඳන් දඟලනකොට තව එරෙනවා වගේ. මඩේ ඉඳන් දඟලනකොට මොකද වෙන්නේ? තව තව එරෙනවා. ඕකෙන් ගොඩ යන්නේ කියලා දඟලුවොත් මොකෝ වෙන්නේ? තව එරෙනවා. එහෙම ගොඩ යන්න බෑ. නේද? ඒ ඉඳ මෙන්න මේකට කියනවා දුක්ඛාස්කම. ඕකම කිව්ව තව වචනේ මොකද්ද කිව්වේ? මානෙන දුක්ඛාර සත්‍ය කවරේදයක් මොකද්ද කිව්වේ? සලායතන යන දුක්ඛාර සත්‍ය. දැන් කියවනේ බුදුහාඳුරෝ ස්පර්ශ ආයතන හයේ සමුදයත් අත්ංගමයත් ආසාදයත් ආදීන නිස්සරණයත් තතුසේ දැනගන්න නේද කිව්වේ මෙන්න තියෙන සල ආයතන ඒකට තමයි ස්පර්ශ ආයතන හය කිව්වේ මොනවාද ආයතන හය චක් ආයතනය සෝත ආයතනය ගාන ආයතනය ජීව ආයතනය කාය ආයතනය මන ආයතනය මම ඊළඟට පෙන්වන්නම් අද නෙමෙයි තව ඉස්සරහට යනකොට පෙන්වන්නම් මේ ඇහැ කියන්නේ චක් ආයතනය නෙමෙයි මේ කන කියන්නේ චක්කායතනෙ නෙමෙයි. මේ දිව කියන්නේ චක්කායතනෙ නෙමෙයි. මේ කය කියන්නේ චක්කායතනෙ නෙමෙයි. නාසය කියන්නේ චක්කායතනෙ නෙමෙයි. මන කියන්නේ චක්කායතනෙ නෙමෙයි. එහෙමනම් ඔයගොල්ලෝ තේරුම් ගන්න අපේ මේ මස්ලේ ඇහෙන් ගන්න තීන්දු තීරණ වලින් බුද්ධිසම් තෝරගන්න බෑ. ගෝචර නැහැ. ඇයි අපි හිතනවා අපිට මේ ඉන්ද්‍රියම් පහට ගෝචර වෙන විදිහකටම මේක තෝරගන්න ගියාට බෑ. එහෙනම් බුදු ආධිරකේ කොයිද ස්පර්ශ ආයතන හයේ උද්‍යංගම අත්තංග මාසාදී ආදීන නිස්සාරණේ තත්ත්වයේ දැක්කනම් ඒක නා සෝතාපන්නයි. නේද? එහෙම නැතුව මේ තියෙන මේ මේ මේ භෞතික වශයෙන් තියෙන රූපයක් ගැන නෙමෙයි කතා කරන්නේ. හැබැයි ඒ රූපෙත් බලපාන නැතුව නෙමෙයි. එහෙනම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛස්කන්ධා කියන එකයි. දුක්ඛාර මේ මේ සලායතන යන දුක්ඛාර සත්‍යයි කියන එකයි එකක්ද දෙකක්ද එකම කාරණයක් දෙවිධයකට කියනවා එකම කාරණයක් දෙවිධයකට කියනවා එකම කාරණය දෙවිධයකට කියනවා මේ පියජාති සූත්‍රය අතිශය වැදගත් සූත්‍රයක් පෙන්වන්නේ එක්තරා කෙනෙක් ඉන්නවා මේ කෙනාට ඉන්නවා එකම කවුද ප්‍රියමනාප පුතා ඉතින් මා ඉඳුරංගේ අනන්‍යතාවය කිම වේ නොවේද? වහන්ස මාගේ ප්‍රියමනාප එකම පුතු කලුරිය කලේය. කවුද? එකම ප්‍රියමනාප පුතු කලුරිය කරලා. මේ ප්‍රියමනාප පුතුට මන වඩනවද මන වඩන්නේ නැද්ද? මන වඩන මන වඩන එක වෙන වචනකින් කියන ප්‍රියමනාපයි කියලා. අතන මන වඩන එක. ඒකම කිව්වා ප්‍රියමනාපයි කියලා. මෙන්න මේ ප්‍රියමනාප කලුරිය කරේ ඔහුගේ කාලක්‍රියාවෙන් කර්මාන්තය නොම වටහා. ඒ කියන්නේ මොකද මේ? ප්‍රස්තාවට යන්න හිතෙන්නේ නැහැ. අපිට හිතෙන දේවල්ම තමයි. මොකද? බතන උරුස්සන්නේ. අර මලගල් වල කියනකොට කෑම කන්න කියන මොකෝ කියන්නේ? අනේ මට කන්න බෑ. බතන උරුස්සනවා. මං කියන්නේ අපිට හිතෙන ආකල්ප හොඳට බුදුහාමුදුරු දන්නේ නැඳ බයනතු විස්තරයෙන්. ඉත මෙයත් කියනවා. මේ මෙයා කියන මොකද බත නුරුස්සන්නේය. මම සොහනට පුන පුනා ගොස් හඬමි. කොයි ආහැකද? එකම පුතා කොහි ගියේදෝ කොහි ගියේදෝ. දැන් මෙන්න මෙහෙම අපෙත් අම්මලා තාත්තලා සමහරලාට කියනවා ඇහිලා නැද්ද? මගේ එකම පුතා මිය ගියා, එකම සහෝදරයා මිය ගියා. ඒ මොකක් හරි කියනවා. කියලා මොකද කියන්නේ අපි? ඔව් රස්සාවට යන්න විදියක් නැහැ, හදාගත්ත දෙයක් කරගන්න විදියක් නැහැ, වන මොකක් හරි වගාවක් කරගන්න විදියක් නැහැ. අරක මනසට වදවද දෙදී දෙදී මොකද කියන්නේ? බතක් කන්න විදියක් නැහැ, බතක් මේ පහ උයා ගන්න විදියක් නැහැ. මගේ පුතා කොහි ගියදෝ කොහි ගියදෝ කියලා අඬනවා. අන්නකොට බුදුහාමුදුරනේ කියනවා ගැහැවියේ සේමේ. මොකද්ද කියන්නේ ගැහැවිය? එසේ. ඒක එහෙම්ම මුළු. මොකද්ද කියන්නේ ගැහැවිය, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසෝ කියන මෙන්න මේවා ප්‍රියදයින්ම උපදනවා. ඔබට ඔන්න ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස දුන්නේ මොකක් හින්දා කියලා කියන්නේ? ප්‍රියහන් ළමයිල දුක දුන්නේ. හැබැයි මෙයා මොකද්ද කියන්නේ? වහන්ස කුමට තෙල මෙසේ වේද? ශෝක පරිද දුක්ඛ දෝමනස්ස කුමට දැයින් උපදනා සැඟවැද්ද කියලා මෙයා කියන මොකද මේ කොළපාටින් තියෙන ඉක්බිති ඒ ගැහැවිය භාග්‍යතුන් වහන්සේගේ වාසිතය අභිනන්දනය නොකොට පිළිකව කොට බැස ගියේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපේද? පිළිගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ කියලත් ප්‍රියදේ දුක දෙනවා කිව්වහම පිළිගන්නේ නැත්තම් මනාප දෙයමයි උඹට දුක දෙන්නේ කියලා කිව්වට පිළිගන්නේත් නැත්තම් බුදුහාමුදුරුවෝ කියලා. මනවඩන දෙයමයි දුක දෙන්නේ කියලා පිළිගන්නේත් නැත්තම් මං කිව්වට එකපාරට ඔයගොල්ලෝ පිළිගනීද? ඈ? නැද්ද? දන්නේ නැහැ. මං අහනවා. නේද? හැබැයි ඕගොල්ලන්ට පිළිගන්න වෙනවා හේතුව ඇයි? මම කියන හන්ද නෙමෙයි. ඒක තමයි සත්‍ය. මම කියන හන්ද නෙමෙයි. මම කියන හන්ද පිළිගන්නවා කියන්නේ ඒක තමයි සත්‍ය. එහෙනම් මොකද්ද කිව්වේ බුදුහාමුදුරුවෝ? ඒ හින්දා තමයි කිව්වේ ප්‍රියංගෙන් වෙන්වීම දුකයි. දැන් මේ කෑල්ල තේරුණාද අර අර මේ මිනිස්සයාට? තේරුන්නේ නැහැ. හැබැයි එයාට දුක ඇවිල්ලා බව තේරෙනවා. ප්‍රිය දේ තමයි දුක දුන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඇයි යා මොකක්ද තියෙන්නේ? මගේ මනවඩන රූපය, මනවඩන සද්දය, ඒ කියන්නේ පුතාගේ සද්දය, මනවඩන ගන්ධය, රසය, ස්පර්ශය, සිතුවිල්ල මේ කියන ඒවා මගෙන් දුරස් නොවේවා. දැන් දුරස් වෙලාද නැද්ද? එහෙනම් ඒ දුරස් නොවේවා කියා ඉච්ඡාවක් උපදී ඒ ඉච්ඡාවකින් ලැබිය හැක්කක් නොවේ යම්පි ඉච්ඡන්න ලැබති තම්පි දුක්ඛ. එහෙනම් එයාට දුකගෙන දුන්නේ ප්‍රියමනාප පුතා කියලා රූපය වෙන් කරගෙන ඒකට ඒක මගෙන් දුරස් නොවේවා කියා ઈચ્છාවක් උපදී ඒ ઈચ્છාවකින් ලැබිය හැක්කක් නොවේ යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං එහෙනම් ઈચ્છාවට යමක් නොලැබීම නිසා දුකම හටගන්න මෙන්න මේ වාක්‍යයත් එක්ක මූණිච්ඡාවට කිසි දෙයක් එපා අවංකවම මෙන්න මේ වාක්‍යයත් එක්ක Tamanට සත්‍ය වශයෙන්ම මෙන්න මේ වාක්‍යයත් එක්ක එකඟ අය අත උස්සන්න. එකඟ නැත්තම් ඒත් කමක් නැහැ. හොඳට අත උස්සන්න එකඟ අය. එකඟ නැත්තම් මට ප්‍රශ්නයක් නැහැ. මේ ඉච්ඡාවට යමක් නොලැබීම නිසා දුකම හටගනී කියන වාක්‍යයත් එක්ක එකඟ කට්ටිය විතරයි මං අහන්නේ. හරි. පහක් දාන්නකො. එකඟ නැති කෙනෙකුත් ඉන්නවනම් අත උස්සන්න. බය වෙන්න එපා. ඒක නැත්තම් හේතුවක් තියෙන්න එපා නේ. ඉන්නවද? නැද්ද කවුද? ඔව් කියන්න. ආන් රයිට්. පොඩේ පොඩේ පොඩේ තුටේ තුටේ. මොන ප්‍රශ්නයක් එනවා? මං කිව්වා ඉච්ඡාවට යමක් නොලැබීම නිසා දුකම හටගනි. හොඳේ? මොන ප්‍රශ්නේ අහගන්න. කියන්න මාත ප්‍රශ්න. ඕ නෑ නෑ ඉන්න කිව්වේ මයික් එකේ මයික් එක දෙන්න. මගේ මහත්තයා මේ පොඩි ප්‍රශ්නයක් අහන්න. හරියට කියන්න. මේ මට රුපියල් 20ක මම ස්විප් එකක් ගන්න එක රුපියල් 20යි ඇදෙන්නේ. හැබැයි මං ආසයි රුපියල් ලක්ෂයක් වෙනවනම්. මොකද ඒක මට ඇදුන්නේ නැහැ මට දුකයි ඒක. ඔව්. ඒකයි ප්‍රශ්නේ. ඇදුනේ? ඇදුනේ නැහැ. ඉතින් මට ඕනකම තියෙනවා රුපියල් ලක්ෂයක් ලක්ෂයක් ඇදේ කියලා මට බලාපොරොත්තු නමුත් ඒක ලැබෙන්නේ නැතිනම් මට දුකයි. ඔව්. හරි. ආ මං හිතුවා ඔබතුමා මේ මේ මේ කියන්නේ මේ ඒ කියන්නේ මේ මේ මං මේ වාක්‍යයත් එක්ක එකඟයි නේ? ඔව්. ආ මං හිතුවා එකඟ නැහැ කිව්වයි කියලා. ඒකයි මං බැලුවේ. ආ හරි. කොහොම හරි මුළු ඔඩියන්ස් එකම මේකත් එක්ක එකඟයි. හරි එකඟ නම් දැන් මොකද කරන්න ඕනේ? Taman tamanගේ පැත්තටම හැරිලා බලන්න. අවංකව මට දුක ආවේ ওই නිසා නෙමෙයිද කියලා. එන අනිච්ච ලෝකය අනිච්ච බව නොදැන ඉච්ඡතාවය පවත්වන්න ගිහිල්ලා නේද ඔක උනේ? දුක්ඛ ලෝකය දුක්ඛ ලෝකයේ බව නොදැන ඔක පවත්වන්න ගිහිල්ලා නේද ඔක උනේ? අසාර ලෝකයන් අනිත්‍යයක් ගෙන දීලා දුකක් ගෙන දුන්න නම් ඒ වැඩපිළිවෙලම අසාරයි. අසාර බව නොදැන ඒකට බැඳිච්ච හන්දම නේද දුක හටගත්තේ. අසාර භාවයට මිහිතපත් කරේ. එහෙනම් අපිව මේ ඉච්ඡතාවයේ ගොඩනගමින් ගොඩනගමින් ගොඩනගමින් අපිව මොකද කරලා තියෙන්නේ? හොඳට කල්පනා කරලා බලන්න අපිව අනාථයෝ රැලක් කරලා තියෙනවා. අනාතෙන් අනාතර කරලා තියෙනවා මේ ඉච්ඡාවෙන් අපිව. එහෙනම් අමාමෑණි තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දකින්න නම් ඒ ඊච්ඡතාවය අනිච්චසේ දකින්න. එතකොට කියනවා බුදුන් දකි කියලා. එදාටයි බුදුන් දකින්නේ. එදාටයි ઈચ્છාව ගොඩනගන්නේ නැත්තේ. ઈચ્છාව ගොඩනගන්නේ නැතිව තියෙන ආයුධය තමයි අනිච්ච. මම ඔයගලන්ට ඉස්සරහට පෙන්නන්නම් අනිච්ච කියන්නේ භෞතික ලෝකයේ වස්තු වල තියෙන එකක් නෙමෙයි. අනිච්ච කියන්නේ ඥානය. අනිච්ච කියන්නේ ඥානයක්. භෞතික ලෝකයේ වස්තු වල අනිත්‍යතාවයේ තියෙන. ස්ථිර නැති බව. ඒක අපිට අදාළ දෙයක් නෙමෙයි. ඒක කොහොමවත් ස්ථිර නැහැ. ඒවා අපේ පාලනයට අයිති ඒවා නෙමෙයි. ඒවා අපිට අදාළ නැහැ. අපිට ඕනේ දුක හටගන්න විදිහ විතරයි. වාන අනිත්‍ය වැහුනොත් ඔක්කොම වැහෙනවා කිව්වේ ඒකයි. දැන් ඉතින් ඉන්න වයසකම අය ඕනනම් බලන්න. මොකක් හරි ඒ දවස්වල වුණා මොකෝ කියන්නේ? අනේ අනිත්‍යං උඹලට ගිය කාලා. කියන්නේ නැද්ද? ඈ? එදා කිව්වද අනේ අනිත්‍යයි කිව්වද? එහෙම කියලා තියෙනවා අනේ අනිච්චන්ද කිව්වේ. ඒතකොට අනේ අනිච්චක් කියපු එක අනිත්‍ය උනේ කොහොමද එන්නේ? ඒවා තමයි මේ භාෂාවලට පෙරලන්න ගියාම වෙන විපත්ති. ඒකයි බුදුහාම කියන්නේ බුද්ධ දේශනාවත් එක්ක Tamanට ඕන ඕන භාෂාවලට පෙරලන්න යන්න එපා කියන ඔන්න හේතුව. වැඩි අමාරුයි. මොකද යාර්ථකතන සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක් දුන්නු අර්ථකතන අපිට දෙන්න බෑ. ඒවා අනාවරත් ඥාණයෙන් දෙන්නේ. අපිට තින්නේ ඒ අවවාද අනුශාසනාවලට අනුව මාර්ගය වඩ아가ගෙන යන්න විතරයි. එහෙම නැතු අපිට මේවට අලුතෙන් කෑලි එකතු කරන්න ඉතුරු කරලා නැහැ. ඉතුරු කරන දෙයක් ඇත්තෙත් නැහැ. අපිට අපිට තියෙන්නේ මේ අපිව පීල්ල උඩ තියෙන තථාගතයන් වහන්සේ ධර්මය අනුව අපිට තියෙන්නේ පීල්ල යන්නේ. නේ අපි ඇහුවොත් මේ මේ පීලි හොයන්න ගියොත් අපි පීලි යනවා බැරි නැතු ගන්න පීලි හරිනම් පීලි වැරදි නම් යන්නේ නැහැ එච්චරයි එහෙනම් ඉච්ඡාවට යමක් නොලැබීම මේ සතියෙම ගෙදර ගිහිල්ලා හොඳට කල්පනා කරන පැත්තක ඉඳගෙන බලන්න ධර්මය කියන්නේ ඒකයි මෙනෙහි කරන්න ඇත්තටම මට දුකක් ගොඩ නැගුණා නම් ගොඩ නැගුණේ මොනවා හරි ද්‍රව්‍ය වස්තු කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියහන්දද එහෙම නැත්නම් මැරිලා ගියහන්දද මොනවා හරි දෙයක් වෙනස් වෙලා ගියහන්දද දුක හටගත්තේ නැත්නම් මේ බලාපොරොත්තු වෙච්ච ඉච්ඡතාවය ඉෂ්ට නොවෙච්ච හන්දද හරි. මම දැන් ප්‍රශ්නයක් අහනවා ඕගොල්ලන්ට. ඔයාලා කුවා ඉච්ඡාව ඉෂ්ට නොවෙනවා ලැබෙන්නේ දුකමයි කියන්නේ. මම අහනවා මෙහෙම ප්‍රශ්නයක්. ඇත්තටම මේ බලා මේ ලෝකයේ තුල අපිට යනකොට අපේ ඉච්ඡතාවේ ඉෂ්ට වෙන්නේ ඉෂ්ට වෙන්නෙම නැද්ද? අහන්නේ ලෝකයේ තුල අහන්නේ හොඳේ. නිවනත් නිවනත් එක නෙමෙයි. ඈ? ඉෂ්ට වෙනවා. ආ හරි. එතකොට වෙන්න ඕනේ සැප දුකද? ආ. දැන් එහෙනම් බුදුහාමුදුර සබ්බේ සංඛාරා අනිච්චාති කිව්වා. සබ්බ සංඛාරම අනිච්චයි කිව්වා. සබ්බ සංඛාර වලට අයිති නැද්ද අපි කියන ඒවා? හැබැයි අපිට අපේ ජීවිතේ අපේ ඉච්ඡාව ඉෂ්ට වෙච්ච ඒවා නැද්ද? ජීවිතේ නැද්ද? එතකොට එහෙනම් අනිච්චයි කියන්නේ ලෝකෙම. අවිද්‍යාව හන්ද අඳුරගන්න බැරි. හොඳයි. උත්තරය හොඳ උත්තරයක්. අවිද්‍යාව හන්ද අපිට අඳුරගන්න බෑ. අපි මුලා වෙලා ඉන්නවා. මම සරල උදාහරණ දෙයක් කියන්න ඕක කියන. අර අර ස්විප් එකක් ගැන කියපුවාන්ද ඒකත් එක්කම කියන්න. මම හිතා එමත් ඒ ඒ ප්‍රශ්නේ අහන්නේ කියලා. ඒකයි. අපි ස්විප් එකක් ගන්නවා. මොකටද ගන්නෙ? ඉච්ඡා මොකටද? ඇදෙන්නේ නේද? ස්විප් එකක් ගන්නවා. ඇදෙන්නේ. රුපියල් 20ක් හරිය ඇදෙනවා. ඉතින් ඉච්ඡාව ඉෂ්ට වෙනවනේ. අන්තාවකාලිකයි කියන්න එපා. ඉච්ඡාව ඉෂ්ට වෙනවා. ඔය తాවකාලික කතා කියන්න එපා. වැඩි වැඩි මුදල ලක්ෂයක්. ලක්ෂය දෙනවා. ඉෂ්ට වෙනවනේ ඉච්ඡාව. විස්ස නෙමෙයි ලක්ෂය හරි ලක්ෂය දෙනවා. ඉච්ඡා ඉෂ්ට වෙනවනේ. ඈ හරිය නිවනට මගක් නෙමෙයි. හැබැයි මේ බුදුහාඳුර කියන්නේ මොකද්ද? සබ්බ ලෝකේම අනිච්චයි. එහෙනම් සබ්බ ලෝකේම ඉච්ඡාවිෂ්ඨ වෙන්න හැල්ලු. හැබැයි අපි සුවිප්පයක් ගන්න හැදෙන්න. හැබැයි හැදෙනවා. ඒතර අපිට අපි කිව්වොත් එහෙම නෑ මගේ ඉච්ඡාවිෂ්ඨ උණයි කියලා හරිද වැරදිද කියලා අහන්නේ. ඈ? මොකද්ද? ඔව් නෑ නෑ සතුට නෙමෙයි ඉච්ඡාවිෂ්ඨ වෙනවද නැද්ද කියලා මේ අහන්නේ. ඉෂ්ඨ වෙනවනේ. හැබැයි ඉච්ඡාවිෂ්ඨ වෙන්නේ නෑ කියනෝනේ ලෝකෙම. කොහොමද මේ ගලපගන්නේ කියන ප්‍රශ්නේ එන්නේ. ඒකයි මම අහන්නේ. හරි. මෙන්න මෙහෙම ඔය ගලපන්නේ මෙහෙමයි. අපි හිතමු මේ කෙනා ස්විප් කීයක් ගන්නවා? සාමාන්‍ය මිනිස්සු ස්විප් කීයක් ගන්නවා? එකක් ගන්නවා දෙකක්. ජීවිත කාලෙම කීයක් අරන් ඇද්ද? හරි 1000ක් අරන් කියමුකෝ. ඔය 1000ටම ඉච්ඡාව මොකද්ද? ඔය 1000ටම ඉච්ඡාව මොකද්ද? මොකරේ ඇදෙන්නේ? වැඩි ගාන හෝ කොහොම හරි ඇදෙන්නේ. අඩුම ගාන ගිය 20 හරි. අඩුම ගානේ ඒ 20 හරි කමන්නේ ඇදෙන්නේ. ඒක නිච්චා හරි. 1000ට මිච්චාව ඕක නේද? හැබැයි යන්තම් එකක් ඇදෙන්නේ. එහෙමනේ ඇදෙන්නේ නේ. එතකොට 1000ටම ඉච්ඡාව තිබ්බ ඇදෙන්න. 999ක් ඇදෙන්නේ නැතුව එකක් විතරක් ඇදෙන්නේ. එතකොට අපි කිව්වොත් අපේ ඉච්ඡාව ඉෂ්ට වුණා කියලා හරි දෙයක. ඇයි ඉච්ඡාව ඉෂ්ට වෙනවා නම් 1000ටම වැඩේ වෙන්න ඕන. අන්න එහෙනම් හරි. එහෙනම් මොකද්ද වෙන්නේ? ඔව්. හ්ම්. ඔව් ඒත් ඇදෙනවා හරි. එතකොට මොකද හිතෙන්නේ? ඔව් දැන් මම මම මං සතුටුද මොකද කියලා මේ කතා කරන්නේ. ඉච්ඡාවිෂ්ඨ වෙනවද නැද්ද කියන එක මේ පෙන්වන්න යන්නේ දැන් මුලින්. මෙන්න මෙහෙම ઈච්ඡාව ඉෂ්ට වගේ ඉෂ්ට වෙනවා වගේ පේන අවස්ථා අපිට එනවා. අන්න එතනදි දැන් මුලා නොවෙන්න වැඩක් තියෙනවා මේක පෙන්වන්න. ඒකයි මේක පෙන්වන්න යන්නේ. නෑ. ඔව්. ආ ඒකත් හරි. ඔව් ඒ ඒ පැත්තෙන් එහෙම එකකුත් වෙනවා. ඒකත් ඇත්ත. දැන් මෙතන මේ ઈච්ඡාව ඉෂ්ට වෙන එකක් තියෙනවනේ. එතකොට 18ම ઈච්ඡාව මොකද්ද? කැමැත්ත. ඇදෙන්න. හැබැයි එකකට විතරයි ඇදෙන්නේ. එහෙනම් අන්න අපිට දැන් ඕනේ මෙතනට හේතුඵල වලින් තෝරගන්න ඕන තැනක් එනවා දැන්. මොකද්ද? අලෝභය ලැබීමට මුලයි, ලෝභය නොලැබීමට මුලයි. එහෙනම් අර 999ටම ලැබීමක් නැහැ. එකකට ලැබීමක් තියෙනවා. අන්නේ ලැබීම ක්‍රියාත්මක උනේ අලෝභය ලැබීමට මුලක් වෙච්ච හන්දද, ඉච්ඡාව හන්දද? අලෝභය ලැබීමට ක්‍රියාත්මක වුණා. ඒ අතරේ ઈચ્છාවකුත් ගොඩ නැගුවා. අපි හිතනවා ઈચ્છාව ඉෂ්ට වුණා කියලා හේතුඵල තෝරගන්නේ නැතුව. මේකට මම තව උදාහරණයක් කියන්නම්. නෝන කෙනෙකුයි මහත්තයෙකුයි කසාද බැඳලා ඉන්නේ. ඉන්නකොට බබෙක් හම්බෙන්නේ ඉන්නවා. මොන ආගමක මොන જાතියක මොන කුලයක වුණත් මේ අම්මගේ තාත්තගේ ඒ කායන පැතුම මොකද්ද? නීරෝ ලස්සන කෙසේක මොකක් හරි නිරෝගිමත් දරුවෙක්. නිරෝගිමත් දරුවෙක් කොච්චරනේ? ඒකට ආගම් තියනවද? ಜಾති ભેද කුල ભેද මොකක්වත් නැහැ. නිරෝගිමත් දරුවෙක්. ඔන්න ඒ බලාපොරොත්තු තියාගෙන අපි හිතමු බුද්ධ ආගමේ නම් පන්සල් යනවා ඒ ටික කරනවා කතෝලික නම් ඒ පාළිය යාඥා කරනවා මුස්ලිම් නම් ඒත් එච්චර ඒ Hindu නම් ඒත් එච්චර ඒ ඒ අධ්‍යාත්මික පැත්තෙනුත් යබක් කරනවා බේත් හේතුත් ගන්නවා ඒ වගේම ආහාර පානත් ගන්නවා වෛද්‍ය උපදේශ ගන්නවා ওই ටික ඔක්කොම ගන්නවා අරගෙන ඔය මේ ඒ අම්මට අර මාස 9 හරි 10 හරි කාලේ ගිහිල්ලා ලෝක සම්මතයේ විදිහට ඇත්තටම නිරෝගිමත් දරුවෙක් බිහි වෙන්නේ. කොහොමද ලෝක සම්මතයේ විදිහට කියන්නේ? උසාහරි කිරි බොනවා බර හරි අර මොකද්ද ලෙබරූම් එකේ ගහන්නේ කාඩ් එකේ. නිරෝගිමත් දරුවෙක්. මේ අම්මගේ තාත්තගේ කැමැත්ත මොකද්ද තිබ්බේ? ලැබුණේ. මේ අම්මගේ තාත්තගේ කැමැත්ත ඉෂ්ට වෙනවද නැද්ද දැන්? ඉෂ්ට වුණා කියලා හිතෙනවද නැද්ද? ඉෂ්ට වුණා කියලා හිතෙනවා. දෙවෙනි දරුවත් හම්බෙන්නේ ඔය විදිහටම පන්සල් යනවා, කෝවිල් යනවා, ඒ වැඩ කටයුතු කරගෙන ඔහොම යන ගමන් මොකද වෙන්නේ? ඒ ඒ කටයුතු කරගෙන යන ගමන් වෛද්‍ය උපදෙස් ගන්නවා, ඒ ටික කරගෙන ඔන්න අර වගේම මාස 9 හරි 10 හරි ගිහිල්ලා මොකද වෙන්නේ? නිරෝගිමත් දරුවෙක් බිහි වෙනවා. අර විදිහටම. දැන් ආයි මේ අම්මයි තාත්තා හිතන්නේ මොකද්ද? අය අපේ කැමැත්ත ඉෂ්ට වුණා. මොකද කැමැත්ත තිබ්බේ? නිරෝගිමත් දරුවෝ. ඒකත් ලැබෙනවා. තුන්වෙනි දරුවා ලැබෙන්නේ ඉන්න. අර විදියට. අර වැඩ පිළිවෙල සියල්ලම කරනවා. කරලා තුන්වෙනි දරුවත් මාස 9කින් ලැබෙනවා අංග විකල දරුවෙක් හැටියට. ලැබෙන්න පුළුවන්ද බැරිද? මොකද අපි ගන්න උදාහරණය පුළුවන්ද බැරිද වෙන්නේ ඔක්කොටම කලින්. පුළුවන්ද බැරිද? පුළුවන්. පළවෙනි අවස්ථාවට කැමැත්ත මොකද්ද තිබ්බේ? ඉෂ්ට වුණාද නැද්ද? දෙවෙනි අවස්ථාවේ කැමැත්ත මොකද්ද? ඉෂ්ට වුණාද නැද්ද? තුන්වෙනි අවස්ථාවේ කැමැත්ත මොකද්ද? ඉෂ්ට වුණාද නැද්ද? නෑ. වේලාවකට වෙන්නත් වේලාවකට නොවෙන්නත් බෑ. මම කියන්නේ බුද්ධ ශාසනය එහෙම නැහැ කියලා. වේලාවකට හරියනවා වේලාවකට වෙන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. ඒනම් බලන්න වෙනවා මොකද්ද කියලා. මේ මේ පළවෙනි අවස්ථාවේ මේ දරුවා හම්බ වෙච්ච එක හේතුවක්ද ඵලයක්ද? දරුවා හම්බෙච්ච එක. ඵලය. ඵලය හොඳද නරකද දැන්? ඒ කියන්නේ ලෝක සම්මතයේ විදිහට හොඳයි නිරෝගී වෙනදරේ. ඵලය හොඳ නම් හේතුවත් එහෙනම් අම්මා තාත්තගේ කර්ම විපාක හොඳයි. පිටින් එන ගන්ධබ්බගේ කර්ම විපාක හොඳයි. හේතුවට අලෝභය ලැබීමට මුලයි හේතුවට ඵලයේ ක්‍රියාත්මකුම්. දෙවෙනි අවස්ථාවෙත් අම්මගේ තාත්තගේ කර්ම විපාකයත් හොඳයි පිටින් එන ගන්ධබ්බගේ කර්ම විපාකයත් හොඳයි. හේතුවට ඵලයේ ක්‍රියාත්මක වුණා. හැබැයි මේ අම්මට තාත්තට හේතුඵලය පේන්නේ නැති තාක්කල් අම්මා තාත්තා මොකද හිතන්නේ? කැමැත්තක් හදා ගන්නවා. ඒ කැමැත්තයි හේතුඵලයයි දෙක එකට මැච් වෙලා තියෙනවා. හේතුඵලය තේරුම් ගත්තේ නැති ඉඳා අම්මයි තාත්තා හිතනවා අපේ කැමැත්ත ඉෂ්ට වුණා. ඇත්තටම කැමැත්ත ඉෂ්ට වෙන එකද වෙන්නේ හේතුඵලයේ ක්‍රියාත්මක වෙනවා. හේතුඵලයේ ක්‍රියාත්මක. තුන්වෙනි අවස්ථාවේ අම්මගේ තාත්තගේ කර්ම විපාකයක් තියෙනවා ඵල දෙන්න. ඒ වගේම හොඳ විදියට ලැබෙන්න හේතු වාසනා නැහැ. ඊට අදාළම ගන්ධබ්බෙක් එන්න ඕනේ. එහෙනම් හේතුව හොඳ නැහැ. හේතුව හොඳ නැත්නම් ඵලය හොඳ නැහැ. ඒ සිද්ධ වෙන්නේ හේතුඵලයට. එහෙනම් ওই අවස්ථා තුනේම සිද්ධ වුණේ හේතුඵල ධම ක්‍රියාත්මක වෙච්ච එකද? ඉච්ඡාවක් ඉෂ්ට වෙච්ච එකද? හා එහෙනම් දැන් කට ඇරලා කියන්න අද බත් වේලක් හම්බුනේ කොහොමද? කවුරු හන්දන්නේ? අලෝභය ලැබීමට මුලයි. දැන් කෑම වේලක් හම්බුණා කියලා කාත් එක්කද බැඳෙන්න ඕන? දැන් කෑම වේලක් හම්බුණා කියලා කාත් එක්කද බැඳෙන්න ඕන? කාත් එක්කවත් බැඳෙන්න දෙයක් නැහැ. හේතුඵල තෝරගෙන දුන්න අයට පින් දෙන්න. එච්චරයි. අද ගෙදර යනකොට රැට කන්න නැත්තම් අලෝභය ලැබීමට මුලද ලෝභය නොලැබීමට මුලද දැන් නුවර බස් ස්ටෑන්ඩ් එකට යන්න බස් එකක් නැහැ පයින් යන්න වෙනවා කවුරු හන්දද ලෝභය නොලැබීමට මුලයි හේතුඵල තෝරගෙන යන්න පයින් හරි නැත්තම් දේශ දෙවුල් තී තියන්නේ නැතු ඔච්චරයි තියෙන්නේ හේතුඵල දකින්න වෙනවා එහෙනම් ઈચ્છා විශ්ට වෙනවද මේ ලෝකේ වෙන්නේ හේතුඵල ක්‍රියාත්මක වෙනවා හැබැයි හේතුඵල ක්‍රියාත්මක වෙන අතරට කැමැත්තක් ගොඩනගමින් ඒක ඒක වෙනකොට අපි හිතනවා කැමැත්ත ඉෂ්ට වෙනවා කියලා හේතුඵල තෝරගන්නේ නැතුව. දැන් එහෙනම් අපිට හේතුඵලයක් ක්‍රියාත්මක වුණා. අර පළවෙනි හේතුඵලයක් ක්‍රියාත්මක වුණා දරුවෙක් හම් වුණා දෙවෙනිත් හේතුඵලයක් ක්‍රියාත්මක තුන්වෙනිත් මේ තුනේම ඉපදිලා තින්නේ ජාති ජරා මරණ ගොඩක් නම් කොයි එකද හොඳ? මේ තුනෙන් කොයි එකද හොඳ? එහෙනම් පළවෙනි එකත් අනිච්චයි, දෙවෙනි එකත් අනිච්චයි, තුන්වෙනි එකත් අනිච්චයි. අනිච්ච බව දැනගෙන කරන්න තියෙන උදව්ව කරන්න. අනිච්ච බව දැනගෙන වේතක් හේතක් දෙන්න, උගන්වන්න, ඒ කටයුත්ත කරන්න. ප්‍රශ්නේ තිබ්බේ අපි මෙතෙක් කල නිච්චයි සුඛයි අත්තයි හොඳයි වටිනවා සාරයි කියලා තමයි ඒ ටික කරන්න ඒ හින්දා තමයි අපිට අපේ යමකුට සිද්ධ වෙනකොට මොකක් හරි දෙයක් උහුලන්න බැරි අර ආගාද නමේ හටගන්න පටන් ගත්තේ. ඉච්ඡාව මත. එහෙනම් අනිච්ච බව දැනගත්තට පස්සේ ආගාද වලට ඉඩක් නැති වෙන්න ගන්න. එහෙනම් ඉච්ඡාවට යමක් නොලැබෙන තැන මොකද වෙන්නේ? දුකම හටගන්න. ආය වෙන හටගන්න එක නැහැ. එහෙනම් මෙන්න මේක මම එතනින් නතර කරන්න. සියලු දුක හටගන්නේ ઈચ્છාව නොලැබීම නිසා බව සරියුත් මහරහතන් වහන්සේගේ දේශනාව. මේක තමයි තථාගතයන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ නැවත දෙවෙනි වතාවට සත්‍ය විභංග සූත්‍රයේ විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ. මජ්ක්‍ධිම නිකායමයි තියෙන්නේ. මේක සමස්තේම කියනවා. ඇවැත්නි දුක්ඛ ආර්ය සත්‍ය කවරේදයත් අර වගේම කියනවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපාදාන උපායාසය දුක්ඛය ඍසියමක් නොලබන්නේ නම් දුකය සැකවීම පංච උපාදානස්කන්ධය දුක්ඛාය ඇවැත්නි යම් ඉච්ඡාවක් නොලබන්නේ නම් ඒද දුකයි එය කවරෙද්දයක් අන්න කියනවා ಜಾති ස්වභාව ඇති සත්‍යයන්ට මෙබඳු ඉච්ඡාවක් උපදී කියලා අර එකින් එක අපි මම ඕගලන්ට පෙන්නපු ටික ඔක්කොම කියනවා කවුද සරියුත් මහරහතන් වහන්සේ. අර මහා සතිපට්ඨාණයෙන් පෙන්නන. එහෙනම් මේ හැමතැනම දුක හටගෙන තින්නේ මොකද්ද? මෙසේ ઈચ્છාවක් උපදී ඒ ઈચ્છාවකින් ලැබිය හැක්කක් නෙවෙයි යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛ. එහෙනම් ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝ මේ සියල්ලම මොකටද කරලා තින්නේ? ඉච්ඡා කියන්නේ ಜಾති ධර්මත් එක්ක ඉච්ඡාව ගොඩනගන්න ගිහිල්ලා තමයි නැවත ಜಾති ධර්මයක් බිහි වුනේ අන්නේ ಜಾති ධර්මයට දුක්ඛ ස්කන්ධය උරුම වුනේ අර ઈચ્છාව ගොඩනගාගෙනමයි එහෙනම් අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඉදිරියේ ઈચ્છාව ගොඩන්න ගොඩනගන්න යන තැන ගොඩනගන්නේ නැතුව අනිච්ච දකින්න තැන අර මාලෙට පබුළු අමුණන්නේ නැත ઈચ્છාවෙන් තමයි පබුළු අමුණන්නේ අනිච්චයෙන් තමයි පබුල අමුණන එක නතර කරන්නේ එහෙනම් පබුළු අමුණන එක නතර කරපු ගමන් මාල ලෝකේ විද්‍යාමාන නොවනු ඇත එහෙනම් මතු රූපස්කන්ධයක්, වේදනාස්කන්ධයක්, සංඥාස්කන්ධයක්, සංකාරස්කන්ධයක්, විඥානස්කන්ධයක් මුල් කරගෙන පංචස්කන්ධයක් මතු ලෝකේ හටගන්නේ නැත්නම් අන්නේ පංචස්කන්ධයට ජාති ජරා මරණ වලින් නිදහස් වූ නිවීම සැනසීමත්පත් වෙන. නැත්නම් අත්පත් වෙන ක්‍රමයක් තියෙන්නේ බෑ. නේද? එහෙමනම් මේ ඉච්ඡාව කියන්නේ සෙල්ලම් දෙයක් නෙමෙයි. එන මේකේ තියෙන පාළි කොටස. මෙන්න සූත්‍රය. සූත්‍රේ නම මොකද්ද? ඉච්ඡා සූත්‍රයේ සංයුත්ත නිකායක පිටුව 76. තථාගතයන් වහන්සේ කෙනෙක්ගෙන් අහලා දේවතා කෙනෙක් ඇවිල්ලා අහනවා මේක ඕන සිංහල එකක් ගන්න ඒ ප්‍රශ්නයක් නැහැ. ලොව කිමකින් බැඳේද කුමක් දුරු කිරීමෙන් නිදේද කුමක් ප්‍රහාණය කිරීමෙන් සියලු බැඳීම් නිදේද? පාලි කොට තමයි ලස්සනම තියෙන්නේ මොකද්ද? තථාගතයන් වහන්සේ කියනවා ඉච්ඡා බන්ධති ලෝකේ. ඉච්ඡා බන්ධති ලෝකේ. එහෙනම් ලෝකෙට බැඳෙන්නේ මොකෙන්ද? ઈચ્છාවෙන් බැඳෙන්නේ. වෙන එකකින් බැඳෙන්නේ නැහැ. එහෙනම් රූප රූප තිබ්බ ඵලයට ઈચ્છා ගොඩ නගන්න නැත්තම් ලෝකයක් නැහැ. සද්ද තිබ්බ ඵලයට ઈચ્છා ගොඩ නගන්න නැත්තම් ලෝකයක් නැහැ. ගන්ධ තිබ්බ ඵලියට රස ස්පර්ශ ධම්ම තිබ්බ ඵලියට ઈચ્છාව ගොඩ නගන්නේ නැත්තම් ලෝකයක් නැහැ. ලෝකයක් නැත්තම් දුකක් නැහැ. ආලෝක උදපාදී කිව්වේ ඒකයි. ලෝකෙන් නිදහස් වෙන. නේද? ඉච්ඡා බන්ධති ලෝකේ ඉච්ඡා විනය මුච්ඡanti. ඉච්ඡාය විප්පහාන සබ්බං. මොකද්ද? මේ ඉච්ඡාව තමයි ප්‍රහාණය කරන්න ඕනේ. අන්න ඒක ප්‍රහාණය කරා නම් සියලු දුකින් බැඳීමෙන් නිදහස්. බලන්න නැද්ද? එහෙනම් කිව්ව මොකද්ද? අනිත් පැත්තෙන් අපිට පෙන්වනවා මේකත් මම එදා පෙන්නුවා. ඉච්ඡාව හා තණ්හාව යන එකම නම් දෙකකින් අභිලම්බණය කරන ලද්ද. භාගතුන් වහන්සේ දේශනා එහෙනම් දුක්ඛ සමුදයට දැම්මේ තණ්හාව නේද? ඈ? ධම්මචක්කපවත්තන සූත්‍රය. එහෙනම් දුක්ඛ සමුදයට දැම්මේ තණ්හාව නම් දුක ගොඩනගන්න මුල් වෙන්නේ මිච්ඡාව නේද? එහෙනම් ඉච්ඡාවලෙන් නම් දුක ගොඩනගන්නේ අනිච්ච දකින්නකොට මොකෝ වෙන්නේ? ඈ? ඉච්ඡාවෙන් නම් දුක ගොඩනගන්න යන්නේ අනිච්ච දකින්නකොට. දුක නිරෝධ. මේ සමස්ත සාකච්ඡා මාලාවෙන් මං කිව්වා වචන පහයි කියලා දෙන්න වචන පහයි. ඒකයි මම ලියන්න දෙයක් නැහැ වචන පහයි කියලා දෙන්න තියෙන්නේ. පහෙන් එකක් කිව්වා දැන්. අනිච්චයි. තව හතරක් කියන්න තියෙනවා. ඒ හතරත් කියන්න. දැන් නෙමෙයි. කොහොම යක්. එකක් කිව්ව දවස් තුනක් කරා. වචන පහයි කියන්නේ. පහෙන් ඉවර කරනවා. ආය මොනවකව පහෙන් ඉවර කරනවා. ඒකයි පොත් පෑම් මොනවත් ඕනේ නැත්තේ. වචන පහ පාඩම් කරන්න ඕන. පාඩම් කරන්න බැරි. මතක තියාගන්න බැරි. මොකද වචන පහෙන් එකකාර්තයේ දන්නේ නැති හන්ද ගමනක් යනවා. ඒ වචන පහෙන් එකක් දැනගත්තාම ගමන නිමා කරනවා. නිවන් දකින්න. එච්චරයි තියෙන්නේ. අපි නැද්ද කියලා ඉස්සරහට බලමු. එහෙනම් ඉච්ඡාවම තමයි දැන් ප්‍රශ්නේ. මෙන්න මේ මේ පොඩ්ඩෙන් මම ඉවර කරනවා නැත්නම් මේක ඊළඟ එකට ගන්න බෑ මෙන්න මේ අනගන අනගණයයි කියන ලැබ ඇවැත්නි අනගණ යන කුමට නමක්ද අනගණ යන මේ කාමයේ වශයෙන් සිතේ හැසිරෙන පාපයන්ට නමකි අනගණ කියන්නේ මොකද්ද එතකොට හිතේ හැසිරෙන පාපයන්ට නමක් බලන්න මොකද්ද කියන්නේ කියලා මෙන්න මේකට කියනවා අනගණ අනගරාව කියලා කියන්නේ මොකද්ද මේ ඉච්ඡා කියන එකට අදි වචනේ තමයි අනගණ කියලා කියන්නේ හරිද එතකොට මේක කියනවා ඇවැත්නි අනගණ යනෝ ඉච්ඡා වශයෙන් පවත්නා වූ ලාමක අකුසලයට නමකි. අන්න අර මහත්ය ඇහුව ඉස්සල ප්‍රශ්නයක්. අර ඉච්ඡාව ලෝකෙට ඉච්ඡාවක් තියෙනවා නිවන් දකින්න ඉච්ඡාවක් තියෙනවා. ඒතර මේ කතා කරන්නේ මොන ඉච්ඡාවක් ගැනද? ලාමක අකුසල් පැත්තට තියෙන ඉච්ඡාව. නිවන පැත්තට තියෙන ඉච්ඡාව නෙමෙයි. නිවන පැත්තට තියෙන කැමැත්ත නෙමෙයි. මේ මොකද්ද? ලාමක අකුසල් වශයෙන් පවත්නා අකුසලයට කියන නමක් තමයි මොකද්ද? ඉච්ඡාව. ඒතර අනගන කියන්නයි ඉච්ඡාවයි කියන්නේ එකම අදහස දෙන වචන දෙකක්. මෙන්න ඒක දිනවා ඉච්ඡා අදි වචනං කියලා තියෙන්නේ ඕවට. එහෙනම් මේ ඉච්ඡාව කියන්නේ මොකද්ද? ලාමක අකුසලයකට නම. එහෙනම් අපි රූපත් එක්ක ඉච්ඡාව ගොඩනගනවා කියන්නේ මොකද්ද? අකුසල ධර්මයක්. සද්දත් එක්ක ඉච්ඡාව ගොඩනගනවා කියන්නේ අකුසල ධර්මයක්. සද්දත් ගන්ධ රස ස්පර්ශ ධම්මත් එක්ක ඉච්ඡාව ගොඩනගනවා කියන්නේ අකුසල ධර්මයක්. අනිත්‍ය දකින්න කියන්නේ කුසල ධර්ම. දැන් නිකන් හිතන්න කුසල ධර්මයක් වඩා ගන්න සම්මා දිට්ඨියට එන්න ඕනනම් සම්මා දිට්ඨියට එනවා කියන්නේ මොකක්ද දැනගන්න? අපි අනිච්චයි දුක්ඛයි අනාත්මයි කියලා දැනගන්න. එහෙනම් ඉච්ඡාව ඉෂ්ට නොවීම හේවත් අනිච්චතාවය මත දුකම හටගනි වෙන එකක් හටගන්නේ මාත්‍රයක්වත් එහෙමනම් හටගන්නේ දුකක් නම් ඒ වැඩපිළිවෙලම අසාරයි. ඒ වැඩ සමස්ත වැඩපිළිවෙලම අසාරයි. මෙන්න තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පටි නිදේශේ පෙන් මේ පටිසංගිදා මග්ග ප්‍රකරණේ පෙන්වනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති. සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ ධම්මා අනත්තාති. එහෙනම් අර ඇහෙන් රූප කණෙන් ශබ්ද දිවෙන් රස නාසයෙන් ගන්ධ කයෙන් පාස මනෙන් ධම්ම ඉන්ද්‍රියන් 6 අරමුණු 6ක් ඔස්සේ කරන සියලු සංකාර වැඩපිළිවෙලම අනිච්චයි ඒ සියලු සංකාර වැඩපිළිවෙලම දුක්ඛයි ඒ සියලු සංකාර වැඩපිළිවෙලම අනත්තයි එහෙනම් ඔන්න ඔය වැඩපිළිවෙල අපි තේරුම් ගත්තා නම් මොකද්ද කියන්නේ සෝතා වදානං තජ්ජානං ප්‍රඥායන් සුතමේ ඥානං ඔන්න ඕක දැක්කනම් බණ ටික අහලා ඉවරයි අහගන්න ඕන දේ අහගෙන ඉවරයි සුතමේ ඥානේ පහළ ඉවර වෙලා කිව්වේ ඒකයි කණෙන් කරගන්න ඕන වැඩේ කරගෙන ඉවරයි. ආය යහන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔන්න සුත්තමේ ඥානයි. අනිච්ච දේ අනිච්ච විදියට දකින්න. ඉච්ඡතාවය ගොඩ නගන්න ගිහිල්ලාම තමයි නලබති තම්පි දුක්ඛ. ඒ ඉච්ඡාව එකක්වත් ඉෂ්ට වුණේ නැහැ. එහෙනම් ඉච්ඡාව ඉෂ්ට නොවි අන් පරිදි යමක් සිද්ධ වුණා අනිච්චයක්ම සිද්ධ වුණා. එහෙනම් අපි ඇහෙන් රූපත් එක කොච්චර ඉච්ඡතාවය ගොඩ නැගුවත් සංකාර වැඩ පිළිවෙලක් ගොඩ නැගුවත් ගෙන දීලා තින්නේ දුකක්. එහෙනම් ඒ ගොඩනගිච්ච ගොඩනගපු වැඩපිළිම අසාරයි. එහෙනම් ඔන්න ඒ රූපත් එක්ක ඉච්ඡතාවයේ ගොඩනගමින් අනිච්ච බව නොදැන ගොඩනගන්න ගිය සියලු වැඩපිළිවෙලින් අපිට උනේ මොකද්ද? රූපං අනිච්චං කයට්ටේන. මොකද්ද රූපං අනිච්චං? මෙන්න මේ රූපත් එක්ක අනිච්ච අනිච්චතාවයේ තෝරගන්නේ නැතුව රූපත් එක්ක වැඩපිළිවෙලක් කරන්න ගිහිල්ලා ගිහිල්ලා අපේ හිත අනිච්චතාවයකටපත් වෙලා දුක්ඛතාවයකටපත් වෙලා පහත් පැත්තකට යනවා රූපං අනිච්චං කයට්ටේන. එහෙමනම් අපිට ඒ ගොඩ නැගෙන දුක්ඛය බයට්ටේන. දුක්ඛම් බයට්ටේන. එහෙනම් බුදු පියාණන් වහන්සේ දුක දකින්න කිව්වේ දුක අර්ථයෙන්ද බය අර්ථයෙන්ද? එහෙනම් බුද්ධ ශාසනයේ බය වෙන්න කිව්වේ දුකටද? පළවෙනි දවසේ උදාහරණය ගන්න දියවැඩියාවටද බය වෙන්න කිව්වේ පැන් රස කන වැඩේටද? පළවෙනි දවසේ උදාහරණය මතක නැහැ. දිය වැඩියාටද බය වෙන්නේ කිව්වේ පැන් රස කන වැඩේටද? හතර පාරක් උදාහරණය කියලා පෙන්නේ. පැන් රස කන වැඩේට නේද? ඒකට බයද? ඒකට බය නැහැ. හැබැයි දිය වැඩියාවට බයයි. සතර පායට බයයි. සතර පායට යන කාරණේට බය නැහැ. බුදුහාමුදුරුවෝ බය වෙන්න කිව්වේ මොකටද? සතර අපායට නෙමෙයි සතර අපායටට කාරණේ. එහෙනම් රූපං අනිච්චං කයට එන දුක්ඛං බයට එන අනත්තා අසාර කට්ටේ. බලන්න මේ අනත්තයි කිව්වේ මොකද්ද? අසාරාර්ථේ. බලන්න අනිත්‍යයක් ගෙන දීලා දුකක් ගෙන දෙන වැඩපිළිවෙල අසාරයි කියලා කිව්වේ. මේකට අපි මොකද්ද කරන්නේ? අනිත්‍යයි දුක්ඛයි ආත්මයක් නැහැ ආත්මයක් නැහැ කියෝ කියෝ ඉන්නවා. අපි මේ ලෝකෙට බැඳෙන්නේ ආත්මයක් නැති හන්දද සාර නැති හන්දද? සාර නැති හන්ද. සාර නැත්තම අර මතක ඇතිනේ මම අර අසුචි ගොඩයි පෑනයි පර්ස් එකේ කතාවක් කිව්වේ. එහෙනම් ඒ අසුචි ගොඩට බැඳුන්නේ නැත්තේ ඇයි? අසාරහම. පෑනට බැඳුනේ ඇයි? සාරහම. පර්ස් එකට බැඳුනේ ඇයි? සාරහම. ඇයි අරකට බැඳුන්නේ නැත්තේ? අසාරහම. ඒ අසාර දෙය අතහැරුණා කියලා අපිට දුකද? හැබැයි සාර දෙය අතන දාලා දුකද? දුකයි. එහෙනම් අසාර දේ අසාර විදියට දකිනවා අනිච්ච දේ අනිච්ච විදියට දුක්ඛ දේ දුක්ඛ විදියට අනත්ත දේ අනත්ත විදියට දකිනකොට මොකද වෙන්නේ? සෝතා වදානං තජ්ජා පඤ්ඤාය සුතමේ ඥාන. මෙච්චරයි තියෙන්නේ. බුදු දාසනේ හදවත වගේ ටික මේ තියෙන්නේ. එහෙනම් හොඳට කල්පනා කරන්න අපි ඉච්ඡතාවය ගොඩනගන්න ගොඩනගන්න මොකද්ද වෙන්නේ අපේ හිත තුල? ලාමක අකුසල දහමක් ක්‍රියාත්මක වෙන්නේ. බුදුහාඳුර මම නෙමෙයිනේ පෙන්වෙන්නේ. ඉච්ඡා යනු ලාමක අකුසල දහමකි. එහෙනම් ඒ ඉච්ඡාව ගොඩනගන්න ගොඩනගන්න ලාමක අකුසල දහම. නේ. ඇයි අපි රූප අපි ලබන සතියව තිනවා. ඇයි රූපත් එක්ක අපි ඉච්ඡා ගොඩනගන්නේ? ආස්වාද විඳින්නේ. ඊළඟ සතිය බලමු ඇත්තටම ආස්වාදය විඳින්න පුළුවන්ද අර කිව්වා වගේ ටෙම්පරි හරි විඳින්න පුළුවන්ද මොහොතකට හරි විඳින්න පුළුවන්ද බැරිද පුළුවන්ද කියලා අපි සතිය බලමු එතකොට තේරෙයි එදාට පෙන්වන්න ගම් පහෙන් ආ අම් පහේ ගුණා මේ ගම් පහෙන් ගෙන අම් පහේ ගුණෙක් ඉන්නවා අන්න එදාට පෙන්වන්න හෙට පෙන් ලබන සතිය පෙන්වන්න <laughs> ඔව් එතකොට තමයි තේරෙන්නේ මොන ගොන්නුද අපි කියලා. ඒක වැඩේ. තකන් තේරෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේක හරියට දැක්කම මොකද ඉතින්? ගිරිමානන් සූත්‍රයේ ඉදානන්ද බික්කු සබ්බ සංකාරා සබ්බ සංකාරේසු අට්ඨියති හරජි දිගුජ්ජති අයං උච්චති සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. ගිරිමානන් සූත්‍රයේ තියෙන අනිච්ච. ඉස්සරහට පෙන්නන ගිරිමානන් සූත්‍රයේ කිව්වේ මේ කැස්ස එහෙම මිනිස්සාවට තියෙන ඒවා නෙමෙයි කියලා. හරි. මම වෙලාවට 5යි. මේකේ ඊළඟට මේ අනිත්‍යතාවය තේරුම් නොගන්නේ ඇයි අපි කාමයේ භුක්ති විඳින්න යන හන්දා අන්නේ කාමයට බුදු පියාණන් වහන්සේ දුන්න උපමා උපමේයත් එක්ක ලබන සතිය කතා කරන්නේ. ඒකයි කිව්වේ අද සාකච්ඡාව මිස් කරගෙන ලබන සතිය ආවට මට කරන්න දෙයක් නැහැ. මොකද මේක මට මේ රිද්මෙටයි ගන්න බෑ. කොච්චර කිව්වත්. ඒක එන වෙලාවේ කියන්න ඕනේ. ලබන සතිය මේක සාරාංශය විතරයි මට කියන්න පුළුවන්. අද මේ කිව්ව විදියට කියන්න බෑ. මේ ඒ හින්දා බලන්න. මම ඒකයි කියන්නේ අපිට ගෙදර යන්න චුට්ටක් පරක්කු වෙන්න පුළුවන්. මේවා අර වෙන ඒවා වගේ පැන්ඩෝල් එකට නතර කරන්න හෝර්ලික්ස් එක බොන්න නතර කරන්න බෑ. කොහෙද කරන්නේ? මේ එන තේරුම් ගන්න පුළුවන් දේ කියාගෙන යන්න ඕනේ. කියාගෙන යනකොට වෙලාව පහු වෙනවා. අරකයි මේක ඔර්ලෝසු යදුවනවා. ඕවා එකක්වත් අදාළ නැහැ. මොකද ඔර්ලෝසුවේ වෙලා ගියාට ප්‍රශ්න පාඩා ප්‍රශ්නයක් තියෙනවනේ. සතර අපායට යනවනේ. ඒකෙන් බේරෙන්නේ නැහැ. ඔර්ලෝසුවේ ගියත් මොකද? අරකට යන එක බේරගත්තොත් නතර කරගත්තොත්. ඒකනේ වටිනාම දේ. ඒකට ගියොත් මොකෝ ඔර්ලෝසුව අරන් යන්නේ? නේද? මේ සෙල්ලම් දෙයක් නෙමෙයි ඒකයි කියන්නේ. අපි ඉස්සර අපිට තේරෙන්නේ නැතුව මහා බීතිකාවක් තියෙන්නේ. මා අඳුරක් තියෙන. එන්න එන්න සමාජයත් විකෘති. සමාජය එක එක යන කොටා ගන්න සමාජයක් තියෙනවා. ඒකාපාරය අනිත් එක යන සමාජයක් තියෙනවා. එහෙම සමාජයක නිවන් දකින්න දහමක් අහගන්න ලැබෙනවා කියන්නේත් මහ පිනා. නේද? ඒ හින්දා ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. චුට්ටක් පරක්කු වෙන්න පුළුවන් තමයි. නමුත් සමාජයෙන් කරන්න දෙයක් නැහැ. මොකද මට ඒක බාගෙට නතර කරන්න බෑ. මම නතර කරන්න පුළුවන් උපරිම තැනට ඇවිල්ලා මේ නතර කරේ. එතෙන්ද මම හතරමාරේම නතර කරනවා. නමුත් එම් පහ පහු වෙලා කරන්න දෙයක් නැහැ. පහ පහු වෙලා ගොඩක් නැහැ. ඉතින් බය වෙන්න එපා. හැබැයි ඉතින් පහ පහු වෙලා කරලා දුවන්නත් බෑ මොකෝ. පින් ගන්න කට්ටියක් ඉන්නේ. ඒක දීලා යන්නත් එපා. නේද? නැත්නම් ණයකාරයෙක් වෙනවා ආයි. ඒ ණයත් ගෙවලම යන්න. ගෙවල යන්න ඉතින් සාකච්ඡාව තව ටිකක් ඉස්සරහට යන්න වෙනවා. බලමු. පුළුවන් මට්ටමේ. මේ ගිහිල්ලා හොඳට ගෙදර ගිහිල්ලා බලන්න. මම කිව්වට එක දෙයක්වත් පිළිගන්න එපා. අර බුදුහාමුදුරුවෝ කිව්වේ කවුද මේ උපාලි ගෘහපතියට ගිහිල්ලා කාලය ගන්න කිව්වේ? ගෙදර ගිහිල්ලා බලන්න. විමසන්න. මෙහෙමද උනේ? මෙහෙමද උනේ? දුක හටගත්තේ මෙහෙමද? එහෙනම් තථාගතයන් වහන්සේ පෙරණොඇසු විරු දහමක් වුණා ඒක පෙරණොඇසු විරු වෙන්නම ඕන. ඒක වෙන විදිහකින් වෙන්න බෑ. එහෙනම් කඩේ පොලේ යන කතාවක් වෙන්න බෑ කවදාකවත්. මොනෝක අපි තේරුම් ගමු තේරුම් අරගෙන මේ හොස්වල දිනාටත් මේ ඥානය පහළ වෙලා ඒ උතුම් වූ සම්මා දිට්ඨියටපත් වෙලා යථාර්ථ අවබෝධයෙන්ම මේ ජාති ජරා මරණ වලින් නිදහස් වී යමා මා නිවන් ශාන්තියත්පත් කර ගැනීමටම ඥානය පහළ කර ගැනීම ඒ ආයු වර්ණ සැප බල පූර්ණ කරගෙන ඥාණයෙන් පාල වේවා කියන අදිෂ්ඨාන කරනවා අපි පුණ්‍ය ආනමෝදනා කරලා සාකච්ඡාව අවසන් කරමු පුළුවන් තරම් ඉක්මනින් සියලු දෙනාට තෙරුවන් සරණයි. දහම් පඬුර සදාම් සාකච්ඡා මාලාවේ තුන්වෙනි දිනේ වන අද දින වැඩසටහන සඳහා දායකත්වයේ දක්වන පින්නතුන්ගේ නාම ලේඛන ඉදිරිපත් කරනවා පින්නානුමෝදනාව සඳහා අද දින ශාලාව වෙන්කර ගැනීම සඳහා දායකත්වයේ දක්වනවා නවසීලන්තයේ පදිංචි නෙළුම් විතානාරච්චි මහත්මිය මහේස් විතානාරච්චි මහතා විසින් තමන්ට සහ පවුලේ සැමට නිවනට උපනිශ්‍රය පිණිස සහ දරුවන්ට ආශිර්වාද කිරීම අරමුණු කරගනිමින් ඒ වගේම අදුදේතේ පානේ සඳහා දායකත්වය දක්වනවා වේදාර්ම කොතලාවල මහතා එතුමාගේ උපන්දිනයේ සමරන්නේ අද දින එතුමාට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ප්‍රාර්ථනා කරන අතර එතුමාට උතුම් වූ නිවන් මඟ පූර්ණේ කර ගැනීමට මේ පින උපනිශ්‍රේ වාය ප්‍රාර්ථනා කරන අතර එතුමා බලාපොරොත්තු වෙනවා තම මියගිය මෑණියන් වන ඊ.එම්. සුමනලතා මහත්මියට පින් අනුමෝදන් කිරීම සහ තම මිය පරලෝකයේ පියාණන් වන ධර්මදාස කොතලාවල මහතාට පින් අනුමෝදන් කිරීම එවැගේම මේ සඳහා දායකත්වයේ දක්වනවා සචිත් පවිත්‍රා මදුභානේ ජයසිංහ මෙනවිය එවැගේම එතුමියගේ සුජීවත්ව සිටින ඉන්ද්‍රාණේ ජයසිංහ මවට නිදුක් නිරෝගී සුව පැතීම සහ මියගිය පියාවන රෝහිත ජයසිංහ මහතාට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන එවැගේම ප්‍රසංග ආදිත්‍ය මහතා මේ සඳහා දායකත්වය දක්වනවා ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය ප්‍රාර්ථනා කරගනිමින් එවැගේම දීපිකා ප්‍රියන්ති මහත්මිය මේ සඳහා දායකත්වය දක්වනවා නිවනටම උපනිශ්‍රේ වේවා යන අරමුණින් එවැගේම KLW සුනිල් මහතා සහ රජිතා දසිල්ලා මහත්මිය විසින් 2023 ජනවාරි 23 වන දිනට වසර 34 සම්පූර්ණ වන පරලෝ සැපත් රූපාද සිල්වා මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සහ මිය පරලෝ සැපත් ක්වින්ටන් ද සිල්වා සහ KLW ජිනසේන පියවරු දෙදෙනාට රූපවතී නැන්දනිය ඒ වගේම KLW අමරසේන බාප්පා S විජේතිලක මාමා සහ හේමා විජේතිලක නැන්දාට සහ සියලු මිය පරලෝකයේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් ඒ වගේම උදේ දානයේ සඳහා තවද තවත් දායකත්වයේ දක්වනවා KM ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා ඒ වගේම සමන්ත ලක්මල් මහතා ඇතුළු පවුලේ සියලු දෙනා ඒ වගේම අජිත් බස්නායක මහතා ඇතුළු පවුලේ සියලු දෙනා වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි සෙනරත් සිරිවර්ධන මහතා සහ ලතා සිරිවර්ධන මහත්මිය වගේම චරිතා සිරිවර්ධන දියණිය විසින් තමන්ට නිවන් මගට ඇති බාධා දුරු වී නිවන් මඟ පූර්ණේ කර ගැනීමට ප්‍රත්‍ය පරිසරයේ බිහිවා යන අරමුණින් යුතුව ඒ සියලු දෙනාට උතුම් නිවන් මඟ පිණිසම මේ දාන ආනිසංසය උපනිශ්‍රේ වායි ප්‍රාර්ථනා කරනවා එවැගේම අද දහවල් දාණය සඳහා දායකත්වයේ දක්වනවා නිමල් නිමල් අඹරුප්ප මහතා, මල්ලිකා අඹරුප්ප මහත්මිය, සේන අඹරුප්ප මහතා, රංජනී අඹරුප්ප මහත්මිය නිවනටම උපන ශ්‍රේවා යන අරමුණු පෙරදරි කරගෙන එවැගේම මහරගම ප්‍රදේශයේ පදිංචි මధుර ධනුෂ්ක මොනසිංහ මහතා අදිනට යෙදී ඇති තම උපන් දිනය වෙනුවෙන් ඕට නිදුක් නිරෝගීව නිවන් මඟ ට ඇති බාධා දුරු කර ගැනීම සහ අරමුණින් යුතුව දායකත්වයේ දක්වනවා ඒ වගේම ජයන්ත සිරිසේන පියාණන්ට අනුලා සිරිසේන මෑණියන්ට සහ එරංගි මధుරිකා සහෝදරියට නිවන් මගට ආශිර්වාද කිරීම අරමුණු කරගෙන දායකත්වයේ දක්වනවා ඒ වගේම නන්දලතා ගමගේ මහත්මිය සමන්ත ලක්මාල් මහතා සමීර ගුණරත්න මහතා ගයත්‍රි එදිරිසිංහ මහත්මිය WAS සිරිවර්ධන මහතා ලීලා සිරිවර්ධන මහත්මිය එවැගේම අජිත් බස්නායක මහතා පොඩිමණිකේ නැකත්ගේ මහත්මිය චින්තා වීරසූරිය මහත්මිය නවරත්න මණිකේ මහත්මිය ලීලා ජයකොඩි මහත්මිය අනුලා බස්නායක මහත්මිය ප්‍රසාන්ති ප්‍රසාන්ති ජයකොඩි මහත්මිය මේ සඳහා දායකත්වය දක්වනවා. ඒ සියලු දෙනාටද උතුම් වූ නිවන් මඟ පිණිසම මේ පින උපනිශ්‍රේ වාය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පසුගිය 15 වන දින පැවති වැඩසටහනේ දහවල් දාණය සඳහා දායකත්වය දැක්වූ අසංකා වීර සේරක මෙනෙවියගේ සුජීවත්ව වාසය කරන පියා වන සුනිල් වික්‍රම මහතාට සහ දෙපළටම උතුම් නිවන් මඟ ආශිර්වාද කර ගැනීම සඳහා දායකත්වයේ දක්වලා තියෙනවා මේ නැවත මතක් කරන්නේ ඒ පෙර දින යම්සි වැරදීමක් සිදුනා වැරදියට නම සඳහන් වුණා නිසා එතුම එම දෙබලටත් උතුම් නිවන් මාර්ග පූර්ණේ කර ගැනීමටම මේ පින උපනිශ්‍රේයවයි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අද දින මුදල් ආධාරය ලබා දුන් පින්වත්න් අතර ගායන විතරණ මහත්මිය බන්දුල බුවන බුවනායක මහතා යසස් කණික රණවීර පුතා සමීරා උපමාලි මහත්මිය සම්මන්ති කුමාරී නිකපිටිය මෙනවිය එච්.එම්.එස්. වික්‍රමසිංහ මහතා එස් අඹරුප්ප මහතා කේ වික්‍රමගේ මහතා දසුනි බණ්ඩාරදුව චාන්දනී රණසිංහ මහත්මිය මල්ලිකා සමරනායක මහත්මිය අමාලා පෙරේරා මහත්මිය ඩී පෙරේරා මහත්මිය කේ.ආර්. එම්.කේ. මණිකේ මහත්මිය අශෝකා ජයවර්ධන මහත්මිය සී ඕපනායක මහත්මිය සසස් සසස් බස්නායක පුතා අජිත් බස්නායක මහතා චින්තා වීරසූරිය මහත්මිය ආනන්ද තෙන්නකෝන් මහතා කොඩිමණිකේ නැකත්ගේ මහත්මිය භද්‍රා බස්නායක මහත්මිය අමරා ආල් වීර මහත්මිය නුවන් විජේකෝන් මහතා අනුලා කුමාර මහත්මිය එනවිසින් මුදල් ආධාර ලබා දෙනවා ඒ සියලු දෙනාට බුදුන් නිවන් පූර්ණේ කර ගැනීම පිණිසම මේ පින උපනිශ්‍රේ වාය ප්‍රාර්ථනා කරන අතර මෙම වැඩසටහන සංවිධානය කරන ඒ සින්නත් පිරිදෙනාටත් ධර්ම සාකච්ඡාව සඳහා සම්බන්ධන ඔබ සියලු දෙනාටත් වැඩසටහන සඳහා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධන ස්පින්නස් සියලු දෙනාටත් මෙම පරිසරය ලබා දීමට දායකත්වය දක්වන තබල් ස්ථානාධිපතිතුමා ඇතුළු සියලු දෙනාටත් එවාගේම වැඩසටහන පවත්වන අපේ ගෞරව දේශකතුමන් ඇතුළු ඔබ සියලු දෙනාට උතුම් නිවන් මඟ පූර්ණේ කර ගැනීම පිණිසම මෙම පින උපරිශ්‍රේ වායි ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනාව සඳහා নমස්කාර පූර්වක දේශකතුමන්ට ආරාධනා කරසිනවා සියලු දෙනාට තෙරුවන් සරණයි හොඳයි උතුම් වූ ධම් සාකච්ඡාවක් ඉෂ්ට සිද්ධ කිරීමෙන් ඒ අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පෘතජ්ජනය 84000කට දෙන දාණයට වඩා එක සෝතාපන්න උත්තමයෙක්ට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි සෝතාපන්න උත්තමය උත්තමය 100කට දෙන දාණයට වඩා එක සකදාගාමී උත්තමයෙකුට <coughs> දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි සකදාගාමී උත්තමය 100කට දෙන දාණයට වඩා එක අනාගාමී උත්තමයෙක්ට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි අනාගාමී උත්තමය 100කට දෙන දාණයට වඩා එක අරියතුන් වහන්සේ කෙනෙක්ට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි අරියතුන් වහන්සේලා 100කට දෙන දාණයට වඩා සම්මා පසේබුදුවරයෙක්ට දෙන දාණය මහත්ඵලයි මානිසංසයි. පසේබුදුවර 100කට දෙන දාණයට වඩා සම්මා සම්බුදු පියාණන් වහන්සේට දෙන දාණය මහත්ඵලයි මානිසංසයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේට දෙන දාණයටත් වඩා සම්මා සම්බුදු පියාණන් වහන්සේ අග්‍ර කර මහා සංඝරත්නයට දෙන දාණය මහත්ඵලයි මානිසංසයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේ අග්‍ර කර මහා සංඝරත්නයට දෙන දාණයටත් වඩා මොහොතක් ලෝක සත්‍යය කරේ කරුණා මෙත්තා මුදිතා උපේක්ඛා ගුණයකින් මෙත් වඩන්න පුළුවන් නම් එය මහත්ඵලයි මානිසංසයි. ඒ සියලුම කුසල්ම අභිමායන උත්තරීතරම කුසලයේ හැටියට සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ ලෝකේ රූපයකට, ශබ්දයකට, ගන්ධයකට, රසයකට, ස්පර්ශයකට, ධම්මයකට, සිතුවිල්ලකට හෝ බැඳෙන්නා වූ අන්නේ බැඳෙන මොහොතේ යමෙක් අනිච්චයි කියායි මෙනෙහි කරන්නේද එය මහත්ඵල මහානිසංසගෙන දෙන්නා මහාම කුසල් සම්භාරය රැස් කරගන්නවා කියා. එසේනම් අද දිනේ මේ අනිත්‍ය අනිත්‍යතාවයත් දුක්ඛතාවයත් අනත්තතාවයත් යම් තා දුරකට වටා ගනිමින් ඒ අනිත්‍ය දුක්ඛ අනත්ත අවබෝධය වටාගත් මේ ශ්‍රාවක පිරිසක් හැටියට එයාට <clears throat> උතුම් වූ පුණ්‍ය ශක්තියක් විදවන්න බලාපොරොත්තු වෙන තම තමන් මියගිය අතර මියගිය ඥාති කොට්ටාශයේ මේ මොහොතේ පින්බ්‍රාත්න සත්ත්ව කොට්ටාශයක් ඉන්න නම් ඒ සත්ත්ව කොට්ටාශයටද ඒ වගේ මේ උතුම් වූ කාර්යය කරගෙන යාම සඳහා ඉතින් නම් සඳහන් කරපු දම්පැන් පූජා කරපු සිදනාරත් මේ ශාලාව ලබා දුන්නා වූ සියලු මහත්ම මහත්මීන්ට ඊට උදව්පකාර කියලා සියලු දෙනාටමත් වචනයකින් හෝ වචන මාත්‍රයකින් හෝ ශ්‍රම කඳුලකින් හෝ මිල කඳුලකින් හෝ මොණයන් අවරෝකෙන් හෝ වචනයක් උදව් මාත්‍රයක් කරපු යම් කිසි කෙනෙක් ඒ සියලු දෙනාට ඒ වගේම මේ විශේෂ මේ ස්ථානයේ ලබා දුන්නා වූ මේ තපල් ස්ථානාධිපතිතුමා මා ඇතුලේ සියලුම කාර්ය මහත්ම මහත්මීන්ටත් ඒ සියලු දෙනාටමත් ඒ වගේ මේ උතුම් වූ කටයුතු කරගෙන යාම සදා මාත්‍රයකින් හෝ වචන මාත්‍රයකින් හෝ දැක සතුටු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාටම විරුද්ධත්වයක් නොදැක්වූ යම් කිසි කෙනෙක් නම් ඒ විදිහ දෙනාටම විරුද්ධත්වයක් දැක්වූ යම් කිසි කෙනෙක් නම් ඒ සියලු දෙනාටම මේ උතුම් වූ පුණ්‍ය ශක්තිය විහිදුවන බලාපොරොත්තු වෙන ඒ සියලු අය උදෙසාම අලෝභයෙන් ආදේශයෙන් අමෝයෙන් චිත්ත ප්‍රසාදයෙන් ඊතුව සියලු දෙනාම තුන් වතාවක් සාදුකාරයක් දෙයි මේ උතුම් බුදහම් සාකච්ඡා සහ සම්බන්ධිත දේව කොට්ටාස බ්‍රහ්ම කොට්ටාස නැත්නම් ඒ කොට්ටාස කරා මේ ජන්ත්‍ර ගණනාලද කුසල අනුමෝදන් එත්වා අනුමෝදන් එත්වා අනුමෝදන් එත්වා උන්නාන්සලා පතන්නා බෝධි එත්තර බුදු උතුම් මුනියන් සාක්ෂාත් කරගෙන යන ගමනේදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අපන ආරෂ්ඨාංගී මාර්ගය පූර්ණේ කරගෙන සතර බල ලැබී ධානය බල ලැබී අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමටත් මේ කුසලී පුණ්‍යශක්තියක් ඒවා හේතු වේවා වාසනාව වේවා උතුම් මුනියන් සනිතා මේ පුණ්‍යශක්තිය අනුමෝදන් වේ සියලුම සතර ගන්දුලින් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයක් දෙන්න ඒ වගේ මේ උතුම් වූ දහම් සාකච්ඡා සඳහා සා සම්බන්ධී උදව් උපකාර කරන සිළු දෙනාටමත් දැක සතුරු වෙච්ච යම් සීනි නම් ඒ සිළු දෙනාටත් විරුද්ධත්වයක් නොදැක් වූ යම් සීනි නම් ඒ සිළු දෙනාටමත් වචනකින් වචන මාත්‍රයෙන් උදව්වක් උපකාරයක් කරපු යම් කෙනෙක් ඉන්නවා නම් ඒ සිළු දෙනාටමත් ධර්ම අවබෝධය ලැබී ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ ආරෂ්ඨාංගික මාර්ගයේ පූර්ණේ කරගෙන මේ සතර බල ලැබී ධානා බල ලැබී අමාමා නිවන ශාන්තියෙන් කෙලවර කර ගැනීමත් මේ කුසල විශ්වාසයක් වේවා හේතුවා වාසනාව වේවා උතුම් මුනි තනසත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේ සියලුම සතර ගනුදෙනින් ගවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වේවා සම්පත ඒ වගේ හේතු මාර්ග දර්ශනය සඳහා කරපු අතරින් ධර්ම අවබෝධය ලබාගත් කෙනෙක් නම් තව තවත් ධර්ම අවබෝධය ලබාගෙන ප්‍රඥා මුදුන්පත්ති ඒ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරියේ අනිත්‍යතාවයෙන් වටහාගෙන වස්තුකාම් ප්‍රේණික උත්තරීතර සකදාගාමී ඵලයටත් ක්ලේශකාම් ප්‍රේණික උත්තරීතර අනාගාමී ඵලයටත් උද්දම් භාගයක සංයෝජන ප්‍රේණික උත්තරීතර අරියත් භාවයටත්පත් වීමටත් ඒ වගේම ධර්ම අවබෝධය ලබාගෙන නැහැ කිච්ච යම් කිසි අඩුපාඩුවක් සිදු වෙච්ච යම් කිසි කෙනෙක් සිටිනම් කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරය ධම්මානුදම් පටිපදාගෙන සතර සෝතාපට්ටි අංග තුලින් ආසාදී ආදීන නිස්සරණ තත්ත්වයේ දැනගෙන සක්කාය දිට්ඨිය මිච්ඡා දිට්ඨිය පහගොත් උත්තරීතර සම්මා දිට්ඨියටපත්ී සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කරනා මාර්ගඵල පූර්ණ කර ගැනීමලත් ඊට අවශ්‍ය කරන දහයන් ඵලද පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමලත් මේ කුසල උපනිශ්චයක් වේවා හේතු වේවා වාසනාව වේවා උතුම් මුනින් සනිතා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඒ සියලුම සතර ගම්දලින් ගෙවා දමා නිදහස් වෙත්තා නිදහස් වෙත්තා නිදහස් වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයයි ඒ වගේ අද දිනේ මේ උතුම් දාම් සාකච්ඡාට සහ සම්බන්ධ වෙච්ච සිළු දෙනාටමත් YouTube ඔස්සේ සහ සම්බන්ධ වෙච්ච සිළු දෙනාටමත් මේ උතුම් දාම් සාකච්ඡාට සහ සම්බන්ධ මොනෙන් අරකින් සහ සම්බන්ධ යම් දෙයක් නම් ඒ සිළු දෙනාටමත් මේ ලබා ගත්තා මේ පුණ්‍ය ශක්තිය ඔබ සිළු දෙනා කරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා ඔබලා අතරින් ධර්මෝපදේ ලබාගත් කෙනෙක් ඉන්නවා තව තවත් ධර්මෝපදේ ලබාගෙන ප්‍රඥා මුදුන්පත්ති ඒ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරියේ අනිත්‍යතාවයෙන් වටාගෙන වස්තුකාම් ප්‍රහීණ කර උත්තරීතර සකදාගාමී ඵලයටත් ක්ලේශකාම් ප්‍රහීණ කර උත්තරීතර අනාගාමී ඵලයටත් උද්දම් භාගයක සංයෝජන ප්‍රහීණ උත්තරීතර අරියත් භාවයටත් පත්වීම සඳහා කාමයන්ගෙන් වෙන්න අකුසල දාමෙන් වෙන්න සවිතක්ක සවිචාරයෙන් උපන් ප්‍රථම අධ්‍යානයේ ද්විතීක අධ්‍යානයේ තෘතීක අධ්‍යානයේ චතුර්ථ අධ්‍යානයේ ඥානඵලද පූර්ණ කරන අෂ්ටඵල සමාපත් සමාවේදී ආසවක් ඥානයේ සීල කෙලෙස් ප්‍රහීණ කරගෙන ඉන මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා හෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් හෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් හෙත්වා ඒ වගේම ඔබලා අතරින් ධර්ම උද ලබා ගැනීම කෙච්ච යම් කිසි අඩුපාඩුවක් සිදු වෙච්ච යම් කිසි කෙනෙක් ඉතිරි නම් තවදුරටත් කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානුදම් පටිපදා කියන සතර සෝතාපට්ටි අංග තුලින් ආසාදී ආදීන නිස්සන්නේ තත්ත්වෙන සක්කාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය පහවත උත්තරීතර සම්මාදිට්ඨියපත්ති සෝවාන් පල්ලාභි උත්තම උත්තමාවියම් බටපත් වේවා සකදාගාමි පල්ලාභි උත්තම උත්තමාවියම් බටපත් වේවා අනාගාමි පල්ලාභි උත්තම උත්තමාවියම් බටපත් වේවා ආරිය පල්ලාභි උත්තම උත්තමාවියම් බටපත් වේවා ඊට අවශ්‍ය කරන දස්සරින පහතබ්බ කොටසින් උත්තරීතර සෝතාපන්න ඵලයටත් භාවනා භාවනා පහතබ්බ කොටස පූර්ණ කර ගැනීම සඳහා යාසාදී ආදීන නිස්සනි තත්ත්වසේ දැනගෙන ඒ වස්තුකාම් ප්‍රේණී කර ක්ලේශකාම් ප්‍රේණී උත්තරීතර තත්ත්වයටපත් වීම සඳහා ඒ කාමයන්ගෙන් වෙන්න අකුසල දාමෙන් වෙන්න සවිතක්ක සවිචාරයෙන් උපන් ප්‍රථම ධානයේ ද්විතීක ධානයේ තෘතීක ධානයේ චතුර්ථ ධාන ඵලද පූර්ණ කරගෙන අෂ්ටඵල සමාපත් සංවේදී ආසවක්ඛ ඥාණයෙන් සීල කෙලෙස් ප්‍රේණී කර ගැනීම මේ පුණ්‍ය ශක්තිය ඒ සිලුනාකාරාද අනුමෝදං කරමි අනුමෝදං එත්තා අනුමෝදං කරමි අනුමෝදං එත්තා අනුමෝදං කරමි අනුමෝදං එත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සංසාරේ යම්කිසි අකුර ධර්මයක් තියෙනවා නම් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයන්. ඒ වගේ අද මේ උතුම් උදාම් සහ සම්බන්ධ වෙලා ඒ පින්බලත්න පින්බලත්න සත්ත්ව කොටාජය කොන කුමනක්ද ඒක කුමනාරෙන් සැරි සැරි සිටියද ඒ වගේ විශේෂයෙන් පරදත්ත උපජීවීන් කියන කොටස කොටසේ මේ මොහොතේ පින්බලත්න ඥාති කොටාශයක් සිටින දුගතිගාමි වී මේ පුණ්‍ය ශක්තිය ඒ ඉන්න ස්ථානයේ සිටම මේ පුණ්‍ය ශක්තිය ඒ සුලනාකාරාම අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා සිළු දනම් කියන්නේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා ඒ අය ගෙවන්නා දුක්ඛිත භාවයට පත් වෙලා සිටිනා සුඛිත භාවයට පත් වීම සඳහා ඒ දුක්ඛිත භාවයෙන් මිදීම සඳහා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමි අනුමෝදන් කරමි අනුමෝදන් කරමි මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ සුගතිගාමී වේවා සුගතිගාමී ආදී මිස දුරුදා අදහස් වන පාල නොවේවා පාල නොවේලා ලෞකික සම්මාදිට්ඨිය මූලාරකම කර්මඵල අදාගෙන මේ උතුම් වූ බුද්ධ ශාසනය තුලදීම මාර්ගඵල පූර්ණ කරගෙන ඉන්න කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාර ධම්මානුධම් පටිපදා කියන ඒ සතර සෝතාපත්තයන්ගේ පාල කර ගැනීම සඳහා ආයු වර්ණ සැප බල ලැබී ඒ ගෞතම බුද්ධ ශාසනය තුලදීම නිවන් දැකීමටම හේතු ආසනාව වේවා හේතු ආසනාව වේවා හේතු ආසනාව වේවා ඒ ගෙවන්නා දුක්ඛිත භාවයෙන් අත්මීදීම සඳහාම මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඒ සියලුම දුක්ඛිත භාවයෙන් අත්මිදේවා අත්මිදේවා අත්මිදේවා ඒ ලැබුවා පුණ්‍ය ශක්තියෙන් යම් කිසි සසරේ ගනුදෙනුවක් තියෙනවා නම් ඒ ගනුදෙනුව ගෙවා දමා නිදාස් වෙත්තා නිදාස් වෙත්තා නිදාස් වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයයි ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්칸තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්칸තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්칸තු මම් පරන්ති ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය Idam me punya ngasa wakia wango tu sabu duka pamunya tu idam me punya ngasa wakia wango tu sabu duka pamunya tu idam me punya ngasa wakia wango tu sabu duka pamunya yang kini rata luke loke bijit putu rata nan buda sama nati rata nan dama sama nati rata nan sangga sama nati tasma bawang putu සියලු ලෝක සියලු සත්ත්වයන්ට සිතක් ශාන්තියක් යහපතක්ම වේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවීමෙන් නිවීමටපත් වේවා නිවීමෙන් නිවීමටපත් වේවා නිවීමෙන් නිවී සනසෙත්තා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි